fabbrica da mangiare, da mangiare, da සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු සුජිතා විස්රාණේ කරගෙන සඳහා මා කීවාට පසු කියන්නේ මම සතුන් නොමරමි මම සතුන් නොමරමි සොරකම් කිසිත් නොකරමි සොරකම් කිසිත් නොකරමි කුසීරිත සිට මේ දක්වා කරගත්තා වූ යම්තා පුණ්‍ය ශක්තියක් උසස්යකේද මේ මොහොතේදී මේ මහා බුදු සාසනය සීපත් කළ යම්තා පුණ්‍ය ශක්තියක් උසස්යක් ගොඩනගාගත්තේද ඒ ඒ ශක්තිය මහා ශක්තියක් වෙලා මේ ඉලවේ මේ නිවසේ යම්තා පිටසක් පිටබලාපොරොත්තු සිල්දේ සියල්ලම මේ පින් අනුමෝදන් කරගනිත්වා ඒ වගේම දිව්‍ය බ්‍රහ්ම මනුස්ස අනුසාරී සත වර්ගයේ ඥාගේ චරිතාදී යම්තා පිටසක් මේ පින් අනුමෝදන් කරගැනීම හැකිනම් ඕම් කරා මේ බෝධිසත්ව කුසත්‍ය පුණ්‍ය ගංගා කුසල ගංගා විහිදල ගැදලා පිටලා සියල්ලෝම සුඛිත මුදිත වේත්වා එනිසම කාලේම දුර්ගයක් නන්වෙත්වා සුර්ගයක් වේත්වා ඒ වගේම අප අපගේ මියගේ සතරවගේ ඥාති ඥාන්තා පිටක් මේ පිබලාපෝත්‍ර සිරිදේයයද ඒ වගේම අනුසංසාර සම්මේලනයේ අපේ දෙමෝපියන් වීමෙන්ද වැඩිහිටියන් වීමෙන්ද ගුරුවරුන් වීමෙන්ද වෛද්‍යවරුන් වීමෙන්ද ඒ ආදී නොඑක ආකාර වලින් අපට උදව්පකාර කර පිළිස කොයි තරම් ඇද්ද ඒ සියලු දෙනාම මේ මොහොතේ සිහිපත් කරගෙන යෑ මේ මොහොතේ කිනම් මොහොත කිනම් බලයේ සිටියා ඕන් කරා මේ මහා පුරුෂත්වයේ පුරුෂත්වයේ පුණ්‍ය ගංගා කුසල ගංගාද විහිදලා පැතිරලා පිටලා ඒ සියල්ලම සුඛිත මුදිත වෙත්වා එයට කිසියම් කාලයක දුර්ගයක් නම් නොවෙත්වා සුඛයක් වෙත්වා සියලු යහපතින් අභිවෘද්ධියෙන් ජයග්‍රහණයෙන් යුතුව එයට නිවන් සාක්ෂාත් කර ගැනීමටම මේ සිල්පින් හේතු වාසනා වෙත්වා කියන කාර්ය සාධුකාරයක් ඒ වගේම දස්දාසක් අනන්ත අපරිමාණ ලෝක සත්වල සත්වන ලෝක සත්වය යම්තාක් වේද ඒ සියලු දෙනා කරාමයේ පුණ්‍ය සත්ව කුසත්ය වේදිර පැතිලා පීඩාවා ඒ සියල්ලෝම සුඛිත මුදිරත්තා සම කාලක දුකටයක් නම් වේත්තා සිය ව්‍යාපතින් අභිවෘද්ධියෙන් ජයග්‍රහණය යුතු හේරද නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ පිමේ වාසනාව වෙත්වා වෙත්ත සාදුවාගන්නවා ඒ වගේම මේ වැඩසටහන පවත්වාගෙන යන සුමිගම්ගේ මහත්මයා ඇතුළේ සිද්ධාම මේ උදව් කරගෙන යන ඒ උඩත් මේ මොහොතේදී අපි ජීවත් කරලා අපට අද මෙහෙම ධර්ම සාකච්ඡා පවත්වන්නේ මේ අය නිසායි. ඉතින් ඒ අයත් අද යොමුදාග ගත්තා වුණත් උන්ට උන් කරාද ගීතයක් අතට ගිහිල්ලා ඒ සියල්ලෝටම ආරුස වර්ණයේ සැපේ බලේ පරිමාණ ඥානෙ මතුවලා අලෝභයෙන් අධිසේ නමෝහින් යුතුව සියලු දෙනාටම සියලු යහම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් නමෝදා. ඒ වගේම උපාප ඔබ අප සෑම සියලු දෙනාටම අද මේ පැය කීපයක් ඉදිරියට කරගෙන යන්න දෙන මේ ධර්ම සාකච්ඡාව සාර්ථකවන්තකින් කරගෙන යාමට අවශ්‍ය ධෛර්යය, බලය, ශක්තිය ලැබේවා කියලා මේ පොරසත් හේතු කරගෙන ලැබේවා කියලා සාදු කරගෙන පණනවා. මම හිතන්නේ අද මේ ධර්ම සාකච්ඡා කරනකොට පරිණය කියන දෙයක් ඉන්නවා මම අලුත් අලුත්ෙන් අදම නම් මෙවැනි නම් පරච්චාවක් අහන කෙනෙක් ඉන්නව නේද? මට ඒක දැනගත්තොත් හොඳයි මේ නැත්නම් ඒතකොට යනෝගේ වෙනස් කරන්න පුළුවන්. ආයෙනම් අපි අලුතෙන් ඉන්න නිසා ඔක්කොම මේ අනිල් විදිහට සාකච්ඡා කරමු. ඉතින් මේකේ පොඩි කියන්න දෙවුත් දැන් කරන්නේ පරණයන් දන්නවා ටිකක් අර ධර්ම සාකච්ඡාව පවත්වන අතරතුර කාලය තුරදී හෙට වෙන ඇඳින්න එපා මේ මේක මැදින් ඒක අන් අයට බාධාවක්. අපි දන්නේ අනිත් අය කොච්චර ඕනෑ කියලා මේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරගෙන ඉන්න බලාපොරොත්තු වෙලා ඒ අයට බාධාවක් වුණොත් Tamanta ලොකු අවඩක් වෙනවා. මොකද යහපතක් කරගන්න ඇවිල්ලා ඊපස්සේ අභාග්‍යයක් කරගන්න තමයි අවසාන වෙන්නේ. ඉතින් ඒකෙන්ද ෆෝන් එහෙම මේ රින් වෙනවා නම් ඒවා මොකක්ද කිසි ක්‍රමයක් කරගන්න. හරි හරි දුරකට නෑ මොකද මම හැම මොහොතෙම මොනවා අනුකම්ප දෙන්නවා නම් ඒකට සූදානම් කියන දෙයන ඒකත් කරගන්න මේකට අනිත්‍යයට බාධාක් නොවෙන්න. මේ මොකද අපි අනසංසාර කමනේදී කොයිතරම් අවඩා සාදාන කරලා තියෙනවද කියලා තීරේ මේ බන්ති ගන්නකොට. ඉතින් මේ මොහොතේදී පරක් ගන්න නැවිලා ඒ එකම කරොත් ඉතින් ආයෙත් අපිට අමාරුම වැටෙන එකක් මේ සංසාර ගමනේ යහපතක් කරන්න බැරි වෙනවා. ඒ නිසා ඒව ගැන සැලකීමක් වෙනදී ඒව කියන්න ඕනේ නැහැ මොකද තේරෙනවනේ. ඉතින් අපි ධර්ම සාකච්ඡා කරගෙන යන තුල කාලය තුලදී මේ සාකච්ඡා කරන මේ ටික තුල කිසියම් ගැටලුවක් තියෙනවා. මේකෙන් මේ සාකච්ඡා කරන කාලය මේ පරාසය ඇතුලේ කිසියම් ගැටලුවක් තියෙනවා උකට අහන්න පුළුවන්. ඒ කියන්නේ 84000 ධර්මස්කන්ධය නෙවෙයි මේක අපි සාකච්ඡා කරන මේ මූලධර්ම ටික තමයි සාකච්ඡා කරන්නේ. දැන් මෙතෙක් ශ්‍රී ලංකාවේ එහෙම අතුවෙන ක්‍රමයක් නැහැ මේ මූලධර්ම ටික. ලෝත්‍රා බුද්ධයන්න් වහන්සේ කෙනෙක් ලෝකෙට දේශනා කරලා තියෙන මේ මූලධර්ම විතරයි උන්වහන්සේ දේශනා කළා කියන්නේ. ඒ කියන්නේ ඒ ඒක අහගත්ත විදිහ අනුභෝධයක් ලබනවා. ඒ කියන්නේ අහගෙන තමයි අනුභෝධයක් ලබන්නේ. ඒ අනුභෝධයෙන් ඒ අහගත්ත දේ නැවත මෙනෙහි කරලා තමයි අවබෝධය ලබන්නේ. ඒක අවබෝධය ලබන්නේ තමන් විසින්. අන්න ඒකයි බුද්ධ සාධනයේ අනුන්ගේ කොට පිටවන්න බෑ ඒක. බුද්ධ ශාසනයේ ශ්‍රී සම්ධර්මය අවබෝධ කරගන්නේ තමයි. ඊට පෙර ආතුල අනුමෝද අනුමෝදය කරන්නේ කාගේ කල්යාණ මිත්‍රේ කරා. එතකොට කල්යාණ මිත්‍රේ කරා තමයි සීසත් ධර්මය අහන්න වෙන්නේ. එතකොට කල්යාණ මිත්‍ර ඇතුලේ සද්ධර්ම ශ්‍රවණය තමයි පිටින් ලැබෙන්නේ. ඊට පස්සේ යෝනිසෝ මනස්කාරයයි ධම්මානම ප්‍රතිපදාවයි තමන් විදි කරන්නේ. එතකොට දෙකක් පිටින් ලැබෙනින්දා ඒකට කියන පරතෝපෝෂක ප්‍රත්‍ය පිටින් ලැබෙන්නේ. මොකද පිටින් ලැබෙන දෙක කල්යාණ මිත්‍රත්වයයි සද්ධර්ම ශ්‍රවණය. ඒකෝද තමන් විසින් කරන්න ඕන බව ඉතාල පැහැදිලිව තියෙනවා. ඉතින් යම් කෙනෙක් ඔන්නෝය හතර, ඒ කියන්නේ කල්යාණ මිත්‍රත්ව සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන මේ හතර සෝවාන් නම්. ဒုတိ ය සාරිපුත්තුන්ට පැහැදිලිව බලන්න. ඒක කෙනෙකුට සෝවාන් වෙන මෙන්න මේ කාරණා ටික සම්පූර්ණ කරන්න වෙනවා. එතකොට ඒ සම්පූර්ණ කරන කල්යාණ මිත්‍රෙක් වෙන්නත් ඕන සද්ධර්ම ශ්‍රවණය සද්ධර්මයේ විතරක් ඒතර සද්ධර්මයේ කියන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන ලෝක දෙනා ගුරු ධර්මයේම වෙන්නත් ඕන. දැන් අපිට තියෙන ප්‍රශ්නේ කොහොමද හොයාගන්නේ? දැන් අද කාලේ අපිට ත්‍රිපිටකයට කල්පනා හොයන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක එක ක්‍රමයක් විතරයි. එහෙම නැත්නම් අපි ත්‍රිපිටකයක් නැත්නම් එහෙම කොහොමද අපි දෙන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ තුන් හල් නෝනින්ද කරන්නේ. මේ අනාගතයේ බුදු සාධන තව පවතින ගෞතම බුදුහාමුදුරුවෝ. ඒතර මේ සීසත් ධර්මේ නැවත තාමත් ලෝකේ පවතිනවා. ඒක යටපත් වෙන විතරයි දීන ධර්මේ නැවත මතුවෙන ආකාරය. ඒතර මේක සීසත් ධර්මයේ දෙන්න දැනගන්න කොහොමද? මේක දැනගන්නේ කාන්වත් අහන්න මේ කාන්වත් අහන්න කරගත්තොත් තේරෙන්නේ නැහැ. ඒතර එයා කියන නිසා පිළිගන්නවා. ඒක බුදුදහම කියන එක කවුරු කියන්නේ සෝමාන්සේ ළමන්ද ගීයෙත්ද ඒවට පොතක තිබුණාද පරම්පරාවේ ඉඳලම අපේ කියාගෙන ඉන්නේ ඒකේ ඊළඟ එහෙමද පිළිගන්නේ ඥාන ගෝචරවල පිළිගන්නේ මොකද ඔබ කියන්නේ පොතක පතක තිබුණා වික්ෂුන් වහන්සේ නමක් කිව්වා ගිහියෙක් කිව්වා ඒ කියන්නේ නිර්පාස මාර්ගය කිව්වා ඒවට පොත පරම්පරාවේ ඉඳලම අපි ඔක ඕකමයි කරන්නේ මොකෝයි මොනේ කියන අපි තෝරගන්න පුළුවන් දැන් කියන දේ අහලා ඥාණයට ගෝචර වෙනවා නම් දන්නවා. මොකද කියන්නේ? මොකද ඔබ හිතන්නේ? කමන කතා කරන්නේ ඔබ ධර්ම සාකච්ඡාවන්නේ. බුදුදහම ගන්නකොට කොහේල් කියන නිසාද තමන්ගේ ඥාණයට ගෝචර වෙන්න නිසා. ඥාන ගෝචර බුදුදහම ඥාන ගෝචරයි. තියෙන හින්දා කවුරුවක් කිව්ව හින්දා පුද්ගලයා වල නෙමෙයි. පොතක තියෙන හින්දාත් නෙමෙයි. පරම්පරාවෙන් එන හින්දාත් නෙමෙයි. මේක පිළිගන්න මොකක් නිසාද? ඔය කියන තමන්ගේ ඥාණයට ගෝචර නම් ධර්ම නැත්නම් ඉන්නේ බලහත්කාරයෙන් එහෙම කරන්නේ නැහැ. තේරෙනවා හොඳ නම් ගන්නව නැත්නම් පැත්ත දාලා නිකන් ඉන්නවා. තව එක එකක් ඇහුවා කියලා ඉතාලා විතරයි. කාලේදී පොඩ බැවෙන විතරයි. එහෙම එහෙනම් බුදුදහම එහෙම ඥානයකින් ඥාන ගෝචර නම් බුදුදහම තේරුම් ගත යුත්තේ මොකෙන්ද ප්‍රඥාව. එහෙනම් බුදුදහම අවබෝධ කරගන්න මොකක්ද ඕන වෙන්නේ? ප්‍රඥාව. එහෙනම් බුදුදහම කවුරුද දහපමනක්? ප්‍රඥාව කියලා තමයි දැන් පැහැදිලි. පොතකින් බලලා ආයෙත් මේ කටපාඩම් කරලා පරම්පරාවෙන් ආවෙ ඉඳ ගන්නව නම් රත්නාව කොහොමද? දැන් අපේ මුත්තා කිව්වොත් ඉඳ ගන්නවා කියලා එහෙම ගන්න බෑ නෑ මුත්තා. එහෙනම් ප්‍රඥාව කොන්නේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන බුදුනම කවුරුද නාපමනක්ද? ප්‍රඥාවන් තියෙන නාපමනයි විමසල වර්ණයි. විමසල වර්ණ එකක් මේ. කටපාඩම් කරන්න යන්නේ. ඉතින් දැන් මේ දැන් දැන් මොනවද දැන් දැනනවා තේරෙනවා දැන් විමසල බලන්න කොහෙද දැනනවා නේද? දැන් ඔන්න ඔතන අතර ප්‍රශ්න කියන ඔක්කොම අන්තිම. ඒක ඒක ගැන මම කියන්නේ ඔබගේ අහමතට කියන්නේ. ඔන්න බලන්න ඔන්න ඕක තමයි හතර පුරා වෙච්ච ලොකුම ඇමඩ. අනන්ත නුදුරු පහළ වෙච්ච ලෝකේ එදා මන අහන්න කියලා වෙච්ච දේ මොකක්ද එනවා. ඔන්න ඔකම තමයි. ඒක අපි අපි කියන්නේ මොනවද බුදුහාමුදුරු කියන දේ නිදාගත්තා. බුදුහාමුදුරු ත්‍රිපිටකය කියනවා නිදාගන්න නැහැ වෙනම කියපු වෙනම ඒවා තියෙනවා. එයාගේ ඉදිරිපත් යවා ගන්න ක්‍රම කියලා දෙන්න පුළුවන්. ඇවිල්ලා ඇවිල්ලා අහන්න. ඒක ඒක ක්‍රම කියලා කියනවා. දේවල් පාවිච්චි කරන්නේ මත් ඒ කියන්නේ පිළිසොත් එනම් එදත් ඔය ප්‍රශ්න තිබුණා තියෙනවා. එහෙනම් ඒක එදා කවුද එදා තියද්දත් අපි තමයි නමන්න. එදා තියාගත්ත නම් අද දින ගියොත් ආයෙත් සැරයක් ආයෙත් ගන්න වෙන්නේ කවදද? මේ ශ්‍රී ලංකාවේ නැවතේ දහම් මතුවෙන මොහොතේ මිස්සුනොත් ආයෙ කවුද දහම් දෙනවා? ඔයාලගෙන මෛත්‍රී බුද්ධ සාසනය තමයි ආයෙ යන්නේ. එතකොට ඒක උත්තර බල ඉන්නවනේ ඒක අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් කියනවා. අවුරුදු 50ක් කෝටි 60 ලක්ෂයක් ක්‍රිකට් එක අරගෙන ගණන් හදන්න පුළුවන්. කැල් එකක් අරගෙන හදන්න පුළුවන්. අවුරුදු 50ක් කෝටි 60 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් කියන තමයි මෛත්‍රී මුදවන් ලෝකේ පාදරේ. ඒතර මේ ඉන්න අපි මේ ඉන්න අවුරුදු අඩු වෙලා අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙලා ආයි දක්වා වැඩි වෙනවා. 80000 දක්වා වැඩි වෙනවා කියන්නේ කොච්චර කාලයකට ඉඳලා කරනවද? එතකම්ම අපි මිනිස්සුත් බලේ ඉන්නයි කියලා කාටවත් සාතිකයක් දෙන්නේ. දැන් මෙතනින් මැරලා චුත වෙලා ආයි මිනිත් එකක් උනා දෙකක් ඔබ හිතනවා. ඔය හිතන්නම් ඇති. එහෙම හම්බ වෙන්නේ. දැන් හම්බ වෙනවද නැද්ද කියලා බලමු දැන් ඉස්සරහට අපි දැන් මේ මේ මූලික ටික කියලා බලමු. දැන් එතකොට මෙන්න මේක එනම් ඔන්නතන දැන් නිදිමත කොහොමද කපාන. ඒක මේසේ ඒක වෙන්න මම කල්තියා ඔබේ ආවතරමයි ඒක කිව්වේ. මොකක් හරි කරන අමාරුම නම් පොඩ්ඩක් අතන විදුලියන් චුට්ටක් ගේට මේට ඇවිදලා ඒවිල වඩ වෙන අනුන් අනිත් අයට කරදර කරන්නේ ඔක්කොම කඩා ගන්න ඕන නිසා මම කියන්නේ. නැත්තම් තවත් උඩට තවත් ඒක හතරේ තවත් එක දවසක් විතර යනවා. එතකොට මේක අතර ගත්තොත් ඒක අනුරාගම වෙනවා ඔගේ ප්‍රශ්නේ මේට එන්නේ. ඒ වගේම හොත රකින්න ඕන හේතු පරිදෙස. ඔය නිල්බෙන්නේ ඇයි? එකක් තමයි කායික අමාරුකම් කියන මේ මොන ඒවත් බලන්න. එකක් එකක්. ලෝකේ ඒක හේතුක දේවල් නෑ. ඔක්කොම පව් වේවා. ඒක එක හේතුවක්. අනිත් එක මොකක්ද? පොත තියෙන වැදගත්ම කොටස මොකක්ද? අනන්ත සසරේ අන් අය වළංගනකොට අපි මොනවද කරන්නේ? මාතාගල ඔන්න හේතුයේ ඵලය මේ ඔය ඒ ඒ ඒ හේතුයේ ඵලයේ චිත්‍රපටය බලන්න එන්නේ මේ සුරුක දන්න දෙයක් මේ මේව ඇදෙන්නේ මොන මොන ආකාරයකටද ගතිය ආකාරයකට එදා බණහනයට කරපුවා වඩා සාධාරණ Tamanta විපාක එනවා මොන වෙලාවද බණහන වෙලාවද අන්න බලන්න මේ ඔබට මම ඉස්සරහට කියන්නම් ඔබට අනන්තර සමාන්තර එතන හේතු தත්ත්වයක් එන්නේ ඔය හේතුඵලයක් දැන් සමහරට ඔබට කවදාවක දෙන්නාට විතරට බලන්න ඒක එන්නේ නැහැ මොකද දෙන්නාට විතරට බලන්න ආවට අහගන්න කරලා නැහැ වාද කරලා නැහැ ඒ අයට මොකද කරන්නේ එන්නේ නේ කියලා උදව් කරලා මේකට මොකද කරලා කියන්නේ පාඩ ගන්න ඕන දැන් විනාඩි 10යි කියේ ඇස් දෙක උඩ යනවා මොකද ඒක කරන්න ඕනේ. මොකද පක්ෂණය කරගන්න නැත්නම් මම කල්පිය අනුමහයක ඔබගේ හවද. මේක මම නොකිය ඔහේ යාගෙන යන නිර්දයත්වකෙදී ඉතින් ඔගේ නිදාගෙන ඉන්න ප්‍රමාණය 1යි 2යි 3යි 4යි ඊට පස්සේ දෙගුණේ තුන්ගුණේ වැඩි වෙයි කියන අතරේ එච්චර එකක් නැහැ. ඒකෙන් තමයි මේ කල්පිය කිව්වේ. ඔය ප්‍රශ්නේ මතකෙ දෙන්න ඕන කොහොමද? මේ මොහොතේ ලංකාවේ සීසත්තරේ මතුවෙන මේක මේ මගහැර ගත්තොත් ආයේ කවදානම් අපිට මේක හම්බ වෙන්නේ ඊට පස්සේ ඔය මහනේ මහා වද්‍ර කල්පේ මෛත්‍රී බුදුහාමුදුරගෙන් පස්සේ ඊට පස්සේ කල්පයක් තියෙනවා ඒ කල්පේ බුදුරු දෙන්නයි කියලා දැන් අපි අහන්නේ. මේකේ බුදුරු පස් දෙනෙක්. මේ මහා වද්‍ර කල්පේ. ඒතර මේ කල්ප විනාශය වෙලා ආයෙත් බුදුරුන් ලෝකෙ දී වෙලා ඒකත් තියෙන අහනකොට අපි කොහේ කොහේන යයිද? හරියටම ඔය බුදුරයා ලෝකේ මෛත්‍රී බුදුන් වහන්සේ හරියටම ලෝකේ පහළ වෙනකොට අපි හිතේ නිරේ නම් කොහේ? ඒ පැත්තට තියෙනවා. බලන්න බෑ. නිරේ නෝනන්න බෑ. නිරයන් නැද්ද? මොකද කියන්නේ? අපිට නිරය අපිට නිරය යන හේතු ඇද්ද? කරකෝ නැද්ද? කොච්චර කර්ම කියනවද අපිට තව කියන්න? අන්තකල්ප 90 එකක ඒවා කියවන්න කියනවා. තාම එතනින් එහා විතරයි ඒවා ඉවර. මේ දැකේ ටික විතරක් නෙමෙයි අන්තකල්ප 90 එක. එතකොට සතර පාගතේ හේතු අනිවාර්යයෙන්ම ඇතුලේ තියෙනවා. අන්තගතයි. එහෙනම් මෙතනින් කවුරු හරි දවසට චුත වෙලා යන්න පුළුවන් නේද? හතර පහේ කියන්නේ මොකද්ද? තිරිසන්, പ്രേත, අසුර, නිරේ. තිරිසන් ලෝකයකට ගියොත් එහෙම අර සසර පුරා කරපු තිරස්චීන වැඩ. තිරස්චීන වැඩ නිසා තිරස්වපනයක් අපතේ බලවත් වෙනවා. ඔව් ගතියට එන්නවා පෙන්නන්න ඒවා. මේ දෙල්ලමන්නේ බුදුහාම කියන මෙහා සමාන විද්‍යාවක් ලෝකවත් පහළ වෙන්නේ නැහැ පහළ වෙලා නැහැ. තිරස් කියන වැඩ කරේ ඉන්නා තිරස් සතර ගමන් කරන සතෙක් වෙනවා. තිරිසන්. ඊළඟ ඊට පස්සේ එතනින් ගියාම අසුර. ඒ වගේම പ്രേත. പ്രേත කියන්නේ මොකද්ද? ඒ අපි ටික පස්සයට പ്രേත වලට යනවා අසුර වලට යනවා ඊළඟ යන්නේ නිරේ. නිරේ කොටස් හතරකට බෙදෙනවා. නිරේ තියෙන්නේ කොහෙද? ඔය නිරේ තියෙන්නේ. අපි මේ ඉන්න පුතුමි ගර්භයෙන් යන තියෙන. ඒතකොට උභායි කොහොමද ඒක පේන්නේ නැත්තේ ඇයි? ඒක තියෙන්නේ මේ ඝනකායකින් යන අයට නෙමෙයි. මොනකායකින් යන අයට තියෙන්නේ. සියුම් කාය නැත්නම් අද ඔය කියන්නේ මනෝකාය කියන්නේ. එහෙනම් කෙනෙක් සතර කායයන් මොන වෙලකන් ඉන්න ඕනේ? මැරෙනකන් ඉන්න ඕනේ. මැරිච්ච වෙලාව තමයි ඝනකායෙන් සියුම් කාය මොකක් වෙන්නේ. ගැලවෙන්නේ. අන්න මේ සියුම් කාය තමයි සතර කායයට යන්නේ. ඒ සියුම් කායට යන්න මේ උමකක් ඕනේ නැහැ. ఇది కాదు සිතුරු වුණා යනවා. දැන් ඕගොල්ලෝ දැන් ওই හැම කෙනෙක් එනන් සතර පහ යනකොට අපිට වඩා ගන්න මොනවා කොපා කරගෙන ඉන්නවද? ඔය එක ක්‍රමයක් තමයි මරණකම් ඉන්නේ. මරණෝට ඉඳලා ගියොත් එහෙම නවත්තන්න පුළුවන්. සතර පහ යනකොට බ්‍රේක් නැහැ. එහෙට නවත්තන්න බෑ. ගියොත් ගියාමයි කල්පකාන කියලා තමයි ඉන්නේ. මොකද තිරස්තිනවට ඔතන කරලා තියෙනවා. මේ අත්පාවේ කරපුවා තියෙනවා නෑ හරි එහෙනම් මේ වෙන එනවා මෙහෙම ගන්නකො ලෝභය කියන්නේ මොකක්ද ඔබ ඉතින් පිළිගන්නවද ලෝභ සිතයි අලෝභ සිතයි පිළිගන්නවද අපිට සිත් ගොඩනගෙන යනවනේ මේ මොහොතේ සිත් ගොඩනගෙන යනවනේ අපි අපි කොහොමද ඒක කියන්නේ මොකක් හරි දැක්කම හොඳ දෙයක් කන දෙයක් දැක්කම මොකද වෙන්නේ මොකෝ නිකන් ඒකත් බලන්නේ කන්න හිතුණාද ඒ මහානු නේද අන මොකක්ද පහළ වුනේ කන්න හිතුණාද මොකක්ද පහළ වුනේ සිත අපිට සිත් පහළ වෙනවා මේ ඕක දැන් අපර චිත්ත වීඩියෝ වලින් අර ගන්නත් පුළුවන් ඕක. නැත්තම් සරලව ගන්න පුළුවන්. මොකෝ මේ අර අර අර අර යනකොට බලන්නේ මොකද? මොකෝ හිතක් පාලුණා නේ යාගේ. අන්න මොකද එතන වචනම කියනවා. මොකක්ද ඒක? හිතක් පාලන හිත පාලනේ නිකන්නේ මොකක් වෙලාවද? එක රූපයක් මුල් කරගෙන. එක ශබ්දයක් මුල් කරගෙන. එක සුවඳක් මුල් කරගෙන. දැන් අපි දැන් දැන් සුහදක් ආවම එකපාරට අපි ඉන්නකොට අපි අහනවා ඉන්නම බැරන ඉඳසෙන් ඉන්න බැරන මොකද දන්නේ මේ කොහෙන්ද මේ පොත ගත්තේ ටෙන්ට් එක අහනවා දැන් ඉවසගන්න බැරන අහනවනේ ඒකට අරයන් ගන්න ලොකෝ මේ මේ සුහදයි වෙන්නේ මේක ගන්න ඉඳපාරු නැනේ අන්න හිතක් පහළ වෙන හැමදාම ඕකට මේ ඕකට චිත්ත විද්‍යාවෙම විස්තර කරන්න ඕනේ නැහැ හැබැයි ඇහක් ඕන මොකක්ද ඕන රූපයක් ඕන කනක් ඕන ශබ්දයක් ඕන. නාසයක් ඕන සුවඳක් ඕන ගඳ සුවඳ. දිවක් ඕන රසයක් ඕන. කයක් ඕන ස්පර්ශයක් නැත්නම් පොට්ටබ්බයක් ඕන. මනක් ඕන සිතුවිල්ලක් නැත්නම් ධර්මයක් ඕන. ඔය විතරයි ඕන. එහෙනම් අසයි රූපයි එකට එකතු කරලා මොකද්ද හදාගන්නේ? හිතක් ඕන. කනයි ශබ්දයි එකතු වෙලා සිතක් ඕන. එහෙනම් ඔය හැමතැනම සිත් ඕන. පැහැදිලි ධම්මම කියන්නේ ඒ පැත්තට යන්නේ නෙවෙයි අපිට නිතරම දෙවේද මේ මේ සිත් මොන සිත් දෙන්නේ? ලෝභ සිත් ද අලෝභ සිත්. අහම්කෝල කියන්නේ උනේ. ලෝභ සිත් කියන්නේ මොන වගේ සිත්ද අපි නම් කරන්නේ? අපි ලෝභ කියන්නේ මොන වගේද? කැමති දේ? ඔව් ඒ කියන්නේ කැමති දැන් අපි කැමති දේවල් වල හිතන දේවල් ලෝභ කියලා ලෝභ කියන්නේ. හරි. දැන් දැන් ඕක දැන් ක්‍රීඩම විග්‍රහ කරනකොට අද ලෝභය කියන්නේ එහෙම නෙවෙයි. අද යමක් දෙන්න තියෙන අකමැත්තක් මේ ලෝභය කියන්නේ. දැන් අපි ඉල්ලුව දෙන්නේ නැහැ. ඒකින් තමයි මේ එයා හරි ලෝභයි. එහෙම කියන්නේ. හැබැයි ඔබ දන්නවද ලෝභය කියන එක ගැඹුරු පැත්ත. ගන්ධබ්බය අහලා තියෙනවා. ඒ කියන්නේ ගන්ධය අප ගන්ධේ එල්බිලා. ගන්ධය උරාගෙන යන යම් සත්‍යයක් වේ ලෝභ කියන්නේ මොකක්ද? එහෙනම් ලෝකේ එල්ලිලා ලෝකේ උරාගෙන ඕන යම් සත්‍යයක් ඉන්නවනම් එයා බලන්න. ලෝ අප්ප ගන්න ලෝ අප්ප ගන්නවා කියනවා. ලෝකය. දන්දේ අප්ප ගන්න එක කොහොමද? දන්ද අප්පය. ලෝකේ අප්ප ගන්න එක ආ ලෝකේ කියන්නේ මොකක්ද? අන්න මම අර කලින් කිව්වේ. ඇස කියනවා රූප කියනවා. කන තියෙනවා ශබ්ද තියෙනවා. නාසය තියෙනවා ගඳ සුවඳ තියෙනවා දිව තියෙනවා රස තියෙනවා කය තියෙනවා ස්පර්ශ තියෙනවා මන තියෙනවා ධර්මනෝත් සිතුවිලි තියෙනවා. උනන්නම් ඔය දාබර තව එකක් තියෙනවා කියන්නේ. උනන්න කියනවා. මම කිය ඇස රූප කන ශබ්ද නාසය ගඳ සුවඳ දිව රස කය පහස මන ධාතු. 6යි 6යි 10ද 12. එයින් 6ක් අපේ ළඟ තියෙනවා. මොකක්ද? ඇස කන නාසය දිව කය මන අපේ ළඟ තියෙනවා. එළියේ තියෙන හයක් මොනවද? අර හයයට ගෝචර හය එළියේ තියෙනවා. ඒක මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම. ඒතර අර අපේ ළඟ තියෙන අයට කියනවා මම කියලා රැකගන්න. එළිය තියෙන අය අපිට කැමති ඒවා ටික අල්ලගෙන මොකක් කියලා කියනවා. මගේ මේ අයට කියනවා මම කියලා රැකගන්න. කැමති එළිය තියෙන අය අරගන්න හොඳ ඒවා ටික මොකක් කියලා. මගේ නම් අපි හැමෝම ඉන්නේ ලෝභ සිතෙන් මම සහ මගේ කියන දෘෂ්ටිය තුලින්. එතකොට මම කියන්නේ දැන් ඒ දැන් එතනදොත් මම කිව්ව ඕන තරහය. මගේ කිව්ව ඕන තරහය. අය එකයි කියන්නේ. කතා කරන අයිතියක් තියෙනවා. මේ කියන කියන එක කියලා කියන එක මාගෙන ඉන්න ඕනේ නැහැ. ඔබට අයිතියක් තියෙනවා කතා කරන්න. 13ක් තියෙනවා පෙන්නන්න. 13 ගෙඩිය මොකක්ද? හරි දැන් එහෙම එකපාරට කොහොම මදිනාගේ මේ මෙහෙම ගමුකෝ අපි. මේ මේ දැන් 6 6 12ක් තියෙනෝනේ. එතකොට මෙන්න බුදු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම ඔබට සියල්ල දේශනා කරනවා. සියල්ල දේශනා කරනවා. සියල්ල කියන්නේ මොකක්ද? දැන් සියල්ල කියන්නේ මොකක්ද? ඔක්කොමනේ ඔක්කොම ඉවර මම තවත් ඉතුරු වෙනවා. අන්න බලන්න මේක තමයි තේරුම් ගන්න ඕනේ. මහණෙනි මම ඔබට සියල්ල දේශනා කරනවා. සියල්ල කියන්නේ ඔක්කොම. ඔක්කොම ඉවරම බලන්න තවත් එකක් ඉතුරු වෙන්නේ කියලා. නෑ මොකක්ද එහෙනම් සියල්ල කියන්නේ? චක්කුසය රූපය අර අපි කියුවේ කොහොමද මේ මොකෙන්ද කියන්නේ? ආදීන් ඉතින් මෙතන තියෙන්නේ චක්කුසය රූපයෝය සෝතයෝය ශබ්දයෝය ගානයෝය ගන්ධයෝය ජීවාය රසෝය කායෝය ස්පර්ශයෝය මනෝය ධර්මය ඔච්චර කියන්නේ ඔන්න බුදුහාමුදුරුවෝ මම මහණෙනි මම ඔබට කියලා දේශනා කරන්න කියලා සියල්ල ඔය ඔතන සියල්ල ගැන උන්වහන්සේ මොනක් තවත් ඉතුරුච්ච කැලක් ඔකේ නැහැ එහෙනම් ඕනම විද්‍යාවකින් ආන ධාතු කියලා තියෙනවා ධාතුවක් තියෙනවා දැන් මෙහෙම ගත්තොත් එහෙම. දැන් ඇමරිකාවේ ජනාධිපතිවරු කීයක් කියලාද? හයයි යනක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, කය, මන. ඇමරිකාවේ ජනාධිපතිවරු වැඩිපුර එකක් තියෙනවා කොහොමද? එහෙම නෑ නානෝගේ මන රෝගය. එයාට භුක්ති විඳින්න පුළුවන් මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මෙන්න මේවද? එහෙම තව හත් වෙනි එකක් ලෝකෙ තියෙනවා. ඒක භුක්ති විඳින ඉන්ද්‍රියකුත් තියෙනවා. ඉන්ද්‍රියක් නැහැ. ඉන්ද්‍රියන් හයයි තියෙන්නේ ලෝකෙත් හයයි තියෙන්නේ. මුක්ති විදින පන්දේවල් හයයි තියෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම. දැන් එහෙනම් සත්‍යදරි කියන දැන් අපිට දැන් සත්‍යදරි කියන එක පිළිබඳ අත්දැකීම නැහැ. දැන් අපිට මතක නැහැ. අපිට අනන්ත අපිට හම්බෙන්නේ නැති. සත්‍යදරි කියන ලෝකේ පාලනය කරන්නේ මේ මොන ලෝකෙද පාලනය කරන්නේ සත්‍යදරි කියන්නේ. දැන් දැන් දැනට මේ පෘථිවිය කියන එක රටවල් වලට වෙලාගෙන ඒ ඒ රාජ්‍යයේ රාජ්‍ය නායකයෙක් ඉන්නවා. සමස්ත පෘථුවිය තමයි තවත් පෘථුවි තුනක් තියෙනවා අපි පස්සේ කතා කරමු. ඉස්සරහට එළියේ ඔක්කොම ඒ මේ පෘථුවි හතරම පාලනය කරන රාජ්‍යවරුන් තමයි කියන්නේ කවුද? සත්ත්වික රජ. අපිට දැනටම අහන්න නැහැ. දැනට සත්ත්වික රජ කියන්නේ නැහැ. මේ බුදුදහම නක් වෙන කාලේ නෙමෙයි අපි ගොඩක් කරාට අබුද්ධෝත්පාද කාලවල තමයි ඉන්නේ. ඒ වගේ නම් අපි පස්සේ කතා කරමු. දැන් මට මට කියන්න ඕන ඔබට ලෝකයේ 6යි 6යි 12යි 13යි කියලා කියන්න. දීන් ආම්ස්ට්‍රෝන් හදද ගියා නම් එයා ගෙනියන්නේ කොහොමද? ඇතකන්නාගේ දිවකය මන. එයා හදේ මොකද දැක්කනම් මොකද? රූපය. ඇහුණනම් මොකද? ශබ්දයක්. එයා නාදයේ දරුණා මොකද? ගන්ධයක්. කාමරෝණාවේ දරුණා රසයක්. ඇල්ලුවා දැනෙනකොට ස්පර්ශයක්. කුතුහේ ගෙදරමක් මොකද? මන සිතුවිල්ලක් අන්දාන. ඉතින් මේ මොකද විනාශ ප්‍රාණිකයක් කියන්නේ. බලන්න බුදුදහම විස්තර කරන විදිය මොනවද කියලා පුදුම නාමයක් කියන්නේ මේකේ. කිසිම විද්‍යාඥයෙක් අද ඔබ පැහැදිලිව විස්තර කරන්න බෑ. මේ බුදුදහම තුල තියෙනවා. ලෝකයේ කියලා දේශනා කරලා තියෙන බුදුරජාණන් වහන්සේ කොරක් දොරහද. අභ්‍යන්තර 6යි එළිය 6යි. දැන් අපි කරන්නේ අභ්‍යන්තර 6යි අර එළිය හා ගුණ කරනද කරන්නේ. අල්ලගෙන ඉන්නේ. අපි අපි කැමතිව අපේ දැක්මට දෘෂ්ටියට අදාළ ඒවා මේ හොඳයි මේ හොඳයි කියලා අල්ලන්නේ. ඒ අල්ලන්න ගියාම අල්ලන්නේ හම්බ වෙලා අලුත් වෙන හම්බ වෙන්නේ හම්බ වෙනකොට ඇලෙනවා හම්බ වුණොත් ගැටෙන ජෝදේ ගන්න කියන දාන්න. මේ එකක් කියනකොට කරන එක. දැන් පහපත්තු කරලා මම පහන් දුර කරන වෙලාවට උනත් කියලාත් නෑ. ඒකට හයි කර ටීවී එකලපොත් එහෙම කියනවා. ඒ මෙහෙම අන්තිර තියාගෙන නම් පයින් නැලි පැත්තලේ මෙතනත් ඇන්නවා. මෙතනත් ඇන්නවා මම කියන්නේ කොහෙද ඕක නැගයි නිදි වෙලාවට නෑ මේ. නිදි වෙලාවට ටිකක් කැලකුලේටර් එක අඳු. ඒක දන්නේ දැන් මෙතන විදා ගන්නවා. දැන් ඔබ නිදාගෙන වගේ දෙන්නේ නැහැ. දැන් ඔබ එහෙනම් අපි මොකද කරන්නේ? දැන් ඔබ ලෝකේ විතර කරන්නේ. දැන් ඔබ විතර කරන්නේ යමෙක් ලෝකයේ අපගෙන ඉන්නවනේ. උරාගෙන යනවනේ. ඒක පරිහරණයට ගන්නවා නම් එයා කවුද? ලෝ අපකරණ කෙනෙක් කවුද එහෙනම්? ලෝභය. එහෙනම් ලෝභය කියන්නේ මොන කුරුල් අර්ථය? එහෙනම් ඔබ ඇගෙන් කිසියම් රූපට ඉහළ බැඳලා ඉන්නවා. මේ මොකද? බැඳලා ඉන්නවනේ. ඉන්නවද නැද්ද? නෑ. දරුවෝ හරි බැඳලා නෑ. එහෙනම් දැන් ඉන්නේ ලෝභ සිතත් අලෝභ සිතත්. ඒක ලෝභ. ඔබ කලින් මොනවා හරි සබ්ද විකල් බැඳලා ඉන්නේ. දැන් සමාන වෙනවත්යක් ගැහුවොත් ආන්න අර යනවා කියලා අහකට වෙනවා. ආ ඔය ඉන්නේ උන් නැහැ නෑ නෝ නේද? තව සත්‍යයක් ගැහුවොත් එතන කියන්නේ. අපෝ නරු නරුගේ කනහට අතත් ඇහෙනවා. ඔබල එන ගහන්න යන නේද? අන්න දැන් එතකොට එහෙනම් කොහොමද සබ්දේ සබ්දේ තුරිනුත් අපි එන අල්ලගෙන ඉන්න ඕනේ නැද්ද? එහෙනම් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් දැන් නාසයෙන් අල්ලගෙන ඉන්න එක සෝද වර්ග. ඒකේ සෝද වර්ග වල යනවා ගඳ ගඳ ඒවත් එක්ක ගැටෙනවා. දිවෙන් රස ටිකක් අල්ලන් ඉන්නවා. ඒක හොඳ ටිකට ඇලෙනවා නරකයවත් එක ගැඹුරින් අපි ලෝකේ අල්ලගෙන ඉන්නේ. අපි එහෙනම් මට කියන්න මෙතන කවුරු හරි ඉන්නවද ලෝකේ අල්ලගෙන නැති කියලා. එහෙනම් අපි ඉන්නේ අලෝභ සිතකින්ද ලෝභ සිතකින්ද? ලෝභ සිත සුභපියනද කියන්නේ නරකට පාත් සුද වෙලා දුක කියන. අරමුණ උත්තර දෙන්න ටිකක් කියන. උත්තර නොදුන්නයි කියලා මේ මේ ක්‍රියාවෙන් දෙන්නේ නැහැ. ආපෝන අපි නම් උඩට උත්තර දුන්නේ නැහැ කියලා එහෙම දෙයක් නැද්ද? එහෙම නෙමෙයි දුන්නේ. මම අහන්නේ ඔබගේ. ඔබ ඉන්නේ ලෝභ සිතෙන්ද ඔය කිව්ව අර්ථ දැක්වීම නනුව. ඔබ ඉන්නේ ලෝභ සිතෙන්ද අලෝභ සිතෙන්ද? එහෙනම් යන්න ඕන කොහෙද? සුගතියද දුගතියද? දැන් ඔය රටේ අහකට වෙලා තේරෙන්නේ නැහැ. සුග දැන් ඒ සුගතියද දුගතියද කියලා අහනවා අහනවා බලනවා. එහෙම තේරෙන්නේ නැහැ. අහකට ගලුවත් දෙවන තරම් හිටත් දෙවෙන නාවක් ඒ ඔක්කොම මේ පොදු න්‍යායක් තමයි දුක. එතකොට මම අහන්නේ ඔබ ඉන්නේ ලෝක සිතෙන් කියලා ඔබ විශ්වාසද? එහෙනම් කොහෙද යන්න නැගලා දුක වෙන්නේ? ඔබ මං ක්‍රිකට් එකේ වෙන්නම. මනුස්ස සුති සූත්‍රය අර කියන විදිහට කියනවා. බුදුමයන් වහන්සේ කියනවා යම් මහණෙනි මේ මගේ පොළවේ පස් ටිකක් අරගෙන ගිය පිටට මහණෙනි මගේ මේ ගිය පිට තියෙන පස්ත වැඩි මහ පොළවේ පස්ත වැඩි. ඔබ හිතන්න ඕනේ. බිය පිට මස් ටිකක් ගත්තාම මොන වලද බස් ඇති? මහා පොළොව වෙන්නේ. එහෙනම් අන්න බුදුහාමුදුර ගත්ත උපමාව මහණෙනි යම් කෙනෙක් විරසක් භවෙන් දුතවල නැවත නිහෙත් දෙනකොට කරා. බිය පිට දිය තරම් විතරයි. අනිත් ඔක්කොම යන්නේ කොහෙන්ද? දුරතියේ. හරියට කතාව දැන් යන ගැලපෙනවද නැද්ද? එහෙනම් ඔබ අපි නැට කොහෙද යන්නේ? සුගතිය සුගතිය. දුගතිය කොටස් වලින් මාන්නද හතරකින් මම පෙන්නුනේ. പ്രേත අසුර මේ තිරිසන් പ്രേත අසුර නිවේ. ඒක ඔය හතරෙන් එකක් නෑ කියන්නේ. හැබැයි මේ මොහොතේ අපි සැපවලයක් විඳිනවා. මේ මොහොතේ අපි කන හොඳ කන්න බොන තියෙනවා රස්සාවක් තියෙනවා ගෙයක් දොරක් තියෙනවා යාන වාහන තියෙනවා ඔක්කොම තියෙනවා. හැබැයි ආ නැගලා ගිය දවසට මොකද මේ ටික අරගෙන යනවනේ. දුවගෙන ගිහලා ඒවා කතරපහේ සමන්න කාර් දිනනවා කියනම් ඒගොල්ලෝ භාගින් මෙන්න මෙතන එහෙම කියනවද කරා ඔක්කොම එකම මට්ටම රැඩ්නස් එකට දුවගෙන එහෙනම් දැන් ඔබ මොකද කියන්නේ ඔබ මම දැන් ඔබට අවස්ථාවක් දෙන්න බෑ දැන් මෙච්චර කරක් ඔබ දැනගෙන හිටියද නැද්ද ඒකට උත්තර දෙන්නකෝ දැන් උත්තර දීමේ දෙකක් තියෙනකම් තමයි මේ අවබෝධයට පාදු වෙනවා අනිත් එක තමයි නිදිමත යනවා ඔය නිදිමත යන එක කරන්නේ උත්තර දෙන්න ඕනේ ඒකට කාය සංකාරය වැඩි කරන්නේ. ඒතකොට නිදිමත අඩු වෙනවා. මොකද දැන් උපක්‍රම දානවා ප්‍රයෝග සම්පත්තිය දානවා. නැත්තම් කවදාවත් මේ තේරුම් ගන්න අපේට නැහැ. ඔය එකම ඉරියව්ව සංවර වෙන්න නෙමෙයි පොඩක්. මේ වෙනස් කරගන්න උත්තර දෙන්න. එහෙම කරනකොට වර්ගයක් දුර වෙන යනවා. ටිකක් එන ගියාම හරියනවා. ඒ මුල තමයි අමාරුව. ඔය ඒක තමයි සසරේ එදා බලනකොට එයාට යන ජීවිතයේ හේතුව. දැන් ඒක පෙර අත්පවල අපි කොච්චර කටින් පොරොත්තු දීලා ඉන්නවද? සසරේ අපි එක අපිත් එක එකට යමු කියලා දැන් දීලා තියනවද නැද්ද? ඒකත් බලයව මතක නැහැ ගෙදරේ පොරොන්දු දීලා තියනවද නැද්ද? අමංගොන් තරුණ කාලේදී පොරොන්දු දුන්නද නැද්ද? සසර ගමනේ අපි මොකද ඒක කියන්නේ සංසාර සංසාරේ අපි එකට යමු කිව්වද නැද්ද? කී දෙනෙකු කිව්වා? එතකොට මේ හැරේ එක කියන්නක උත්තර දෙන්නක කියන තරවල වල කී දෙනෙකු කියලා අතෝනේ. දැන් අද ඒකත් කිය ඇවිල්ලා ඉන්නවද අපිත් එක්ක? එයාට මිනිස්සුත් වගේ ගන්න බැරුණා නම් එයා යනවා එක්ක പ്രേත එක්ක කිරිද එක්ක අසුර එක්ක නිරේ. වැඩි හරියක්ම പ്രേත ගියොත් එහෙම අන්න ඒගොල්ලෝ ඇවිල්ලා අපිත් එක්ක එකට ජීවත් වෙනවද නැද්ද? එකට ඉන්නවා. පේනවද නැද්ද අපිට? පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැහැ? ඒ අයනේ සියුම් කයි. ඒගොල්ලෝගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා අපේ ඇහැට කන්න නාසයට අහුවෙන පරාතේ පිට. ඒ කියන්නේ දැන් අපිට ඔක්කොම ලෝකෙට ශබ්ද අහුවෙනවද? ලෝකෙට ඔක්කොම ශබ්ද අපිට ඇහෙනවද? කීයද ඇහෙන්නේ? ඒත් විසක් 30000 අතර විතරයි. එහෙනම් ලෝකෙ තියෙන සියලුම රූප අපිට පේනවද? ඒක සංඛ්‍යාත පරාතයක් නෙවෙයි ඒක ඇතුළේ විතරයි පේන්නේ. එහෙනම් හැම එකම පරාතේ ඇතුළේ විතරයි පේන්නේ. ඒකෙන් ඔබ ඔබට ගියාම පේන්නේ. ඇහෙන්නේ නැහැ දැනෙන්නේ. එහෙනම් ඒ ඇවිල්ලා අපිට ජීවත් වෙනවද නැද්ද? ඔබ ඔබලම ඔබත් එක්ක කනවන එකට ඉන්නව නිදාගන්න එකට. ඔක්කොම කරන පේනවා. ඒවද? ඉතින් එහෙනම් හිතා කියනවනේ මේ පේන නිසා නැහැ කියලා. කොහොමද අපි? අන්නේ අය තමයි ඔය දරු කරන්නේ. මෙතන නම් හරියන්නේ නැහැ පුතෝ මේ වගේ යමුතන් නිවන් දකිනමු නිවන් දැකොත් මට මේක පොරොන්දුව දැන් මොකක් වෙනවා ඉවරයි මෙයා නිවන් දැකොත් මට මෙයා පොරොන්දු වුණා කියලා තතර එකට යමු කියලා මෙන්න මට එහෙම පොරොන්දර දැම්මෙන්න මෙයා නම් නිවන් දකින්න නම් මේ පනාල. ඊර්ෂ්‍යාව කියලා දැමුවද නැහැ. ළඟට ඇවිල්ලා අගලේ ක්‍රියාත්මක වෙනවා. අපි වගේ නේ අමුත්ත ලෝකෙ. ශරීරෝ ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා ඒක ඔළුව අත ගන්නවා නිකන් එහෙම දේවල් කරනවා. ඒක මොකද ලන්නේ? මොකද ඒගොල්ලෝ අත ගන්නකොට අපේ දැනෙන්නේ ඇස්ට්‍රොබොඩි. ධන ධන ඔළුවට නෙවෙයි දැනෙන්නේ. අපේ සිවුම් කයෙන් තමයි බාන්නේ ඒක. ධන කයෙන්. එතකොට අපි දැන් ඔන්න ඕක මම එකයි කිව්වේ කල්දියා ඕකට අහුවෙන්න නම් එපා. දැන් අපි එයාට දැන් පින් අනුමත කරලා යහපතක් කරනවා. මම ඒක කලියෙන් කියන්නේ නැයි අනේ මෙයාට මේක අහලාද දෙන්න කියනවා. එයාට දැන් යහපතක් කරනවා අපි අවසානයට දරනවා. ඉස්සති යන්නේ. එතකොට එහෙනම් අපි දැන් ඔබ එහෙනම් මොකද්ද ගත්ත ඔබට විශ්වාසද? දැන් මෙතන ඉන්න කමන්නේ මට වැඩක් නැහැ මෙතනින් එහාට ගන්නවා ඕන එකක් වෙතද? මම දැන් හොඳට කාලා තියෙනවා කියලා එහෙම අදහස ගන්නවා නම් ප්‍රශ්නයක් නෑ. එහෙනම් ඒ අය මනහන්න ඕනත් නෑ කිව්වොත් කාලෙකින් ඉන්නේ දැන් මේ පිළිබඳ සැලකිලිමත් වෙන අත්තර තමයි එහෙනම් මොකද කරන්න කියලා තේරුමක් එනවා. දෙයිනේ මේක නම් ලෝකේ தත්ත්වය. එහෙනම් මට පොකුයි අත් වෙනවා. ඔය ඉරමට මමත් කවදා හරි දවසකත් වෙනවා. ඒක හිතට අනිද්දාද ලබන සතියේද ලබන අවුරුද්දේද කියන්නේ නැහැ. මොන මොකදද කියන්නේ? බෑ මමත් ඔය අත් වෙනවත් වෙනවා. දැන් එහෙනම් මම ඒ සඳහා කලින් ඌර්ව දූතාන කර එදිනේ ඉන්නවා. ඒකෙන් දැනුවත් වෙලා ඉන්නවා. ඒකට ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඒකෙන් තේරෙන උපක්‍රමයක් කරලා තියෙනවා තේරෙනවා. මොනවද කරලා තියෙන්නේ? අර උත්තර කමන්නේ උත්තර දෙන්න. ඔබ එහෙනම් ওই තත්ත්වයෙන් බේරෙන්න මොනවද කරලා තියෙන්නේ? බේරෙන්න. එහෙනම් පවුද කරලා තියෙනවා බීම. බීම කරන්නේ මොනවද කියන්නේ? ලෝභ දෙකම ඕවලින් නෙවෙයි මොකද කරන්නේ? අලෝභ අධේස අමෝහ සිත් වලින් බීම කරනවා. ඒ ඒ ඒනම් ඒ කරන හේතුවෙන් මොන ශක්තියද උදා කරගන්නේ? පුණ්‍ය ශක්තිය. ශක්තිය කියන්නේ මොකද එනර්ජි එක. එහෙනම් පින් කරාම ලැබෙන්නේ මොකද අපිට? ශක්තියක්. ඒ කියන්නේ පුණ්‍ය ශක්තිය. පව් කරාම ලැබෙන්නේ ගැලී පැත්ත. මොකද පාප ශක්තියක්. එහෙනම් අපුණ්‍ය. ඔබ පින් කරොත් එහෙනම් ඒ හේතුවේ කොහෙද යන්න ඕනේ? සුභ කියලා. ඔබ පව් කරොත් කොහෙද යන්න ඕනේ? ඒක දෙකම ගන්න එහෙනම් අපිට කොහේ ඉක්කර වේද දන්නේ නැහැ. එක්ක සුගතිය යන්න ඕනේ එක්ක අනිවාර්යම සුගතිය. ඔය දෙකේ ඉන්න යන්නේ නැහැ අනිවාර්යයෙන්. සුගතියට ගියා පින් කළා. ඔන්න හිතන්න. පින් කරනවා කියන්නේ මිනිත්තුව ගිනනකොට දැන් ගොඩාක් ඔය පින් දහම් වැඩ කරලා එනර්ජි එකක් සත්‍ය ගොඩාක් ගන්න මුණ සත්‍ය. දිව්‍ය ලෝකේ යනවා බ්‍රහ්ම ලෝකේ යනවා. කොච්චර කල් ඉන්න පුළුවන්ද? සදාතනිකද සත්‍ය ගෙවනවා විතරයි. පුණ්‍ය ශක්තියගේ ශක්තිය කියනම ලෝකේ මොහොතින් මොහොත මොන වෙනවා. දෙවි දෙවි යනවා. ශක්තිය පරිවර්තනයේ දෙවි දෙවි යන්නේ. එහෙනම් අපි යම් තාක් ඉහළ සුදුරි තලයක ඉන්නේ. යම් පුණ්‍ය ශක්තිය ගොඩනැගුවත් අගාතනික නෑ. ඒ ශක්තිය ඒ පැවැත්මට ටික ටික මොකද වෙන්නේ? ගෙවි ගෙවි ගෙවි දවසම අපේ මොකද? බිඳුවේ. එදා මොකද කරන්නේ? පිටික ඉවරයි. ඊළඟ විතරේ මොකද වෙන්නේ? ඕනෙත් යන්නේ. අන්න දෙයිය චුත වෙලා ඔය දෙයක් දෙන්නේ. මනෝත දුරුත්‍රේ කියනවා. පාප ශක්තිය කොට නවතු ජරෝ කෙලිමල තාපායේ. හැබැයි කවදාද දවසේ සතරපායේදී පාප ශක්තිය කොට කරන ගෙලෙන්න ඉවරයි කුඩෙන්න පුළුවන්. දැන් ඔය දෙකෙන් මොන එකද හොඳ? සුගර් ටී ඩෑන එකද හොඳ පින් කරන පව් කරන සුගර් ටී ඩෑන එකද හොඳ? ඈ? මොකද කියන්නේ? මේ කාලේ බණහන දිනුනා ඈ දැන් මොනවා ඔලේ මොකද උදිනා සුගත කියමුද දුක කියමුද දැන් උත්තර දෙන්නකො දැන් මම පොඩි කරුණාවක්තාවක් කියනවා ඈ සුගති වැඩ දින සුගති කියෝ විනා කළා නම් යන්න තමයි නිකන් සුගති යනවා වෙන්නේ නැහැ දැන් සුගති ගියා දස්කරු පිටියේ දෙකේ ටික මාගේ යනවා අල්ප කාලයක් ගිහිල්ලා මොකද ගෙවිලා එදාට මොකද නාය අනේ අපේ කියන්නේ නැහැ. ආයි නැහැ. මොකද කියන්නේ නම් ප්‍රඥාව තීරණය කරනවා. දුගතියම්ද සුගතියම්ද? මොකද කියන්නේ? දැන් තීරණය කරනවා මම කියන්නේ අලුත් අයකින් අහන්නේ. සුගතියන් වැඩ කරනවද දුගතියන් වැඩ කරනවද? දුගතියන් කොහොමද වැඩ කරන්නේ නැත්නම් එන්නේ නැහැ කොහෙද? දුක කියන මේ ඔළුව කැමති නැහැ කොහේ කැමතිද කැමති කොහෙද සුග කියන. එතකොට එනම් පින් කරන්න ඕන. හැබැයි සුග කියන කියලා සදාතනිකද? කවදා හරි අනිත් සුග කියන වැඩේ. එනම් මොකද කරන්නේ? දැන් කියන ප්‍රඥාව තියෙනවා. එහෙනම් ලෝකයේ සුග කියන හොඳ දුක කියන. මොකද කියන්නේ? අයිය කියලා හොන්නේ. දෙකම වැඩක් නැහැ ප්‍රඥාව කියන්නේ ප්‍රඥාවන්තයන් නම් කියනවා දෙකම එහෙනම් මොකද කරන්නේ මේ ලෝකයේ ඔය දෙකම තියෙන්නේ දුගතිය කියන්නේ මේ ලෝකේ. දුගතිය කියන්නේ එහෙනම් ලෝකේ කොතන හොඳ? හොඳයි කියලා දන්නා? නෑ එහෙනම් මොකද කරන්න ඕනේ? ලෝකේ අල්ලනවාද ලෝකේ අත්හරිනවද? ලෝකේ අත්හරිනවා. ලෝකේ අත්හරිනවා කියන්නේ මොකක්ද? ලෝකේ අත්හැරියොත් මොකද වෙන්නේ? මට කරන්නේ මම ඒකයි කිව්වේ. දැන් එහෙනම් එහෙනම් ලෝකේ එහෙනම් අපි කොහොමද මිදෙන්නේ? ලෝකේ දැන් අපි මේ කයක් හදාගෙන ආවනේ. දැන් මේ කය දැන් එන අපි ජීවි ආමිර කරපු ඔක්කොම නෑ එහෙම නෙවෙයි. දැන් හදාගත්ත කය ගෙවන්න ඕනද නැද්ද? දැන් එන ප්‍රත්‍යාව කියන්නේ මොකක්ද? නැවත මෙවැනි කයක් හදනවද මෙතන ඉවර කරනවා. ඉවර කරොත් අපි කියන මොන ඵලයක් අපිට ඉවර කරන්නේ? හරියක් ඵලය ලබනවා. ඔන්න ඔතනයි ප්‍රශ්නේ. නැවත උත්පත්තියක් නොවන නම් මොන ඵලය මේ අත්ඵලය තුල ලබන්න ඕනද? හරියක් ඵලය ලබන්න ඕන නැත්නම් බෑ. ඉන් මෙහා අනාගාමී වුණත් බ්‍රහ්මලෝකේ මොකක් කරනවද කියලා. උපද්දවන. දැන් මොකද කියන්නේ? සෝවාන් සම්බුදාගාමන වැඩිම දිවි ලෝකවල ඉපදෙනවා. මොකද කියන්නේ? දිවි ලෝකේ කියලා නම් යනවද? මේ හැරෙන්න කරනවා. ඒක ඔක්කොම තීරණය. දැන් මේව අදහසක් එන්න ඕන දැන් මේක කියන්නේ යනවා. හරි. එහෙනම් දැන් අපි මේ ලෝකේ කොහේ පැවැත්මක් හදනවානේ. ඒ ලෝකේ අත්හැරලා පැවැත්ම හදන්නේ ලෝකේ අල්ලලා. ඒක උත්තර දෙලි ඉස්සෙල්ලා. මේ ලෝකේ අපි අල්ලලා කරා මේ මේ නිවන් දකින්න අත්තර. අත්තර. එහෙනම් අපි කොහොමද ඒක කරන්නේ? අපි මේ ලෝකේ අල්ලන්නේ ඇයි අපි මේ ලෝකේ ඇල්ලුවේ? හොඳයි හොඳයි කියලා. ඒකට උත්තර දෙන්න ඕනේ. ඇයි මේ ලෝකේ අපි ඇල්ලුවේ හොඳයි හොඳයි කියලා? අපි ඕ අපි දැක්ක දේවල්. ඇහැට දැක්කේවා කනට ඇහුනේවා නාසයට දිවට කයට අපි ගත්ත මොකක් කියලා දේවා. වැඩක් නැහැ කියලා දෙකට හොඳයි කියලා දෙකට. හොඳයි කියලා ගන්න. ඒ හොඳයි කියලා ගත්ත එකද හරි වැඩක් නැහැ කියලා අත්හරින එකද හරියක්. එතකොට එහෙනම් අපි නිවන් දකින්න නම් ওই දෙකේ කොහොමද කරන්නේ? හොඳයි කියලා අල්ලනවද? අල්ලන එක නතර කරලා දාන්න. එහෙනම් අල්ලන එක අවිද්‍යාවද විද්‍යාවද? අල්ලන එක. අපි ඇල්ලුවොත් කොහෙද උපදිනවා? එහෙනම් අල්ලන එක අවිද්‍යාවද විද්‍යාවද? එහෙනම් අත්තරනික විද්‍යාවද අවිද්‍යාවද? අන්න එහෙනම් දැක්කනේ. අද එහෙනම් ලෝක සම්පතේ විද්‍යාව වලින් කරන්නේ අල්ලන එකද අතාරින එකද? ඒව එහෙනම් ඔක්කොම මොනවද එහෙනම්? ලෝක සම්පතේ තියෙන භෞතික විද්‍යාව, රාජ්‍ය විද්‍යාව, ජීව විද්‍යාව, ආර්ථික විද්‍යාව, සියලු විද්‍යාවන් ලෝකේ අත්තරනිකද අල්ලන ඒවා. එහෙනම් ඒවා ඇත්තටම ලෝක සම්මතයේ විද්‍යාව කියන නමෙන් තිබුණාට ඇත්තට මේ ඔක්කොම මොනවද? අවිද්‍යාව. එහෙනම් විද්‍යාව දැනගන්න සම්පූර්ණ වෙනවා අපිට. හරිද? දැන් දැන් මේ දැන් මේ බලන්න මේ මේ මේ ක්‍රමවේද අපි ලියාගෙන ලියාගෙන ලියාගෙන යන්න ඕනේ. අරවාඩන්න වෙන්නේ. ලියාගෙන යනවා. එහෙනම් ලෝකයම හොඳයි කියලා ගත්තොත් එහෙනම් අවිද්‍යාව නේද? දැන් යමක් හොඳයි කියලා ගත්තාම නිකන් ඉන්නවද ඒක අත්පත් කරගෙන උත්සාහ කරනවා. ඉතලම් ප්ලෑන් එක අනුකූලයි. යමක් හොදේ අපි දැක්කො තීරණය කළොත් ශාස්ත්‍රනාල රූම් එක හරි කොහොම කරන්නේ මොකද කොහෙන්ද තීරණය වෙන්නේ වැඩේ පටන් ගන්න මොකෙන්ද තීර්ථේ ඊට පස්සේ ඕනමවත් මොකෙන් පයින්නවා වචනේට පයින්නවා අපිට හොදේ කියලා කිව්වොත් ඊට පස්සේ මොකදන්නේ අන්නේ එයාට ඒක කතා කරන එක මට ඒක දෙන්න කියලා කියන මොකක් පාඩම් කරනවා වචන පාඩම් කරනවා නේද එහෙනම් ඉස්සෙල්ලම සිත භාවිත කරලා ඊළඟට මොනවද පාඩම් කරන්නේ වචන ඒත් බඳුවල් මොකද කරන්නේ කියලා බලන්න හදනකොට ආදෝර වෙනවා. ආය ආන්න රැකලේ පිළිවෙල නැවෙන්න වෙනවනේ. එහෙනම් පළමුව සිත පාවිච්චි කරන දේවලුව වාචන තුන මොනවාද? ඒ ඒ ඒ කරේ මොකද්ද? අර හොඳයි කියුවේ මොනවා කරන්නද යන්න අන්න. අල්ලන්න. අල්ලනවා කියන්නේ ලෝකෙන් ඈත් වෙනවද ලෝකෙට එකතු වෙනවා. එකතු වෙනවට කියන මොකද්ද ලෝකෙ? සම්බන්ධ වෙනවා කියන්නේ. බැඳීම් වලින් එකතු වෙනවා. සංයෝග වෙනවා කියන්නේ. කීපයක් එකට දාලා එකතු වෙලා හතරේකට එහෙනම් සංකේතයෙන් ගන්න අර්ථය මොකක්ද යෝග සම්බන්ධ සංයෝග සංවර්ධන සංගීත ඔය වචන වලින් අරගත්තම සංකේතයේ එක්තරා යට ගැඹුරු අර්ථයක් තියෙනවා මොකක්ද ඒක ගැදෙන්න එකතු වෙන්න eBay සම්බන්ධ වෙනවා යෝග වෙන්න එකතු වෙනවා සං යෝග වෙනවා එහෙනම් හැමතැනම එකතු වෙන දරන තුලට එන මොකක්ද ඒක? එහෙනම් සංඛ්‍යාවට මොකක්ද? එකතු වෙනවා. සංඛ්‍යාවට මොකක් වෙනවද? එකතු වෙනවා. එහෙනම් එකතු වෙන්න කරන වැඩ පිළිවෙලක් තියෙනවා නම් ඒකට කියන්නේ මොකක්ද? එකතු වෙන්න කියන සං වැඩ පිළිවෙල කියනවා පාර. එහෙනම් එකතු වෙන්න කරන වැඩ පිළිවෙල කියන්නේ මොකක්ද? සං එහෙනම් අවිද්‍යා පත්‍ය සංඛාරාවේ කතා කරන්නේ. දැන් තේරුණාද? අපි අහලත් ඇති. එහෙනම් ඇයි අපි සංඛාර කරන්නේ? ලෝකේ යමක් මොකක් කියලා ගත්තේ ඉන්නද? හොඳයි කියලා ගත්තේ. නැත්නම් සංකාර කරන කොහේ පාඩු ඉන්නවද? එහෙනම් ලෝකේ යමක් හොඳයි කියලා ගත්තොත් නොකරයි මොකද? ලෝකේ යමක් හොඳයි කියලා ගත්තොත් අවිද්‍යාව. අවිද්‍යාව සහගත ලෝකයාට නොකර බැරි උපත. සංකාර. සංකාර සම්බන්ධ වෙනවා. මොකද කියන්නේ දැන් මේක මේ මට්ටමේ කොහොමද තේරෙනවද? එහෙම එතන මේ මේ සම්බන්ධ වෙනවා සංගන මධිරේක. මේක හම් වෙනවද? දැන් මම කියන්නේ ලෝකේ වල සං වුණාට ධර්මයට සං වෙන්න බෑ. මොකද නම් ධර්මයට සං වෙන්න ඕන. ලෝකෙම ඈතර වෙන්න නම් මේ ධර්මයේ මොකක් කරන්න අවබෝධය. එහෙනම් මේක සං වෙන්න නොදෙන්න නෙවෙයි. නිවන් දකින්න මේක සං වෙන්න ඕන නිසා. නොදෙන්න නෙවෙයි. එහෙනම් මම කියන මහණනි ඔරුව කියන්නේ මොකක්ද තදා. ගොඩ වෙන්න මිසක් ගොඩ වෙලා කල්පියාගෙන යන්න නෙවෙයි කියලා පැහැදිලි සරල උදාහරණ දුන්නා නම් කාටද තේරෙන්නේ. එතකොට එහෙනම් අවිද්‍යාව තියෙන තාක්කල් ලෝක සත්‍යයට නොකර බැරි මොකක්ද? දැන් සංකාර කරන හිතෙන් පටන් ගන්න. අරගම නරක කවුරුකම නරක අල්ලගන්න. ඔන්න හිතෙන් කල්පනා කරනවා දැන් මේ ගාන හිතෙන් වචනෙන් කයෙන් යන ඉතරට යනවා. දැන් එතකොට දැන් යමක් හොදේ කියලා ගත්තොත් එයාගේ හිතේ දුවන්නේ හැම දෙයක් මොකක්ද? එයාට කන්න ගියත්, බොන්න ගියත්, දින්දට ගියත්, නාන්න ගියත් මොකක්ද මොකක් වෙන්නේ? අර හොදයි කියලා අපේ නේද? එතකොට එයාගේ හිත දුර්වල වෙලාද බලවත් වෙලා. දුර්වලද යමක් හොදයි කියලා ගත්තම මොකක් පිළිබඳ බලවත් වෙලා තියෙන්නේ. අර හොදයි කියලා ගන්න එක පිළිබඳව හිතට එන්නේ. එහෙම කාලයක් පිළිබඳ නම් දැන් මොකෝ කියන්නේ ඒකට උත්තර දෙන්නේ ඔබට යම් යම් රූපයක් දැකලා අනේ ඒක හොඳයි කියලා කනකොට නිදා ගන්නකොට පාන කරනකොට හැම වෙලෙම මතක් වෙච්ච කාලයක් තිබුණද නැද්ද? තිබුණා මේ ඒ වෙලාවේ සාමාන්‍ය සිතක්ද තිබුණේ නිකන් බලවත් සිතක්ද අන්නේ බලවත් සිතට කියන බල විඥානය ඔය බලවත් සිතට කියන නම මොකද්ද විඥානය එහෙනම් උඩ දැන් තුනක් ආවා අවිද්‍යාව නිසා මොනවද කරන්නේ සංකාර කරන්නම වෙනවා නැත්තම් අර අත්පත් කරගන්න බෑ හොඳයි කිව්වේ අවිද්‍යාව නිසා සංකාර කළා සංකාර නිසා මොන හිතකට කොට ඇහුණා බලවත් හිතකට කොට ඇහුණා ඒක හොඳ පිළිසුදු එකද කිඳු එකද දැන් ලෝකේ මොකක් හරි පංචකාමයක් හොඳයි කියලා නේ ගන්නෙ. මේ නිවන් දකින්න එක හොඳයි කියලා දේ ගන්නෙ නෑ. මොකක් හරි කුණු ගොඩක් හොඳයි කියලා නේ ගන්නෙ. ඒනම් මේ හොඳ සිතක්ද කිව්ව එක ගන්න. එහෙනම් විඥාන සිතේට කිව්ව එක ගන්න. එහෙනම් මොන පියවරක් දුර කියනවා දැන් මොකද කියන්නේ? ඔබ දැන් පාළියේ කියන අවිද්‍යා පත්‍ය සංකාර. සංකාර පත්‍ය විඥාන. මොන දැන් විඥානයේකට මොකද? කිලිටි වූ බලවත් සිතක් ඕන නැහැ. මේ ටික තේරුම් කරගත්තොත් ආයි අහන්න ඕනවත් නෑ බලන්න. තමන්න තනිය ඉදිරියට කරන්න. පියවර තුනක් ආවා. අවිද්‍යාව නිසා සංකාර කරන්න ඕන. සංකාර කරන නිසා විඥානය කොට ඕක පාළියෙන් කියන අවිද්‍යාවත්‍ය සංකාරා සංකාරපත්‍ය දැන් අපේ හිතේ යමක් හැමතිස්සෙම බලවත් වෙලා තියෙනවා. යම් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක් ගැන හැම තිස්සෙම අපේ හිත වද දෙනවා. හිත කියනවා නම් ඒකම ලබා ගන්න කියලා. නිතරම අපි ඉන්නේ මොනකට ඇහැරලා තින්නේ. අපි හිතමු දැන් මම බලාපොරොත්තු රූපයක් යනවා. දැන් පහට යනවා වැඩ යනවා. මම ඒ අර පැත්තට ඇහැරලා තින්න අනිත් පැත්තට ඇහැරලා. ඕක වැඩේ. යන අපිට ඕන දේ දිශාවට අපි හැරෙනවද නැද්ද? කවුද ඔබ අපි හැරෙන්නේ ඔය ගන්න නේද? වෙන කවුරු හැරෙන්නේ? කවුද අපි ඔය ගන්න හැරෙන්නේ කියලා කිව්වේ? හිත. එහෙනම් කවුද විඥානය? වින් අපිට නෑ ඔතනින් යනවා නැවියන් නැවියන් වැටාස්සේ කරපුවා වැටාස්සේ කරපුවා ගොත් අපි නැනවද නැහැ. කානුව කතේ වල බලන් කියන කාටවත් නොවැරෙන්න නම් හැබැයි කානුව අතේ ලින්ක් කරනවද නැද්ද? එහෙනම් සිතට අනුව අපි ගතනවද නැද්ද? සිතට අනුව ගතනවද නැද්ද? මගේ අම්මේ ගතනවනේ ඕන එකක් කරනවා. මම මේ ටික සමරව කියන්නේ. සිතට ඕන කමට අපේ ගත වැඩ කරනවද නවනවද නැද්ද? ඉතින් නාවනවට කියන නාවරූප. නවන රූපේ නවරුනේ පැත්ත. ඉතින් ඔක මහා ගැඹුරෙන් ගන්න ඕනේ නැහැ. විඥානය මොකද්ද ඊට අනුව නාම රූප වෙනවා. දැන් ක්ලිප් එකක් යනකොට බින්දු ගිරි යනකොට දැන් හිතේ තියෙන විඥාන මොකද්ද? බොන්න ඕන බොන්න ඕන බොන්න ඕන බඩු ගම් ගම් ගම් නගින්න ගම් උඩමොල කියනවා. දැන් බල බල යනවා මොකක්ද? දැන් මොන හොය හොය යනවා උඩ බලාගෙන යනවද? විපලයෙන් නැහැ යම් මොකද කරන්නේ දෙකත් කනවා මොකද කරන්නේ නයන් හරි මොකද රාගය හරි කාර්යය අනන්න දෙයල ගන්න අන්න විඥානයේ ඉතින් අපේ දෙල මේට ආරෝණ කියන්නේ නැද්ද ඊළඟ දේ කියන කොහොමද මේක බලන්න මේ පරම සත්‍යයක් මේ විද්‍ය මේක අපි පොතෙන් නෙවෙයි ගන්නෙ පොත් ඕන නෑ මොකද පොත් එහෙනම් විඥාන ඉතින් අපි නැවුවද නැද්ද ඔබත් එහෙම ඒ කාලේ නැවුවද එහෙම යම් යම් දේවල් වලට නැවුවද නැද්ද මගේ අම්මේ කොයි තරම් නැවුවද? ඉතින් එහෙනම් නාම රූපොන් නැද්ද? නාම රූප එහෙනම් නම් නෙවුනේ එකක් රූපේ. එහෙනම් දැන් මොන හතරක් කියලා මොකක්ද? අවිද්‍යා නිසා සංකාරක. සංකාර නිසා විඥාන නිකලවත් එකක් ගොඩ නැගුණා. හිතේ මොකදේ ගත නැවුවා. නාම රූප. දැන් කියන්නේ මොකද පාළියේ? අවිද්‍යා පත්‍ය සංකාරා සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප. දැන් නාම රූප උනාම දැන් මොන අපි ඉන්නේ මේ මොන හොඳයි කෝ රූප එකක් යනවා. දැන් හැංගිලා ඉන්නව නැති බලාගෙන. දැන් ඔන්න දැන් අපල අපේ ඇගේ ඉන්න හය දෙනෙක් උදව් කරනවා දැන් ඇගේ. කවුද හය දෙනා? ඇහැ උදව් කරනවා, කන උදව් කරනවා, නාසය උදව් කරනවා, දිව උදව් කරනවා, කය උදව් කරනවා, සිත මන උදව් කරනවා. ඒලු වැඩිපුරම දැන් ඔයගේ එකදී නම් කවුද ස්පාස් මොකද? නැති නේද? ඇහැ බලන්න වැඩි කොහොමද? මොකද්ද දැන් අර රූපේ ගියොත් තක්කාර එයා මොකක් කරගන්නද? හඳුනා ගන්න, බලා ගන්න. එයාද මේ වෙන රූපයන එයා දකින්න ඒවට එතන ප්‍රශ්නයක් නැහැ. අර බලාපොරොත්තු හොඳයි කියලා බලාපොරොත්තු හිත හිත හිත බලාපොරොත්තු ආගත හිතෙන් අර හොඳයි කියලා ගත්ත රූපේ එනවා දිරවන්නේ. එයා අයාගෙන කන අයාගෙන නෝ කියන්නේ අපි. අසමන් මාසේ දිවකය අර ආව අර අර බලාපොරොත්තු රූපය අය කරගන්න බලාගෙන ඉන්නවා. අය කරගන්න පුළුවන් ස්ථාන අත ගියක් කියනවා. අයයට කියනවා. ඒ අය කරන්න සම්ම ස්ථාන අයයට කියනවාද සලාය ආයතන ගන්නවා අය. අයස්ථාන. කේන්ද්‍ර බලනට ගන්නවා. අයස්ථාන. දැන් නාම රූප වලත් එනම් ඊළඟ මොනවද වැඩ කරන්නේ? ආයතන හයක් වැඩ කරනවා මොනවද? ඇස ආයතනයකට පිළිගන්නවා. දැන් පිළිගැ ආයතනය ඉන්නවනේ පිළිගැනීමේ නිරදාරණයක් හරි කොහොමද? දැන් ආයතනය කියන්නේ නිකන් කියන එකත් යමක් බලාපොරොත්තු වෙන එකක්. දැන් අපි හිතමු දැන් දොස්තර කෙනෙක් ඉන්නවා නම් මෙතන කවුරුද බලාපොරොත්තු වෙන්නේ? රෙඩ් වෙන මම බලාගෙන. ඒතකොට එහෙනම් මෙතන මොන ආයතනයක්ද? වෛද්‍ය ආයතනය. අනේ යමක් යමක් කරන බලාගෙන ඉන්න හරිනේ? දැන් මේ නටන නටන නටන කරන ගුරුවරයෙක් බලාගෙන කවුරුද නටනක් කියලානේ? ඒ එතන ඩිවලොප්මන්ට් කවුරු එකද කියන මොකක්ද? සංගායම. බලන්න මේක හැදෙන හැටි ලෝකෙ. ඊළඟට දැන් ගුරුවරයෙක් පන්තියක් පවත්වා කියනවා කවුරුද බලන්නේ. ළමයි ඒවා වේ. මොකද ඒකෝර තමයි මොකක්ද හැදෙන්නේ. අධ්‍යාපන ආයතනය හැදෙන්නේ. අන්න. එහෙනම් යම් දෙකක් එකට එකතු වුණාම ඒකෙන් ක්‍රියාත්මක වෙන ක්‍රියාත්මක වෙන අවස්ථාවක් කියනවාද ආයතන. එහෙනම් ඇස නිකන් කියනවනේ ඉන්ද්‍රියක්. යමක් බලාපොරොත්තු වෙන බලන් ඉන්නකොට ඒක මොකක්ද? ආයතන. එහෙනම් නිකන් තිබුණා මේ ඉන්ද්‍රිය වැඩ ගන්න වැඩ කරනකොට ඒක මොනවද? ආයතන වලට වෙනවා. ආයතන අපිට තියෙන කීයද? 6යි. මේක උඩ කියන මොකද්ද? දැන් කියන්නේ දැන් පියවර වැඩි වුණානේ. අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූප නාම රූපපත්‍ය සලය තරණ වටපාඩ කරනවා කියලා දුන්නා ඇහැ බලාගෙන ඉඳලා රූපේ නෝනේ තක්කාලා මොකද කරන්නේ? හරියනම් අර වලේ පැත්තට බලවන්න යනවා. දැන් ඒ රූපය ඇවිල්ලා ඇහෙවා දෙන්නේ නෑ. රූපේ ප්‍රතිබිම්බය හැමතැනම වෙනවද නෑ? ශබ්දය ඇවිල්ලා ඒ ශබ්දේ නිකුත් කරන්නේ කණේවා දෙන්නේ නෑ. ඒකෙන් නිකුත් කරන ශබ්ද තරංග ඇවිල්ලා කම් කම් කාර්යරටාවට නලකේ කම් අපරලේ වර්ණය වෙනවද නෑ? අන්න බලාපොරොත්තු වෙනවා ඇවිල්ලා හැම එකක් නෑ. ඒවා දිනෝ කණේවා දිනෝ සුවඳක් ගන්න නායේ ඇතුලේ දිනන නේද? රස සුවඳ දැනෙන ඉන්ද්‍රිය. ඔය හෙම්බිරාව තමයි වැහෙනවනේ. ඒක දුරලන්තේ කාලේ. හෙම්බිරාව තමයි දුරලන්තේ කියන්නේ. එතකොට ඉන්න හැමදාම ඇවිල්ලා ගාව මොනවද වෙන්නේ? පදිනවා. පදිනවා කියන්නේ ස්පර්ශ කර ගන්නවා. ආයතන වලින් කල කල දෙන අපිට එකම එක උදව් මොකක්ද? අර අපි බලාපොරොත්තු රූපේ, ශබ්දේ, ගන්ධේ, රසයේ ස්පර්ශයේ ධර්මය අපිට මොනවද? ඒ වගේ මොනවද දෙනවා කියලා. අප්පල දෙනවා, හතර දෙනවා. அந்த கலாயத்தனோடையும் போனது என்ன கேட்டீங்கன்னா இஸ்பார்த்தம் இஸ்பார்த்தம் அர்த்தம் கேட்கலாம் ඉතින් දැන් කියන වාර්තිකාව වෙන අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ එතන පස්ස කියන්නේ මොකද්ද ස්පර්ශ ස්පර්ශ කරන්න ඕන මොකද ඉන්නේ ඔන්න දැන් හැබැයි ඔන්න දැන් දැක්කා එයාගේ අහන අහන ඇහුණා. එයාගේ සුවඳ දැනුණා. එයාගේ නම් කෑම රහ දැනුණා. අතාලවල එයාගේ ස්පර්ශය හරි මුදුයි කියලා දැනුණා. දැන් මොකද මේ ආවේ? ගින්නනක් නැද්ද? ගින්නනේට පොදුවේ කියලා නම් කතා. වේදනා. මොකද හේතුව ගින්නනේ කිව්වම එකයි. වේදනාවක තුනක් තියෙනවා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. මේ මොකද ගින්නනේ කියන දතේ. පොදුවේ ඔක්කොම අර්ථ කරනවා කියලා. වේදනාව. එහෙනම් ස්පර්ශ දෙක තමයි හටගන්නේ ලෝකේ. වේදනාව. ආයි කියන උදාහරණ මොනේද කියනකොට දැන් නිකන් පුදු වෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලය සලය පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා දැන් සැකයක් අවුල් කරගන්න සැකයක් අවුල් මොකද වෙන්නේ එයා දකින්න හරිය සැපනම් දැන් කියන්නේ මොකක්ද හිත ගිහිල්ලා ඒක එතන හිත ගිහිල්ලා ඒක ඇලෙනවද නැද්ද? ඇලෙන්නේ ඇයි ඒ? දැන් ලෝකේ යමක් ඇලෙන්නේ මොකක් හින්දාද? ඝන ගතියද, පියලි ගතියද, තෙත් ගතියද ඇලෙන්නේ? තෙත් ගතියද? පට කියන්නේ මොන ගතියද? ඝන ගතිය, තද ගතිය. ආපෝ කියන්නේ මොකක්ද? ඝන ගතිය, තෙත් ගතිය. එහෙනම් මන ගිහිල්ලා ආපෝ වෙනවා. තෙත් ගතිය තුන තමයි ඇලෙන්නේ. තෙත් ගතිය නිසා තමයි ඇලෙන්නේ. මන ආපෝ වුණාම අපි කියනවා. මනාපයි අන්න කියලා හිත ඇන්නා. හිත තැනක හා වුණා. හිත ඒ වගේ හා වෙනකොට දැක්ක උතර තියෙනවා. රූපේ හා වෙනවා, ශබ්දේ හා වෙනවා, ගන්ධේ හා වෙනවා, රසේ හා වෙනවා, පොට්ටබ්බේ හා වෙනවා, ධම්මේ හා වෙනවා. එහෙනම් තැන් තැන් වල හා වීමට මොකක්ද කියන්නේ? දැන් මොන තව එකක් වැටෙන්නේ? කියන්නකෝ දැන්. අවිද්‍යාපත්‍යා සංඛාරා සංඛාරපත්‍යා විඥානං විඥානපත්‍යා නාම රූපං නාම රූපපත්‍යා සලආයතන සලආයතනපත්‍යා පස්සෝ පස්සපත්‍යා වේදනා වේදනාපත්‍යා තණ්හා තණ්හා උනේ දැන් තණ්හා වුණාම ඊළඟ දැන් හරි ඇල්ලලා ඉන්නේ අද ඇල්ලලා ඉන්නට බෑ මොකක් වෙන්නවද බෑ తాවකාලිකව හඳුනලා ආයෙ කොහක් වෙන්නවද වෙන්නේ නේද දැන් ඔය එන්නේ తాවකාලිකව නෑනේ දැන් වෙන්නේ නේද නැත්නම් ඉතින් ඉරු වේ නොවේ ඉදී අපි වෙන්නේ සංකේතයේදී යලි ආයෙත් කලාවුරුදු ලියාගෙන ඉන්නවා නෑ දැන් වැඩේ තියෙන්නේ මෙහෙමයි දැන් අපිට ඇලිලා ඉන්නකම් සැප තියෙනවා ගැලුණාම ඉන්න සැපද බයද ඈත් වෙලා තියෙන සැපද බයද දැන් අපි හොඳයි කියලා ගත්ත එකේ ළඟ ඉන්නකොට හරි සැපයි හැබැයි යා දුරස් වුණා දුක විතරද ඉන්නේ බයක් එන්නේ නැහැ බය එනවද නැද්ද බයක් එනවා මොකද්ද බය මොන දැක්කද දුකයි බයයි දෙකම ඉන්න මොකක් වුනේ හින්දාද? තණ්හා වුනේ හින්දා නේද? තණ්හාය ගායති සෝකෝ තණ්හාය ගායති බය. ඔන්න බය දෙක එකයි ගන්න. දැන් පොතවල දෝරන. පොත බලන පස්සේ කමන්නේ බයි කියන නෙමෙයි. මේක ඉස්සර තේරුම් කරගන්න ඕන සදායි විරුද්ධේ කියන තමන්ට තේරු තමන්ගේ භාෂාවෙන් මේක තේරුම් ගන්න ඕන. වචන වලට මේ බුදුහාම කියන මොකක් වලට? අදහස් වලට ගැලපෙන්නේ. එතකොට දැන් තණ්හා උරුදෙන දැන් මයයි මොකක් ඒ කියන්නේ. ඇයි දැන් මොහොතකට ආ වුණා ආයි ගැලවෙන්න වෙනවා. දැන් අපි දුර ඉස්කෝලේ යන කාලේ නම් යාළුවා පන්තිවල යනකොට ආයෙත් යනවා එයා ගෙදර යනවා එයා මේ ගෙදර යනවා දැන් මොකද ඉන්නේ. හරි බයයි කියන මොකද බයයි. අවුවේද මේක දැන් දෙමෝ කියන්නේ කියලා තමයි. වෙන දැන් මයියා නාට මට ආද යන්න කරුණේ එකත් කව් කවුරු කතා කරගෙන ඉන්නවද දන්නවද දන්නේ නැහැ. පස්සේ කියලා එනවා මේ එතන අවුත්තන්න වාඩි වෙන්නේ මම මම අතරාණියෝ දැන් මේ කාලේ ඉන්න මම කියලා උන් හරි මේ කතා කරන්නේ එනවද නැද්ද බය ඒක ඉන්න මොකද මේ වැඩේ හරියන්නේ නැහැ මේක මෙයා මොකක් කරගන්නවද මගේ ළඟට ගන්නවා ඒක පස්සේ අන්න දැන් ඈත තියන්නේ අන්නා වෙලා මොකක් කරනවා ළඟට ඇද ගන්න ඒකට කියනවා අදිනවට කියනවා ආදාන ආදාන කරගන්න ළඟට කියනකොට කියන උප. විදුහල්පති ළඟ ඉන්නේ කවුද? උප විදුහල්පති ළඟට ඇද ගන්නවට කියනවා උප ආදානෝ කුමාර. ආදාන. දැන් බයයි මේක දුරින් කියන්නේ. ඉතින් ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මට වාසනා කියනකොට ටකා ගන්න. අර දැන් දැකනේ උප ආදානෝ හරි කියනවා. ළඟට හැබැයි ළඟට ඇදලා ගත්තා ඒ කියන්නේ වැඩේ උදේ ඉවරද මහා කිව්වෙන්න පුළුවන්. ආදාන කරොත් තව ඉස්සරහට ගින්න යනවා. ආදාහනේ කරොත් ඉවරයි. දැන් බලන්න හරියට ගැළපෙන්නේ නැහැ මේ පාඩම. ආදාන කරලා ආදාහනේ නෙමෙයි. ආදාන. ආදාන ආදාන කරලා ඉවරයි. දැන් ඉවරනේ දැන් මහා දුකකට ආරම්භ වෙනවා. දැන් මොන උපාදාන වලට ආවා. දැන් ඊට පස්සේ මොකද? එයා එයා මම බලාපොරොත්තු වෙන ඕවර්වත් කරනවා. දෙම්මතියක් බවට. නැත්නම් ගිරිදක් බවට. නැත්නම් සැමියෙක් බවට. එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් බවට. හත් එක බලාපොරොත්තු වෙනවා. ඉංජිනේරුවෙක් බවට අතනම කියනවා. දැන් එයාගේ බලාපොරොත්තු ඉස්කෝලේ නැද්ද? දැන් මොකද එන විරුදාව වෙන්නේ? පාඩම්. පෙම්මතෙක් බව, පෙම්මතියක් බව, විරුඩක් බව, සැමියෙක් බව, වෛද්‍යවරයෙක් බව, ඉංජිනේරුවෙක් බව ඔක්කොම බව. එහෙම නැත්නම් අද කාලේ තරුවක් බවට පත් වෙන බව. සංගි සින්දු කියලා මොකක් බවට පත් වෙනද කවුද දන්නේ? තරුවක් බවට පත් වෙනවා. දැන් වෙනම සංග නරතනාන් තියෙන තරුවක් බවට පත් වෙනවා. අර බව ඒකයි. ඒ වගේ කවරටවත් වෙන එකක් තමයි. භව ඕනනම් කියනවා. එනනම් උපාදාන නිසා මොකක් උනාද? භව හැදෙන වෙන දැන් කියනවා දැන් ඔක්කොම. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලය සලයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය සංඥා සංඥා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව දැන් අන්න දැන් බලාපොරොත්තු ජාති රෝගෙට කියනවා. වෛද්‍ය ජාතිය, ඉංජිනේරු ජාතිය, පෙම්වතා පෙම්මත් ජාතිය, පෙම්වතින් ජාතිය යමක් ලෝකෙට පාලනනගේ මොකද්ද? ජාතිය. ජාතිය කියන්නේ ආගමනේ භාෂාව කතා කරන එක නෙමෙයි. මම කියන්නේ ඔබ ඔබ ගන්න මේ කඩේ ගිහලා ගෑනුවයි මොනවද මොනවද කඩවලින් තෝරන? සාරි ජාතිය. වරණු ජාතිය. මාන ජාතිය. කරාබු ජාතිය. ඔක්කොම මොනවද එනවා ඔය කියලා කොහොමද? ජාතිවේ. දැන් අර කියන්නේ ජාතික රැකේ දෙකක විතරයි පොදු වෙන්නේ. පිරිනුගත් ඒවා මොනවද? සර ජාති, සර මොකීව ජාති, ෆයිට් ජාති, ඉනර් ටක් ඕන් ජාති. අදකන ඔක්කොම මොනවද එනවා? ජාති ලෝකේ. එනනම් ලෝකයේම හරගත්තා මොකද ඒ ඔක්කොම? ජාතියන භවය නිසා මොකද හරගන්නේ? ඕකට කියනවා භවයට ඕ කියනවා ජාතියට ජාතියට. ඕජා. ඕජා. ඔකේ සියලුම જાති නිර්මාණය වෙන්නේ මොන මොන ඔය චක්‍රේ නම් වෙනවා. ඒක ඇමරිකාවෙත් එහෙමයි චීනෙත් එහෙමයි මැදගල්ගත් එහෙමයි ලංකාවෙත් එහෙමයි ඉන්දියාවේ කොතන වුණත් ඒ තවුසරදී ලෝකෙත් එහෙමයි බ්‍රහ්ම ලෝකෙත් එහෙමයි සතරාපායෙත් එහෙමයි කොතන යම් જાතියක් නිර්මාණය වෙන්න මුළු චක්‍රයම ඉන්නවා. ඕකෙ පිට එකක් නැහැ. එහෙනම් යම් තැනක නිදි කෙනෙක් බිහුණා නම් ඒ මොකද જાතිය? නිදි જાතිය. එහෙනම් එයා නිින්ද හොඳයි කියලා කාටගෙන නෙවෙයි ඉන්නේ. එහෙනම් ලෝකේ යම් જાතිය කඩලා නම් කීර්තල ගන්න මොකක්ද එනවා? හොඳයි කියලාද නරකයි කියලා. යම් જાතියක් ලෝකේ පාරේ නම් මොකක්ද ගන්න ඕනේ කියලා? හොඳයි කියලා ගන්න ඕනද නැද්ද? හොඳයි කියලා ගන්න ඕන නැත්නම් ඩාගේ මොන පාරේ? අන්න හොඳයි කියලා ගන්න එක මොකක්ද කියන්නේ විද්‍යාව නෙවෙයි මොකක්ද ඒක? අන්න ලෝක සත්‍යාගේ හිතේ අවිද්‍යාව තියෙන තුරු ලෝකේ જાතියින්ගෙන් නම් නඩුවක් නැත. ඕක දැන් ලෝකේ අවිද්‍යාව තියෙන තුරු ලෝක සත්‍යාගේ හිතේ ලෝකේ જાති වලින් දුරුවන්නේ. ඒ જાතිය නම් අජීවීව කියනවා. අජීවීව කියන මිනිස් જાතිය, പ്രേත જાතිය, සිත જાතිය, දේව જાතිය, බ්‍රහ්ම જાතිය විතර නෙවෙයි. තවත් මොනවද මේ වෙන්නේ? මැණික් ಜಾති, තෙල් ಜಾති, ගල්ලගු ಜಾති, පත් ಜಾති, පොර ಜಾති ඒ ඔක්කොම මොනවද ඒවා? ජීවා ජීව ඔක්කොම ಜಾති. එහෙනම් ලෝකේ ජීවා ජීවි යම්තාවක් ಜಾතියක් දිනනවා මොකෙන්ද එන්න ඕනේ නම් පටන් ගන්න ඕනේ. අවිද්‍යාවෙන්මයි. එහෙනම් මේ ලෝකේ ඉස්සරහට ගෙනියන්නේ කවුද? අවිද්‍යාවමයි. ඒක කියන්නේ ලෝක සත්‍යයේ කොහෙද? බඩේද ඉතේ? ඉතේදී. ඇයි? අපි හැමතිස්සෙම දකින දකින යමුවා කියලා ගන්නවා. හොඳයි කියලා ගන්න තාක්කල් මේ ලෝකේ නවතින්නේ. ඔබ දවසට පාඩ ගහපු කීයක් හොඳයි කියලා ගන්නවා. දකින දකින යමුවා කියන්නේ සම් මරත් මේලාගේ මාර්ගයක් විපරණ. අනේ මරත් අන්නම බයිකුයි දරුවෝයි ඔක්කොම එකම මේ අන්නත් අනාද විනවල දාලා. හැමතිස්සෙම ඉන්නේ බයිකුයි. අනේ මරත් අරෝගේ කොණ්ඩයක් තිබුණා. අනේ මට අර වගේ ෆෝන් එකක් තිබුණා නම් හැම තිස්සේම ඕක නෙවෙයි කරන්නේ. එහෙනම් ලෝක සත්‍ය අවබෝධයේ මොන මාර්ග දෙන්නේ? විද්‍යාවම දෙන්නේ නා විද්‍යාවෙන්. අවිද්‍යාව දිනතු ලෝකේ ධාති පහළ වෙනවා කරන්නේ. ඔන්න ලෝකේ ධාතිය පහළ වෙන්නේ. මොකද කියවනවා අවිද්‍යාව සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ධාති. ඔන්න කොම වේදේ. මොකද කියන්නේ දැන් එහෙනම්? එහෙනම් මේ අද ඉන්නේ මොන જાතියකද? මිනිස් මේක ආරම්භ කරන්න නැත්තේ මේ ධරයේද ඊට පෙරාත් භාවයක. මොකද කියන්නේ? මේ ධරේ මිනිස් જાතික වෙලා මේ ලෝකෙට අපි ආවනේ. ඒ ආවේ මේ જાතිය හැදෙන ඉස්සෙල් එනම් බව හැදෙන්න ඕනද දැන්? මිනිසත් බව හැදෙන්න ඕන. එහෙනම් ඒ බවට ඉඳලා මොකද හැදෙන්න ඕන? උපාදාන. උපාදාන වල ඉඳලා මොකද හැදෙන්න ඕන? තණ්හා. තණ්හා වල ඉඳලා මොකද ඕන? වේදනා. වේදනා වල ඉඳලා මොකද? ಇಸ್ಪಾರ್ಸ ಇಸ್ಪಾರ್ಸೋಡು ಇತರಾಗ್ಬಾರ್ದು ಸಲಾಯನ ಸಲಾಯತೊಡಿಸಲಬಾರದು ನಾಮರೂಪ ನಾಮರೂಪಡಿಸಲಬಾರದು ವಿಜ್ಞಾನ ವಿಜ್ಞಾನವನ್ನುಡಿಸಲಬಾರದು ಸಾಂಕಾರ ಸಾಂಕಾರವನ್ನುಡಿಸಲಬಾರದು ಏನಂದ್ರೆ ನೇಮಿಲಿದ್ದಾತಿಯಿಂದ අපේ පෙර සමරේ මොකක් විදිහේ ඉඳලා එහෙනම් මේ දරේ දෙක තිබුණ මීට පෙරද මේ දරේ තිබුණා නම් මේ දරේ හත ගන්න විදිහයි මේ දරේ හතගත්ත මේ જાතියේ පෙර හේතුවක ඵලයක් ලෙස එහෙනම් අපේ මේ කය හදන්න අවිද්‍යා සාගත වැඩ පිළිවෙලකට කවදාද එනම් ඊට පෙර එහෙනම් පෙර ආත්මවල තියෙනවද නැද්ද? කොහොමද වෙන්නේ? එහෙනම් ඕක පුරන්නේ උත්තර දුරනවා. දැන් මම දැන් අර යමු ප්‍රශ්න අපි අවිද්‍යාව නිසා හොඳ වැඩ කරනවද නැද්ද? පින් වැඩ කරනවද නැද්ද? මිනිස්සුන්ට අවිද්‍යාව නිසා පින් වැඩ කරනවා කියන්නේ පින් වැඩක් කළොත් කොහෙද උපදින්නේ? සුගතිය. එතකොට සුගතිය උපදිනවා කියන්නේ නිවන් දක්වනවද ලෝකෙම උපදිනවද? ලෝකෙම යම්තරක උපදින එක විද්‍යාවද අවිද්‍යාවද? ඒකත් අවිද්‍යාවද? එහෙනම් විද්‍යාවල එකයි කියලා නේ කියන්නේ. පින්ගිනීමක් කොහොමද එන්නේ? මොකේ නිගමනය? විද්‍යාවේ නිගමනය කියන්නේ මොකේද? අවිද්‍යාවේ නිගමනය. මොකෝ කියන්නේ ඒක ගැටලුවක් කියලා කියන්නේ. ඒක ගැටලුවක් කියලා. අපි පින් කරන එකයි කියලා මම ගොඩනැගුම් කියන්නේ. බයලෝගී නෙමෙයි. පින් කරන්නේ හැබැයි මතු මතු භවයක් පතා පින්නොත් එතන තියෙන මොකක්ද? විද්‍යාවද අවිද්‍යාව. ඒ ලෝකෙම යන්නේ. තාම නිකන් අමාරුවේ පහර වදී දැන් මෙතන කොහෙෝ? ඔබ විනාශ කරේ මොකක් බලාපොරොත්තු වෙන්නද? ඔය යන්නේ. සියලු විකාරන දුක කියන්නේ ඔය යන්නේ. දුක දිහා යන්නේ. කියත් කොහොමද? ආයි කවදාද වැටෙනවද? මේක ඉස්සරහට කරන්න ඕනේ ඒක කරන දෙයක් නෑ දැන් කරන්න ඕනේ එහෙනම් දැන් පින් කරන්නේ වෙනාට ඒක මම ඒක පස්සේ කියන්නේ දැනුත් පින් කරන්න ඕන බුදුහාමුදුරේ ඉවරක් කරන සෝමනා සූත්‍රයේ සෝමනාවනි දන් දිය යුතුය පින්න යුතුය කියලා කියනවා මේක කරන්න ඕන ඒක හේතුවම කියන්න දැන් මම කියන්නේ අවිද්‍යා පත්‍ය පුඤ්ඤාවි සංකාර වලට මොනවද කියන පින් කරනකොට කියන්නේ මොකද්ද පුඤ්ඤ අபி කියන වචන දෙක එකතු වෙලා මොකද්ද අපි කියන්නේ ටිකක් නෙවෙයි ගැඹුරින් බලවත් විදියට. බලවත් විදියට පින් කරාම සංකාර කරාම සුගති උපදින නම් අවිද්‍යාව පත්‍ය පුඤ්ඤාවි සංකාරා නිසා කොහෙද ඉපදෙන්නේ? මොන જાතියෙද ජීවෙන්නේ? පුණ්‍ය જાතිය. මොන જાතිය කියනවාද? පින් જાතිය තේජ ක්‍රමයේ. පින්යෙන් කෙටක් නම් මේ මිනිස් ලෝකෙත් කොහෙද ඇති? සුගතියට. අවිද්‍යාව පත්‍ය අපුඤ්ඤාවි සංකාරා. පව් කරමු අවිද්‍යාවෙන් තමයි පව කරන්නේ. පින් කරන්නේ අවිද්‍යාවෙන් තමයි. පව කරන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව පත්‍ය අපුඤ්ඤාති සංඛාරා. කොයි උත්පත්ති? සුභකේද දුකකේද? අන්න දුක් දුක්ඛිත જાතියක් උපදිනවා. සංඛාර පුඤ්ඤා විනං જાතිය මොකක්ද? සංඛාර පුඤ්ඤා විනං જાතියක් මොකක්ද? පුඤ්ඤා පුඤ්ඤ. සංඛාර අපුඤ්ඤ නම් જાතියක් මොකක්ද? අපුඤ්ඤ. දැන් ඒක අමාරුද? පින්කම් මොන දාතිය වෙනවද කියන්නේ? පින් දාතිය. පවකම මොන දාතිය කියන්නේ? එහෙනම් අපි ඕක දෙක දෙකක් අතර වෙන වෙන මොකේද? අවිද්‍යාපත්‍ය පුඤ්ඤාවි සංඛාරා පුඤ්ඤ දාතිය. අවිද්‍යාපත්‍ය අපුඤ්ඤාවි සංඛාරා දුගති. එහෙනම් කොටෙන්ද වල දෙපාරවද වෙන්නේ? අවිද්‍යාව වෙනද සංඛාර වල. අන්න සංකාර පුඤ්ඤ වේද જાතියක් පුඤ්ඤ වේද. සංකාර අපුඤ්ඤ වේද જાතියක් අපුඤ්ඤ වේනම් මොකෙන්ද වැඩේ තීරණය කරන්නේ? කරන්නේ සංකාරයට නම් තමයි જાතිය උපාය වෙන්නේ. සංකාර කරන්නේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද? කැමැත්තෙන් නේද? එහෙනම් කැමැත්ත කියන්නේ ලෝකේ ඉච්ඡ. ස ඉච්ඡාවෙන් වැඩ කරන හැටි කියන්නේ කොහොමද? ඉච්ඡාව බංගක් කියලා පත් වෙලා යනවා. කැමැත්ත බංග කරනවා. බංග වුණා නැති වුණා. ඉච්ඡා කියන්නේ මොකද ඒක? එහෙනම් යම් කැමැත්තකට ලෝකෙ බැඳුනොත් ඒකට අනුරූප જાතිය පහළ වෙනවද නැද්ද? පහළ වෙනවා නේද? එහෙනම් බැඳිනවට කියන පාටි කැමැත්තට කියන ඉච්ඡා. පාටි ඉච්ඡා පාටි ඉච්ඡා උනේ මොකේද? ඊට සමාන જાත්‍යක් ඒවා ඒකට කියන සම උත්පාද. පටිච්ච සම උත්පාද. මොකද ඒක තුනක්. පටිච්ච නම් උපාදේ නම් නැහැ ඔකට උත්තරයක් නැහැ. මෙච්චර කතා කරලා මොකක් කරන්නේ නැහැ. පටිච්ච සමුප්පාදය ඔන්න ලෝකේ පටිච්ච සමුප්පාද චක්‍රය වැඩ කරන්නේ සරලව කිව්වොත් ඕකෙන් පිට මේ ලෝකෙ වැලිය දෙයක් අතට ගන්න බොරු දෙයක් එහෙම නැත්නම් මොනාරි ගහ එහෙම නැත්නම් ඉර හඳ තාරක බුද විකුරු පුතුමි ඔය ඔක්කොම එහෙම නැත්නම් මුතුමණි ක්‍රාන්තිදි එහෙම නැත්නම් තෙල් වර්ග කනිද ගල්ලඟු ඕන දෙයක් එහෙම නැත්නම් මිනිස්සු දෙවියෝ බල්ල ඔක්කොම අරගන්න මොකද නිසා පටිච්ච ඒ පටිසම්පාදේ ඔබට කොරලා දෙන්න තියෙන කීවෙටි විතරයි පළවෙනි එක විතරයි කරලා දෙන්න මොකද්ද අවිද්‍යාව කරලා ඒක උඩ කොට කොට ගාලා කියලා මොනවා හදලා දනවත්තා ජාති හදගන්න. ඔබ ඕක දැනගෙන හිටියොත් චා මේක දැනගෙන හිටියෙන් දැනගෙන හිටියේ නැති අයට ධාති පහල වෙන්න පුළුවන්. පටිසෝපල ධාති නෑ. හැබැයි ධාති පහල වෙන්නේ නැද්ද? දැනගත්තා නැතත් පහල වෙනවා ඕක. දැනගැනීමේ වාසියම විතරක් වෙන්න. දැනගත්ත කට්ටියට වාසියක් කියනවා. නොදැන ගන්න කට්ටියත් හැමතිස්සෙම පටිසෝපල ධාති නැතුණාට දකින්න දකින්න මොකක් කියලා ගන්නවා. හොඳයි හොඳයි ඒක ගන්නවා. ඒ ඇති. තමයි පනස්නාව චක්‍රය ඇතිවෙනවා ඒක. ඒක ගමන් කරනවා ඒ චක්‍රය. ඒක පියවරෙන් පෙර ක්‍රියාත්මක වෙනවා. එහෙනම් දැන් එහෙනම් ලෝකේ පරිචිච්ඡ වුණොත් යනකට ඊළ මහාන උත්පත්තියක් ලබනවාමයි. ඒකට කියනවා පටිච්ච සමුප්පාද. පටිච්ච සමුප්පාද. දැන් එහෙනම් දැන් බලන්න අවිද්‍යාව තමයි බලවල කරන්නේ මොකක්ද? උදාහරණ දාවලු බලවල කරන්නේ මිනිස්සු ආස්වාදයක් සැපක් ගන්නවද දුකක් විඳිනවද? ඈ මේ උ යුක්ති වන්දන කරන්නේ එකක් ගන්නවා. ඒක ආරකට සාධක අවිද්‍යාවත්‍ය බඩු සංකාර. දැන් මොන සංකාර වලද නන්නේ? අංගවල සංකාර පුණ්‍ය අපුණ්‍ය කියලා වෙනවා නේද? ඒක අපුණ්‍ය එකක් බඩු සංකාර. දැන් කියන්න මොකද? අවිද්‍යාවත්‍ය බඩු සංකාරා ඊළඟ බඩු විඥාන කතා කරගෙන බයකට බඩු විතර දාන්නේ. අවිද්‍යාවත්‍ය බඩු සංකාර බඩු විඥාන බඩු නාම රූප බලු පරායතන බලු පාස බලු පාසේ බලලයි පක්කලේ බලු පාස ඉවර බලු වේදනා බලු සංනා බලු උපාදාන මොන බවට කාටද බලු බවට ඊට පස්සේ මොන જાතිය මාරනවා බලු જાතිය මාරනවා එහෙනම් සංකාර බලු වේද જાතිය බලුම තමයි එහෙනම් බලු වැඩ කරලා දැන් තාත්ති ඉන්නේ ඔය අද ලංකාවේ බලු වැඩ කරලා ඔය යන්න ආඩ පයම් දින්නේ නිර ලෝකයක් ඉන්නේ. හැබැයි නම් මොකට බලවලද උගල? එළිය එළියට ආවෙ නැතු හොර බලවලද? එතකොට මනුස්සයෙක් පාචක් කියලාද නැද්ද? ක්‍රියාත්මක ඒ බලවකාර හොරටල් කරන්නේ. අරන මේකෙන් ගැලවෙන්න බෑ. එහෙනම් සංකාර බලවේග જાතියක් කොහොමද කරන්නේ? දැන් කොහොමද කරන්නේ කියන පොකේ බේරෙන්නේ? බලවල කරනකොට ඔය බේරෙන මොනවා කරන්නේ? පින් දිනුත් කරනවා. එතකොට අර මල් ටික පින් වලින් මොකක් වෙනවද? දාන වලට වෙන කැපිලා යනවා ඒක එහෙම කැපෙනවා කියන බලමු. දැන් ඒක දෙයක් දෙකක් කරන එක මොකක්ද කරන්නේ? මල් වැඩක් කරනවා පින් වැඩක් කරනවා පින් වල වන්දනා. පින් වල සංකාර පත්‍ය පින් වල විඥාන පින් වල නාම රූප පින් වල ආයතන පින් වල පස්ස පින් වල වේදනා පින් වල ගන්න පින් වල උපාදාන පින් වල භාව ඊට පස්සේ මජාතය කරනවා. පින් වල ජාතය කියන්නේ නිකම් බලන්නේ මොනවද? මේ පාලකයට සල්ලි දෙනකොට වල්ලෙත් මෙච්චර එනවා. එතකොට ඇයි ඒ සල්ලි දෙනකොට වල්ලෙත් උනේ? පින්නින්න. බල්ලෝනේ. බල්ලෝට කරේද? ඒක කිරීමක් අපිලද? පින්නන පාවක් අපිලද? කැපෙන්න දෙකම වැඩ කරනවා. මේරේ. පුළුවන් ද ඇති කියන කොහොමද? පින්න නැද්ද? මන්සින කරුත් දේවල් ආවත් නැද්ද? දැන් අපිට තාම මතක ගල් වෙන්නේ නැහැ. තාම ගල් විතර වෙන්නේ කොහොමද කියනවා? කොහොමද දුකුන් බුද්ධ ශරීරයක් කියන්නේ එතේම දෙයක්ද ලෝකේ අතවසම බුදුහාමුදුරුවෝ කාටවත් සම කරන්න බෑ ගල් බෙල්ලෝ කරන්නේ ඉතින් මගේ අපේ බුදුහාමුදුරුවෝ අතවසම වූ බුදුහාමුදුරුවෝ ගල් කරපු කෙරළපු ආදරේ ලෝකේ අපි ගැන සමර කතා කරනවා පොඩක් කල්පනා කරන්න අපකරණ අනිත්‍යද අපි කියන්නේ මොනවද කියනක් විස්තර කරන්න ඕනද අර වගේ මහා තෙත තෙසත්ත ඥාන වලින් සමන්විත මේ පංච අභිඥා අට සමාපatti මොනවද නැත්තේ බුදුහාමුදුරේ නාම අනාවරණ ඥානය කියනවා. ඒ කියන්නේ මේ කිසිම මේ කිසිම දෙයක් ආවරණය වෙලා නැති ඥානය අනාවරණ ඥානය. ඕනද අංගීෂයක් ඕනේ පරමාංගණ නම් පේනවා. දුර දුරේක්ෂයක් ඕනේ කෝටියක් ලක්ෂ සංකඩය අතර අනන්ත ප්‍රමාණ පේනවා. අනාවරණයි ආවරණය වෙලා නැහැ. එහෙම ඥානයක් කියන උත්තරයක් ඔබේ ගල් බෙන්නුවා. උන්වහන්සේ වාදනේ කඩාගෙන ගියේ නැද්ද? අර 500ක් දේවදත්තර 500ක් විසුණුහන්දලාගෙන කඩාගෙන ගියේ නැද්ද? උදාහරණ ඉදෙද්දිම එනදි පාගලෝගේ කට්ට කඩේ යන අමදති. අර මොන කතා කරන මේ ලෝකයට බුදු වෙන දෙයක් කියනවාද? අනේ යන වරණ 20ක් ගියා 18ක් ගියා මොනවා කොහොමද? අර 500 ගියා. කවුද කවුද ඉන්නේ මේ ජනාධිපතිගේ විදිහට අර කවුද ඉන්නේ? බුදුආත්මයේ. මම ලෝකෙ හැටි පේනවාද? තාත්තා පහන රණකලි ලෝකයක් නේ. හොඳට ගන්න මේක හොඳට හිතට ගන්න. එහෙනම් මේ ලෝකයේ පටිච්ච සමුප්පාදයෙන් තොරව ගිරවා කරගන්නේ නැහැ. දැන් මේ ඉතිරිම මෙහෙම. අනේ මන්ට ඉතින් අනුකේවම් ප්‍රයෝගන්නේ අනුන්ට යහපතක් කරලා අනේ මනුස්සයට හොදක් කරලාම ජීවත් වෙනවා කියලා එයා කරන්නේ ඒක අපුඤ්ඤද පුඤ්ඤද දැන් මං කියවන උත්තරේ දෙනවා නම් තමයි ඉතාලම හොඳ. අනේ මං අනුගේ කඩා වඩා ගන්න මොකටද? මම මගේ පාඩුවේ කාටවත් කතා දාන්නේ නැතුව කියන දෙයක් ඔය කාලා දීලා මට විද්‍යාව නැති කියලා කවුරුත් ගත්තම එයා පුණ්‍ය ලබුන්න. මේ ටිකයන්ගේ මොකද ඔය පුණ්‍ය සංකාර කරලා. මොකද කියන්නේ? ඔතන වෙන කරන්නේ නැහැ. ඒක කවුරුයි බලයා? අර කරමු විරණ සුගතියට ඉන්න පුළුවන් ආයේ පල්ලයට ඒ වගේ යන්නේ කොහොමද හරිදෝ කොහොමද උඩට හම්බෙන්නේ ඕමද අපේ නම් මාම කෙනෙක් ඉන්නවා කෙනෙක් අනුමෝදන නම් මේක මේ වෙන්නේ දානන් ගමු අන්න මහන්කාර අපුඤ්ඤා ඔය යන්නේ ඔබතිය ඔබරන්නේ එකම කට්ටියක් ඇරෙනවා අනිත් කට්ටිය කොච්චිනවා තව කට්ටියක් කියන ඔබ දැකලා අනේ අපිට ඇරෙන්නත් ඕනේ අනේ අපිට ගැටෙන්නත් ඕන නේද? කාන්නේ ඉන්න තමන ගන්නේ මුංගේ කන්නේ ඔය තමයි එක්ක ඇලෙනවා. එක්ක නැත්තම් ගෑනවා මගේ කාන්නේ විදිහ කරනවා ඒක කලයක්. එයාගේ ඉලක්ක ඉන්නවද නැද්ද? ඒකත් tie විතරම හොයන්නේ ලෝකේ සමූහයක්ද ඒකීය දැනගන්න. අන්න බ්‍රහ්ම ලෝකයට යනවා. බ්‍රහ්ම ලෝකේ ඒකීය වෙන්නේ. එයාට ඕන ඇලෙන්නත් එයා කැමති නැහැ. අන්න බ්‍රහ්ම ලෝකේ ඉන්න තමයි තියෙන්නේ. ඇයි එතන ඇලෙන තරක් නැහැ, ගැටෙන තරක් නැහැ මොකද හේතුව අතර ගෑනු නැහැ. බ්‍රහ්ම ලෝක කාන්තාව ඉන්නවද? බ්‍රහ්මයන් බ්‍රහ්මියෝ ඉන්නවා. දෙවියෝ ඉන්නවා. දේව ගණන් ඉන්නවා. දේව ලෝකේ දේව ලෝකේ ඉන්නවා. බ්‍රහ්ම ලෝකේ ඉන්නේ කවුද දෙවි? ඉතින් ආ දෙවියන් තව තහන් දැනන්නේ පැලිවත් නැහැ. අන්න ඒ කියවෙයි. අන්න ඒගොල්ලෝ කරන්නේ ආනින්ජාපි සංකාර. ප්‍රධාන වශයෙන් සංකාර තුනයි කියනකො ආකාරයට කඩවන කරන දෙයක් නැහැ. එකක් පුඤ්ඤාභි සංකාර, අනෙක පුඤ්ඤාභි සංකාර, අනෙක ආනින්දා විලංකාර. අපුඤ්ඤා විලංකාර කළ කොට කියන්නේ දුක කියලා. පුඤ්ඤා විලංකාර කළ කළ කොට කියන්නේ සුඛ කියලා. ආනින්දා විලංකාර කළ යනකොට රූපෝ. දැන් කොයි එකද හොඳ? ඔය තුනේ කොයි එකද හොඳ? ඔය තුනේ එකක් අපඩට අනාතයි. දැන් මම කියන හැම කතාවකම අපට අඩියතාවතාවේ ලෝකේ වැඩක් තියෙනවද වැඩක් නැද්ද? එහෙනම් ලෝකේ මොකක්ද කරලා? කෙමෙන් කෙමෙන් මොකක්ද කරලා? හැබැයි ඉවෙකෙම නතරනයි කියන්නේ පොඩි ප්‍රශ්නයක් වෙනවා දැන්. එකපාරටත් හරි ඒක දැන් අපි ලෝකෙ වැඩිලාද නැහැ. පිළිතර සැමියාට දෙමාපියන්ට සහෝදර සහෝදරයන්ට දරුවන්ට ඥාතීන්ට යාළුවන්ට ඉදොතුර බැඳිලා ඉන්නේ දැන්. රටේ ජාතික ආගම බැඳිලා ඉන්නේ. දැන් එකපාරට මොකද කරන්නේ? ඔක්කොම අත්හරිනවද? එහෙම අත්හරින්නේ. කවුරුත් අර නිරදනම් අත්හරින්නේ බෑ. නඩු ගන්න. සවියාකාරිකක් බෑ. වන්දි කිව්වද වන්දි කිව්වා. එහෙනම් ලෝකෙට අපි ඉවරලා දැන්. දැන් ඕනද මේ ලෝකේ අතාරින්න ඕන. මොන වගේ යන්නද නිවන්? ලෝකේ අතාරිනවට කියන සංවාදය තමයි නිවන් දන්නේ. එහෙනම් නිවන් මග යන තියෙන මොකද ප්‍රාර්ථනා කියන්නේ? ඕන දැන් තම නිවන් දකින්න තමයි ප්‍රාර්ථනාව. දැන් කොහොමද අතාරින්න? අතාරින්න බෑ දැන් මගට මොකක්ද දාන්නේ? උගුල දාන්නේ. නිවන් මගට උගුල මොකක්ද? මගට උගුල මොකක්ද? මඟුලනේ. දැන් අපි දාගෙන නැද්ද? දැන් අද බණහන් එනකොට කිව්වොත් පස්සේ හාන් ගිලාලේ නෙමෙයි. දැන් හොරන්න දාගෙන. මොකෝ කියන්නේ? නෑ මම උත්තර දෙන්න මේ ඉතින් ඉතින් දීර්ඝින්ම දාන මාත්‍රයන දවසම රැය වෙන හැටි මොන ආරේ මම ගෙදර ගිහලා ඒක කරුණි බලාගෙන ඉන්න මේ ඔයා එන්න බණහන් නෙමෙයි. මොකෝ කියන්නේ? කියන අය තිබුණ ඕකාලේ දාට රැස්සේ එකක්. ගොඩාක් කටි කියනවා. ඒකට උදව් කරනවද කුමාර කපනවා. ඕන ලෝකේ අපරපු යන්නේ. මේකෙන් ගැලවෙන්න වේදිද? දැන් එතනින් ගැලවිලාම පිරුණොත් මෙතන වටම ඊළඟ නිවිදයක්. ඊළඟ මොකක්ද? කොහොමද මේ ලෝකෙන් දැන් ගැලවෙන එක කරුණානේ ගැලවෙන්න ඕනේ කියලා හිතන්න ගැලවෙන මාර්ගය වල කාටවත් බෑනේ. මොනතරම් අපි දුර දැකලා ඉන්නේ එහෙනම් මේ ලෝකයේ තියෙන විසඳුමක් අපේ ළඟ. බුද්ධහමේ තියෙනවා. ඒ විසඳුමක් ආරම්භ අපිට තියෙන ආවුත් වාර්ථයේ සැපේ කාලේ පරිමාණ ඥානය කියනවා. ඔය පහලක් ගන්නවා ඉතින් බැහැම තමයි. මොනවද අවශ්‍ය කියන්නේ? එයා කවුරුත් නැගලා දීලා අපි ඔක්කොම තුන මොකද්ද? අද සාකච්ඡා කරන අවශ්‍ය තිබුණා. ඊළඟ මොකක්ද තියෙන්නේ? වර්ණ වර්ණ කියන්නේ මොකක්ද? පාඩනේ වාටුන් මම කඩලයක් කරගෙන අරුද සුත්තියේ පාඩ කියන්නේ ප්‍රබෝධය. වර්ණ කියන්නේ මොකද්ද? ප්‍රබෝධය. ඒක නම් නේද? ඊළඟට තියෙනවා ප්‍රබෝධය අඩු කරන්නේ මොකක්ද කියලා. ත්‍රිමාණ කරවතේට සඳහන් වෙනවා කියන්නේ ආවුස වර්ණේ සැපේ කියනවා සැප කියන්නේ මොකද දුක අලුත් කරන්නේ දුක මොකක්ද කියලා දුකේ අඩුවීම කියන්නේ මොකක්ද ආවුස වර්ණේ සැපේ ඵලය ඵලය කියන්නේ මොකක්ද ඒක තමයි හෙප්‍රයිමින් කියනවා ඔව් හොඳට කියන්නේ ශරීරය පාවතන එන්න ඕනේ එන්න තව කීයක් අපිට බාධා තියෙනවා ගෙදර වල. ඒ ඔක්කොම මගේ අරගෙන ඵලයක් ඕනද නැද්ද? ඕනද නැද්ද? ආලෝකණය කරේ. ඔය හතර දුන්නා කරන්නේ කියන මම තේරෙන්නේ නැත්නම් මේ කොහොමද? පරිමාණය. ඔය හතර ඔය පහ නැත්තම් නම් වැඩේ කෙරෙන්නේ නැහැ නේද? මම මොනවා කරන්නේ? මම උදව් කිව්වා ඒකෙන් ඇවිල්ලා නේ මම ඔය වෙනවා. ඔබගේ තේරුම් ගත්ත ඇත්තෝ හතර ගමන කියලා. ඒක දෙවිලා තේ නැති අය තව යන්න වෙන්නේ ඇයි කවදා හෝ කවදා හෝ දවසක. කල්යාණ මිත්‍රත්වයක් අපි දුමයි. විඥාන ක්‍රමයක් නැහැ. තමයි මේ ලෝකේ තියෙන ස්වභාවය. එහෙනම් මට කියන්න පටිසම්පාදයයි අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා පත්‍ය සංනා සංනා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ඥාන දැන් ඥාන කියන්නේ නිකන් ඉන්නවා නම්බේ යාකේ වගේ මම හඳාගෙන ඉන්නවා ನಮ್ಮ ಊರಿಗೆ ಈಗ ದನ ತಿರುಗಿ ಬಿಡೋದು ಜನ ಬಿಡಲ್ಲ ಎಷ್ಟ್ ಇದೇನೋ ಡಾಕ್ಟ್ ಅಲ್ಲೇನೋ ಡಾಕ್ಟ್ ಹ್ಯಾಂಗೇನೋ ನೋವು ಹಾಕಿಲ್ಲೇನೋ ಹಣ ಹಾಕಿಲ್ಲೇನೋ ಹಣ ಅಲ್ಲಿಗಾಡಿನೋ ದಾಂಡಿಗಡಿ ಹೋಗಿರೋ ದಾಂಡು ఎక్కడికి వెళ్ళి యమగినానికి మనం బ్రహ్మదేనానికి అన్నాడు జరావటేనో పోయి అని జాతి ఎక్కడ కట్టాను జరావయం జరావేకేలో ఉంటాను అవి అమ్మ మరణం මෙතනින් අපි තව අවුරුදු 75ක් යනවා මේ ඉන්න එකෙන් නම් දිනන මේ ලෝකේ තමයි පොඩ්ඩම එක දෙක ගැල අපි කවුරුත් නැත අපි නැත වණක් ඉන්නද මොකෝ කියන නැගෙන බයක් කියනවද ආ අවසාන කියන්නේ තුති වෙන වෙලාවට ඒක වෙනවා. තුති. තුති වුණොත් පරිණාම වෙනවා. දැන් කරකර තමයි ඒක ඇති වෙන්නේ. හැබැයි කොයි එකේනවද ඒක මොකද කියන්නේ? ඒක උත්සාහයෙන් කියන්නේ. ඒකෙන් හේතු වලින් කරමු කර්මානුකූලව. අපි කරමු බලවත් එක තමයි ඇති වෙන්නේ. ඉතින් අපි කරලා තියෙන බලවත් එක හොඳ කරලා තියෙන වැඩි කාඩේ තමාරු වහන්නේ අර නැගලා නැගලා try කරන try කරන්නේ ඒක නෝ කිව්වේ අමාරු දැන් මේක ඒකයි ඒකමයි අමාරු එනම් මේක තමයි බයන්මාර ස්වභාවය ඔක තමයි බය හැබැයි නැරෙන්න කොට ඉස්සෙල්ලා යාම මොකද වෙන්නේ අනතර මේනොත් නේද කර්මණීති සාති දිවිති පාන දැන් ඒක මොකද යන්න ආසන්න සුන්දර රූපර උඩේ වගේ ගෑනොත් අද ඉන්නවා සුන්දර රූපර ඕනේ අද ඉන්න හරක්වන්න කට්ටිය ඉස්පිරිතාලේ ගිහන කලන පාට්ටුවල මැරෙනවන හරකවගේ ගෑනන් කට්ටිය අනිවාර්යෙන් ඉන්නවා අන්න මැරෙන මොහොතේ යනතර මොකක් කියලා අපි පේනවා කර්ම නිමිති ගති නිමිති පහල වෙනවා හැබැයි දැන් මොකද වෙන්නේ දැන් ප්‍රමාද දැන් කරන්නේ දැන් නවත්තන්න බෑ දැන් මේක යනවා මම දැන් බණක් අහන්න වෙලාවක් නෑ දැන් මොන්නේ ඉතින් ඔය මොහොතේ නිකන් ඉඳලා බලාගන්නවා දෙන්නේ නැහැ. හැමදාම බලනකොට කරනවාද? දැක්ක කරගන්නවා. ඒ වෙලාවට ඔය කරන්නේ. මේ යන වාහන මේ කාය වලින් පය වල වාහන වල යට වෙන හැටියට මොනව කරන්නද? මෙලෝ දෙයක් දන්නේ නැහැ. මොන දෙයක් කළාද ඉවත් කරන්නේ? ආන්දර වලට කියනවානේ ඒ අවසාන සිතුවිල්ල අනුව තමයි හොඳ තැනක උපදිනවා. හැබැයි ඒක එහෙම එහෙම කියලා එක හොඳ වැඩක් කළා 99 පාට වැඩ කරනවා. කරලා මොකද කරන්නේ නැරෙලා. නමුත් ඒක අනේ ෂෝක් කරේ. දැන් අපේ ගුරුවරයා පහල වෙන්න ඕනේ. 99 බලුවට අරම හොර වැඩ ටික කළා එකක් අන්න ලොකුවට පින් තමයි. ඔන්න මරණ මොලේ හොද ගන්න 99 කල්කෝලා හොඳේ ගන්න. එහෙම එන්නේ නැහැ මේ සේනෙන්නේ කර්මානුරූපයෙන් බලවත් එකේ ඉන්නේ. අපට ඕන එක ගන්න අපට කැමති දේ කරන්න නෑ මේ ලෝකේ. ගොඩක් පින් කරලා තියෙනවා නේද? ඒක ඉතින් පින් කරා ගොඩක්. 99ක් පින් කරලා බලවත් අනිත් එක පාව බලවත් සම්බෝධිය. හරි කියලා හරියන්නේ නැහැ. අර යාළුවෝ දෙන්න නන්නේ කතාව දෙන්නම් යනවා මා මේ එකට යනවා වුදු ගන්න. එකෙනෙක් මරවල නැහැ අනිත් එක යනවා මනා. මගනේ කතාව. දෙන්න මැරෙන කාලයක් ගිහිල්ලා මරවල නැති ගවන්න කිව්වේ ලෝකේ. මනාන්න කියලා තමයි. දැන් කොහොමද? ක්‍රියාවෙන් නොනින්න බෑ. හේතුව මානවලන්නේ කියන මොකද කල්පනා කරලා තියෙනවා. සි අපරාධ මම මානවලන්නාවේ අලුත් එක වරපදයක් ගන්න කියන එකට ඉන්නේ. හැබැයි මානවලන්නකොට හිතා අතන. බණමන්න කියලා බලන්න. සි අපරාධ අපරාධ නම් බණන්න අලුත් එක වරපදයක් ගන්න කියන එක ඕනේ. ඕක ගන්නේ. ක්‍රියාවෙන් කියන්න බෑ. චේතනාහම් වික්කවේ කම්මවදන් විසක ක්‍රියාහම් වික්කවේ කම්මවදන් කියලා නිරදාගල නැහැ. ඔන්න බලන්න මේක දැන් ඔයදී ඔබ මං අහන්නේ එක බිඳුවක් විදාවන්න නැහැ ලෝකෙදී භයානක ස්වභාවය දැක්කොත් කොහේ නිින්දක් යයිද මේක දැක්කොත් ඒ මාරි දැක්කේ නැත්නම් නිින්ද යනවද කොහොමද වාහකේ දන් දැනගත්තාට පස්සේ මොනවද ජීවිතේ වාහකේ දන් නැති එකක් පොතේ නැහැ කියලා ගන්නවද මොනවද කරනවා ලෝකෙදී තමයි ඒකට පිළ තියෙනවා දැන් දැන් ඒක ඔන්න මෙන්න මෙහෙම කරන කෝ ආපෝසරයක් අවිද්‍යාව එනම් ජාතියක් හැදුවොත් ජරාවට ගිහිල්ලා මරණයට යනවද නැද්ද? දැන් මරණයත් එක්ක ඉන්න මොකක්ද? ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස. ශෝක කියන්නේ විතර දුක දැනෙන. ඊළඟ වාර මිනිහ කුණියක් පැන පිටිය වැළුවා මොකද වෙන්නේ? පරිදේව, පරිදේව කියන අර දුකම තව ටිකක් වත් වෙනවා. වැඩි වෙනවා. ශෝක පරිදේව. ඊට පස්සේ කලන්ත හැදිලා වැඩි වෙනවා. දුක්ඛ. ඒ කියන්නේ ඇඟට දැනෙන. සිතෙන් දැනෙනකොට ශෝක දුක ගැන ඇඟට දැනෙනවා. දුක ඇඟට දැනුණා නැහැ. කියලා මොකද ශෝක පරිදේව දුක්ඛ දැන් එයා ඉන්න මනස දැන් අර පිරිසුදු එකක්ද අප්සෙට් කරලා තියෙනවා. මොකද මතක නැහැ නේද? එහෙනම් දැන් ආශ්‍රය කරන්නේ අතුරු කරන්නේ හොඳ මනස නෙමෙයි දෙවෙනි මනස. දෝ මන අස්ස. ඒක දෙවෙනි මනසක් අතුරු කරන්නේ. ඉත දෝමන. දැන් යාට නාන්න කන්න බොන්න අන්තිමට උනේ වැසිකිලි නේද? දැන් තනියෙන් කරලා කවුරු අරගෙන යනවා. මලකරවල ඇපදින අවුල්ලා යනවද නැද්ද? තනියෙන් යන්න බෑ පිටින් ආයාසයක් මොන පිටින් ගන්න ආයාසද කියන්නේ මොකක්ද? උපායන. උපායනයක් ඔය. ඉතින් මේක අතුලම කියන ඔක්කොම තේරුම. දැන් මොකද්ද ලැබුණේ යන්නේ? ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ඒ ටික කපකොරද දුකෝරද? කපකොරද දුකෝරද? දැන් ලෝක කටුවේ මොකද කියන්නේ? අවිද්‍යාවනේ. අවිද්‍යාව මොකද කියන්නේ? අවිද්‍යාවෙන් තීරණය කරන මොකක්ද කියන්නේ අරගෙන අරගෙන ගන්නවා ෂෝක් දෙයට මාරයි මාරු ෂෝක් සැපයි අනේ මට මේක නැත්තම් කියලා පැතුවේ මොකක්ද බලාපොරොත්තු කැමැත්ත මොකක්ද ඉච්ඡාව මොකක්ද සැප කියලා දුන්නේ මොකක්ද ඉච්ඡාව ඉෂ්ට වුණාද නැද්ද උත්තරය හරි තෝරන්න ඕන උත්තර නැත්තම් බෑ ඉච්ඡාව කියන කැමැත්ත කැමැත්ත තිබුණේ මොකේද සැප කියලා ඔය දුන්නේ මොකක්ද? එතකොට ඉච්ඡාවට දුන්නද ඉච්ඡාවට නැද්ද ලෝකෙ? ඉච්ඡාවට තියනවද? ඉච්ඡාවට තියෙනවා නම් කැතූ සැප ලැබෙන්න බෑ අන්තිමට. අන්තිමට මොකක්ද ලැබෙන්නේ? දුක් ගොඩක් වෙනවා. එහෙනම් එයාගේ බලාපොරොත්තු වල ඉස්තුන බලාපොරොත්තු ඉතුරුනේ නැද්ද? ඉෂ්ට වෙන්නේ නෑ මේ ලෝකේ. එහෙනම් මේ ලෝකේ ඉච්ඡාවට තියනවද? ඉච්ඡාවට නැද්ද? ඉච්ඡාවට නෑ. ඉච්ඡාවට නැති ලෝකෙට කියන්නේ අනිත්‍යයි මොකක්ද? අනිත්‍යයි. ලෝකේ නම් මොකක්ද? අනිත්‍යයි. ඉච්ඡ නැහැ. ඉච්ඡ කියන්නේ කැමැත්තට පවතින්නේ. හැබැයි අපි කැමැත්තක් ඕකට ඕක ඕක නොදන්න නිසා අපි ලෝකෙට කැමැත්තක් හදනවා. අනිවාර්යව කවදා හරි දෙන්නේ මොකක්ද? කැමැත්ත සැප පිරුණුවා. නැවැත්ම මොකක්ද? නැවැත්ම දුක නැතර බව. තනිකර දුකත් එක්ක. කැමැත්ත සැප දෙන්න මොකද කියලා හැබැයි මේ යාන්ත්‍රණය අපි මෙතර කරලා සතර දැනගෙන කියන්නේ. දැනගෙන නිහිතීම නිසා ලෝකේ සැපයි කියලා අල්ලලා අන්තිමට දුකට වැටිලා ආයෙ මොකද කරන්නේ දෙන්නේ. දුකට වැටුනම කල්පනා කරනවා. සි මට කොටා වැරදුනා මං අල්ලුකල වැරදුනා. මම මේ වැරදි එකන මම ඇල්ලුවේ අප්පා ආයෙත්. ඉතල හොඳේ වැඩි මං නරකයකට අහුනගෙන දැන් මොකද කරන්නේ? අනිත්‍යයි කියලා ගන්නේ නෑ අල්ලුකල විතරක් මාරු කරනවා. ඊළඟට හොඳ කම්පියුටර් වල එක අදා ගන්න. දැන් ආයෙත් නම ගෙන්නේ නෑ. ආයෙ විද්‍යාව ආයෙත් ඊපස්ස පොදලා. සංකාර විඥාන නාම රූප බලයතර පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියලා ආයෙ මොකද? ආයෙ විද්‍යාව. එතන මේක මොකද වෙන්නේ? ඔබට කියන කාරණේ නම් භව චක්‍රය නැත්නම් සංසාර චක්‍රේ කරගෙන යනවා ගැළවීමක් නෑ අපිට. දැන් මේනවා සංසාර චක්‍රය හැදෙන්නේ ඕම නිසා තමයි කේන්දරේ කොටු එක මොකක්ද? අවිද්‍යාව දෙක සංකාර තුන විඥාන හතර නාම රූප පහ සලආයතන හය පස්ස හත වේදනා අට උපාදාන නවය තණ්හා 10 10 බව 11 තණ්හා 12 අයිතිකෝ එක අවිද්‍යාව දෙක සංකාරව හිතා ගන්නවද? එක අවිද්‍යාව දෙක සංකාර තුන විඥාන හතර නාම රූප පස්සේ කොටුවොත් තලායතන 6 වෙනි කොටුව පස්ස 7 වෙනි කොටුව වේදනා 8 වෙනි කොටුව තණ්හා 9 වෙනි කොටුව උපාදාන 10 වෙනි කොටුව භව 11 වෙනි කොටුව ජාති 12 වෙනි කොටුව ජරා මරණ නැත්නම් මේ ගැන කරේල නැහැ කොහොමද කොහොමද වැඩේ ලග්න ස්ථානයෙන් පටන් අරගෙන බය ස්ථානයෙන් කියලා මෙහෙන් කියනවා පටිච්චසමුප්පාදේ දැන් ඔබ මෙතන කේන්ද්‍ර මණ්ඩලයක් පිටින් මෙච්චර කරලා ඕක ගත්තද? නෑ ගත්තා ගත්තා වැඩි හොඳයි. ඇයි දැන් කතරා ගොල්ලොන කියනවා ඒක වහන්න. කොහොමද ලෝකේ? එතනින් ආයෙදලා ජරා මරණයට වැටෙනවා කල කරන්නේ. සි මම ඇල්ලුවේ කාරි කියන අපාරේ කියන මොන්නේ සුබර වෙන්නේ. ඊළඟ දැන් නම් හොම්පින් වල හොඳ එකක් කරලා ගන්න දෙන්නේ අදාහ ගන්න ඇයි ආයෙත් කිව්වා. ආයෙත් ඉදිරියට වගේ කරගෙන ආයෙත් ලක්ම ස්ථානෙට පරිපූර්ණ උපදිනවා. ඒක දෙකම අතර පහය ආරම්භ වෙලා ආයෙ ගුණා ගුණයි ආයෙ කරා. ඔය චක්‍ර හැමදාම යනකොට කියන පව චක්‍රය. දැන් එහෙනම් මේ අපි මේ දැන් ඉන්නේ පවටක් කොලදද නැද්ද? දැන් කොහෙද මේ ඉන්නේ? දැන් ජාති පහල වෙලා දැන් මේ මොකක්ද කියන්නේ මේ කාලේ. ජරාවට යනවා තාම මරුන් නැති එක විතරයි. හැබැයි දැන් ওই ජරාවට යනකොට මොකද කරන්නේ? දැන් ওই ජරාවට ගියත් කන්නාඩියක් ඉක්මනට කියලා මොකද හිතන්නේ? නෑ ඒකට මොකද මමත් නෑ මම කියනවා හිතවදාලා වැඩ කරන්න යන්නේ ඉතින් ඒකට කීයක් හරි විනා කරලා ෆෝන් එක අඳුර කරනවා එහෙම නැත්නම් ඉතින් මේ මොනවද බේසල් දානවා දැන් ලංකාවේ වැඩි මොන බේසල් දාන්නේ කවුද අවුරුදු 40 වයසට හොරාට දාන්නේ කොල්ලාට උදේ ඒක තමයි රූපවාහිනී වැඩසටහන යන කේසල් දාන වැඩසටහන් ටික ඔක්කොම රායනේම ආයි දාන පාට ආචාර්යවරු දාන්න නම් අපිට උදේ යනවා දැන් උදේ අර තේරම මැලට ගියා ළමයි ඉස්කෝලේ ගියා අර කට්ටිය අර වැඩසටහන් ටික ආපහු දාන්න බලන්න ඒකේ නැහැ කියන ලෝකෙ ඉතින් අර ගෙදර ආපහු එකමාර දෙකම මාතර වෙන ඉඳලා ලක්කලාවට කියලා අස්කලා ඒ අර පොඩි රායනේම දෙල්ලා ටිකක් තරව වෙලා බලන්න මේ ලෝකේ හැදෙන හැටි ඔක්කොම මර උගුල වෙලා උගරන. මර උගුලක් මේක. මේක තේරුම් ගන්න බෑ. මේ සීසත් ධර්මයේ හැර මේ චක්‍රය වේවන වෙන කිසිම දාමකට දාන්න පුළුවන්. මේ චක්‍රය මොකද කියන්නේ? දිගටම යන්නරවද කරනවා? මොකද කියන්නේ? බලන්න ගැඹුරුනේ. මේ තරම් පවත්වාගෙන ආයකට ඔය චක්‍රයේ පිටකදී මොකද වෙන්නේ? පිටකලි තිරිසන් පිටකලි പ്രേත පිටකලි අසුර පිටකලි නිරේ පිටකලි දෙවියෙක් පිටකලි බ්‍රහ්මේ කාය පිටකලි මිනිහෙක් මොකද ඒ උඹේ යනවා බලන්න උඹේ යනවා බලන්න සාධනා ගමන කරනවා ඔන්න ඔබේ සාධනා පැමිණි මිතුකේ බාණටිම කියන එක හොඳට අහගනින් අහගත්ත නැත්නම් උඹට එක්කෝ වෙලා පිටකලි සුගතිය යනවා ඉහළ පිටකලි මොකද යන්නේ දුගතිය යනවා පහළ ඔක අහගනින් හොඳට ඒක නිසා තමයි කරන්නේ කිව්වේ මොකද කියන දේ නාන එක ඉහළ ගියත් ඵල පහළ ගියත් ඵල. ඉවරයි. එහෙනම් දැන් ඉන්න පඬිතුයෝ මේ කියලා කියන්නේ එදා ලංකාවේ හිටිය බොදු ගැමියෝද කියලා කියනවා. එහෙනම් අද ඉන්න නූතන කාන්තාවෝ කියනියද ප්‍රඥාවන්තය එදා හිටපු අපිට ගහගෙන හිටපු අර මේ මොකද්ද මේ විතර අදින්න ආච්චිලා මොකද වෙන්නේ? මොකද ඔය මන් දින්නේ නැහැ. අර මේ මේ පතේ ගැන 70 කොටසක් නෑ අදින්න. ඇයි ළමයි 10 15 කිවි දෙන්න පැනක් ගන්න. පැදුරු කියන අරම මේව කරනවා තන් දෙකේ දෙන්නේ ගැල කිව්වනවා ඉස්සර. ඒ තරමට කරන ඔතන නිරෝගීකම ඒ ඒක වගේම තාම අවබෝධය තාම අවබෝධය පිළ කාන්තාව දැන් දැන් ඉඳන් ඒ ඒ ඒ මොන මොට්ට කාලෙද දැන්නේ නියම පරම කපියා කාර් කියන්නේ ෆයිල් අතේ කම්පියුටර් ලැප්ටොප් මේ ටච් ෆෝන් එකකට අපේ වගේ අනුගේ ටික අල්ලගෙන තනි කර අනාගෙන ඉන්නේ ඔක්කොම නෑ. ගෙදරවල් ගිනි ගොඩවල් නෑ. ණය පිළිලා අනාසපාලි විශාල ගෙවල් හදාගෙන වාහන ෆිනෑන්ස් කරලා දෙන දිවාගෙන දිවා ගන්න බැරුව මහා අවුලෙන් අවුල අවුල් ඩාලේ පාත්‍යා. එහෙන් ටච් ෆෝන් ඉන්ටර්නෙට් අරගෙන අන් net එක කියනකොට තේරෙන්නේ නැති අපෝ දැලක්ද දාලා තියෙන්නේ. දැල් දාන්නේ කොට කොටු කරන්නේ නේද? ඉතින් දැල් දාන්නේ අල්ල ගන්න පාත්‍යා. දැනුත් බටහිරින් අපට දැලක් දාලා දෙනවා තියෙනවා. ඉතින් මම කියනවා අපි ඔයගොල්ලෝ ඉතින් කියනවාද අපේ නම් ගණේ නැතිනම් කියන නේද? දැලේ මෝ ඉන්න ගමන් හරි උඩට එනවා දැලේ. කොහොමද දැලේ? අර අපකට ගියක් කියන එකදවත් මේ ටීවී එකක් ගන්න හොරක් නැහැ. හැබැයි හැමදාම රාත්‍රී ඉන්ටර්නෙට් එක. ඉන්ටර්නෙට් එක දාන්න. අල්කලෝ මේ කවුරුන්ට කොහොමද ඉන්ටර්නෙට් දාන්නේ? මනෝරේ මහත්තයා හරි මහතා එයා කලින් බුදිනවා අට නම් එනවා. නෝන නුවරකට එක්ක ගඳු වෙ කියන්නේ මේ මිනිහා net එක දාගෙන ඉඳලා අර මේ ගෑනි net එක දාන්න මිනිහා ඉඳලා ගෑනියට මොකද කියන්නේ ඉන්ටර්නෙට් එක දාන්න අය ඉන්ටර්නෙට් එක කියන්නේ ඉන්ටර්නෙට් එක දාන්න ඉන්ටර්නෙට් එක දාන්න මොකද අපා මේ ඉන්ටර්නෙට් ගෝල් වෙන්නේ ඒ වගේ තමයි මේ කිසිම තේරුමක් නැතුව වෙන්නේ කවදාකටද බලන්න තමයි දැන් අර දැලා දැම්මා දැන් දැලා දැම්මම පස්සේ දැන් මේක ඔඩු වෙනවා නේද අපි අපි වෙන වැඩිපුර ඕඩර් දෙන අපේ කවුද? ඔය ඕකත් දෙන්න නම් බෑ. මෙතන නේද අරුවේ කියලා ඇඟ බේර ගන්න එපා. ආච්චිලා බලන්න නේද? ඒ කට්ටිය ඉවරපත් අර 10 ජනවාරි කියලා දාන්නේ 10 ජනවාරි කොහොමද කරනවා? 10 ජනවාරි පටේක කරනකොට ඔක්කොම ආපු දානවා දැන්. පිටේට දාලා කියනෝ නේද? දැන් ඒකට බලන්න ඒ හොඳේවද අසුචියා සමාන දේවල්. කෙනෙකුට බලන්න තරම් හොඳේවද ඒව නැත්නම් නොබල ප්‍රතික්ෂේප කළ යුතු දේවල්. එහෙනම් ඒවා ලබා ගන්න දේවල්ද පහ කළ යුතු දේවල්. පහ කරන්න ඕන දේවල් දැන් බලන්න බලන්න. මේ වගේ දැන් අපේ කට්ටිය ඔය කොල්ලානේ නිකන් නේ ගල් කර ගන්නවා. කූටික ගල් කර ගත්තා ඒ කියනවා. ඌ කරන්නේ. දැන් කවුරු නාලම්ම කරන්නේ මුර හැදෙන විදිහ ඉන්නකොට නම් නම දාන්න යුත්තේ. නමුත් අපිට පුළුවන් ඒක ඇතුලේ තියෙන අභ්‍යන්තරේ ගැන අපිට පුළුවන්. බලන්න කල්පනා කරලා කොයිතරම් මොට්ට මම පැනලා අපි ඉන්නේ සර් ඒක භාවිතා කරන විදියත් එක්ක නේද ඔබ දැන් ඒක මම මෙහෙම බුදු වැඩක් කියන මේ ලෝකේ මොන භාෂාවෙන් දැම්මත් වදනක් ඒක ඇතුලේ තියෙනවා නිවන් අර්ථය. හැබැයි ඒක ගන්න පුළුවන් මොන භාෂාවෙන් කියලා බුදුරජාණන් වහන්සේ පාඩම් ගන්නවා. සුද්දලෙන් Google කියලා දැම්මේ ඕනේ. ඔක දැනගෙන අපි අපට අන්නේ තමයි දෙල්ලමන් නෙවෙයි මම මේ ආදර කරගන්නේ. දවසේ බලමු ලංකාව ලෝකේ ජීවිත දැන්නේ නතරෙම කියලා. ඒක දවසේ සර් ඉන්ටර්නෙට් එකත් ධර්මයේ ප්‍රචාරය කරන වගේ දේවල් ගන්න පුළුවන්. හැබැයි ගන්නෙ මොකෙන්ද කියන්නේ? අවෙන් දැන් පටිගිරින්ගේ අරමුණ ධර්මයේ ප්‍රචාරය කිරීම නෙවෙයි. අපේ ඉන්නේ උන්ගේ මනස ඔක්කොම විකෘති වෙන නේද? අපේ උන් දෙක ධර්මයෙන් ආවිච්ච කරනවා. ඒ අපේ උන් දස්සලා. උන් දෙකට ප්‍රාණයක් නැහැ. නවත්තන්න බෑ. ඒක නවත්තලා ඒ විතර නවත්තන්න බෑ. දැන් බලන්න කොයිතරම් අසභ්‍යව දානවද කියලා. ඉන්ටර්නෙට් එකේ බලමු. දැන් ඉස්සරහ ඔයගෙම කියන්නේ. දැන් අර කිසිම විද්‍යාවන්ගේ බලන සමාන අමරදාතර ළමයි එක බලන්නේ. දැන් ඉස්සරහ අල්ප වල එක බලන්නේ ඔය කෙල්ලෙක් අරට අත දැම්ම උන් කියනවා. ඒක තත්ත්වයක් තිබුණේ නැද්ද තමයි? කෙල්ලෙක්ගෙන් අරකට දාගෙන පාරකට දුන්නේ නැද්ද? නිකන් ඌව කියන එකේ. එහෙනම් අද ඌ ඌ අද ඌ හොන්නේ ඌ බැගෙන කියනෝනේ ඔය කරන්නේ. එහෙනම් ඌ අහන්න දැන් යාවේ නැද්ද? ඌව අහන්න දැන් යාවේ වැඩි කරන්නේ නැද්ද? අපේනවා එයා ඌ. යබරනාගේ නෝරේ උඩාගේ වරන් පස්සේ ලක්ම මෙන්නේ. ඒක ඌ වෙන්නේ කොහොමද? ඉතින් අනිත් පැත්තට ගියා දැන්. නමුත් දැන් අපි සම්මේලන ලෝකේ සං වෙනවනේ ඔයාලට පෙන්වන්නේ ඇහෙන් සං වෙනවා. කනෙන් සං වෙනවා, නාසයෙන් සං වෙනවා, දිවෙන් සං වෙනවා. ඔකගෙම මේ ලෝකෙට සං වෙනවා. සං වලින් අපි සදැන් අපට ඕන සං වෙන්නද සං වලින් මිදෙන්නද? මොකද කියන්නේ ඒක උත්තර ඉතින් ලෝකෙට සං වුණොත් ලෝකෙන් දාන්න නම් එහෙනම් ලෝකෙට සංගණයේ ඉඳලා මොකක් කරනවා? සංගණයෙන් මිදෙන්න ඕන. මිදෙනවට කියන්නේ මා කියන මාමේ බාල සමාගම බාල සමාගමේ මුදත්වා එහෙනම් මා කියන එකේ අර්ථය මොකද්ද මිදෙනවා කියන එක එහෙනම් සංවලින් මිදලා කියන අර්ථය මොකද්ද සංවලින් මා වෙනවා සංවලින් මා වුණා කියන්නේ මොකක්ද සම්මානයි සංවලින් මා වෙනවා සංවලින් මිදෙනවා සංවලින් මිදුණොත් විතරේ නිවන් දකින්න පුළුවන් එහෙනම් අපි අරනවා මොන පැත්තද සංවේද පැත්තද මා වෙන පැත්තද ඒකත් තමයි මාවෙල බටක් කපනෝනේ බඩේ. මාවෙල බට කපනවා කියන මහා කටි. කොහොමද එන්නේ? මාවෙල බට නිවන් නැගල බට කපනවා කියන බඩේ. මාවෙල බට කපනවා කියන මහා කටි. කොහොමද එන්නේ? නමදාන දුද්දේ විරුක්තිය දින ඇතුළේ ඇතුළේ ඒක විග්‍රහය තියෙනවා. පැහැදිලිව තියෙනවා. ඒක මම කියන්නේ බුද්ධ ශාසනයේ ඕන බාරවකට නිරුක්ති දෙන්න. ඔකට කියන්නේ නිරුක්ති. නිරුක්ති කියන්නේ එහි තියෙන උත්තේ නිර්ණය වන්නේ කුමක්ද ඒකට නිරුක්තියයි. නිරුක්තිය යන්නේ වචනේ ඇතුලේ තියෙන ආර්ථය ආර්ථය නිවනට එල්ල කරලා ගන්නවා. ඒක තමයි නිරුක්තිය. දැන් අපි හැම වචනයකම වෙන්නේ ඒක තියෙන භයානකම ඕකෙන් අත්විඳින්න වෙන්නේ. එහෙනම් නිවන් දකින්න වචන වල නිරුක්තිය ඕනද නැද්ද? මේ අද ළමයි නිරුක්ති පාවිච්චි කරනවා කියනවා. අද මනහනකම නිරුක්තිය අවුල. ආවද කියලා කියන්නේ ඔබ අර අර්ථ තියෙන ධර්ම කියන අර්ථවත්ව ධර්මයේ කියන මොනවද භාවිත කරන්නේ? නිරුක්ති නෑ. නිරුක්ති නැත්තම් ඉතින් ආයේ දිවරණ බලාපොරොත්තු වෙනවා. ඒක මොකක්ද? අර්ථ ධර්ම නිරුක්ති වුණොත් තමයි පටිවාණ වෙන්නේ. පටි කියන්නේ මොකක්ද? බැඳීම. වාණ වෙනවා කියන්නේ ගැදෙනවා. එහෙනම් පටි කැරෙන්න ඕන මම ඇයිද? කොහෙද පටි කැරෙන්න ඕන? බැඳිච්ච ඒවල ඕන. එහෙනම් අද මෙතනින් ඔබ යන්න ඕන පටි මොනෝ කරගෙන. තද කරගෙන නෙවෙයි පිටිච්ච බවක් කරගෙන. කඩාගෙන යන්න ඕන. නැත්තම් හැඩක් නැහැ ගොඩක් කාලා. මුතු බල තියෙන්නේ. පටි තල කරනකොට පටි බාහිර වෙන්න. ඒක තමයි ටියුබිල් දිව්‍යාව කියන්නේ මොකක්ද? ආරත ධර්ම නිරුක්ති වලින් පණ කිව්වොත් විතරයි පටි බාහිර වෙන්නේ. අද ලංකාවේ කො නිරුක්ති. අද ආර්ථ ධර්ම කියන මොකක්ද කියන්නේ? නිරුක්ති නෑ. එහෙනම් ඉතින් පටි බාහිර වෙලාද? පටි බාහිර වෙනවා. ඉතින් ඒක ලංකාවේ මොකක්ද ලබන්නේ නැත්තේ. මේ වගේ බලහන් නරක වෙන්නේ. කොහොමද බලන්නේ? ඇයි හැමදාම මාන කියන්නේ හතරෙන් ගියා පාවිච්චි කරලා. මොකද අර්ථ ධර්ම නිරුක්ති නැහැ. නිරුක්ති නිකන් ඉන්න බනිනවා. අර්ථ ධර්ම නිරුක්ති වටිනාකම කාගේ ඥානද? බුදු පියාණන් වහන්සේගේ ඥාන වලින් මොනවද කියන්නේ සිව් පිළිසිඳියාව. ධාතන් වහන්සේලාට කියන ඒ ඥාන සෝතාපන්න ඵලයෙන් දුවේ පයි. එදා ත්‍රිපිටකයේ ගාන්නේ ගන්ධාවුද කරේ කවුද එළ අටුවාවද සම්මේලනවලේ කවුද? සියුම් පිළිතිබියාපත් මහරහතන් වහන්සේ. අද කෝසියුම් පිළිතිබියාපත් කොහෙද කියලා අහනවා. මෙන්න නැවත මතුල බය වෙන්න පාපී මක්කොල දෙන්න පුළුවන් ඇති. ඔන්න ඔයා හතරේ කවුරුන් බණ ඇහුවොත් තමයි එයා මොකටද ලබන්නේ අනිවාර්යයෙන්. මක බල ලබන්නේ ඕකේ. එහෙනම් මේ සතර අපායෙන් ගැලවෙන්න අනිවාර්යයෙන්ම මොකද මක බල ලබන්න වෙනවාමයි. නැත්තම් නම් ඒක ඉස්සරණක් නැහැ. ವೇಳೆ ವಿವಿಧ ತೆರಟುವುದೇ ಎಂಬುದಾಗಿ ಹಿಂದೆ ಹಿಂದೆ ಕವೆಯರ ವಿಧ ವಿಧದ ಮನಹರ ಸಿದವಿದ ದುಃಖಸರ ಅಹೋ ಎಂಬುದಾದ ಗೊತ್ತಲಿ ನಷ್ಟಗಳು ಸಿದ ವಿಧಿಯಿಂದವರಿಗೆ හිදරදාන්න විදරදාන්න නැත්නම් අපි කරන්නේ හිදරදානෝත්තරේ විදරදානෝත්තරේ පුරව ගන්නවා තවත් අඩි වන්දනා කරුණාකර බලන්න ඉතරවන්නේ මොකද්ද මම කියන්නේ එහෙනම් දැන් නැවත සැරයක් අපි අපේ තේරුම් පරිසෝපාද කියන්නේ. අවිද්‍යාව පත්‍ය සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කන්නා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේ රූප දෝනා තෝරි කෙලවට. ආය ආය මොකද කරන්න ආය කරා. අයියෝ මේ පාර සංකේතනේ හම්බුනේ කියලා ආය කරා මොකද. තව එකක් බලන්න. බලන්න ඔය විදියටම පටන් ගන්න ඔගෙන් දෙනවා. එදා ආවර්තන මම ලෝකී වෙලා මේ ලෝකේ ආරම්භ වෙන වෙලාවේ. ඉරහඳ තිබුණේ ලෝකාල්ප විනාශ වෙලා ලෝකේ ආරම්භ වෙලාවේ මිනිස්සුගේ සෑම ප්‍රභා ආලෝකයෙන් ජීවත් වෙනවා. ආලෝකය කියන කාටද අනිවාර්යයි. රවි. ඊට පස්සේ මොකද කරන්නේ? ඉතින් ඕක දැන් කියන්න ගියාම ගොඩක් වෙලා යනවා. සෑම ප්‍රභා ආලෝකයෙන් නිදිය තත්ත්වය දැන් ඊට පස්සේ ටික ටික කාමයේ වැටෙන බලනවා. හැඟීම් පහළ වෙනවා. හැඟීම් පහළ වෙන්නේ මොකක් මොකද්ද මුල් වෙන්නේ? සඳු. අන්න රවි සඳ එනහැටි නිර්මාණය බලා ගන්න මේ භෞතික විද්‍යාව කියන්නේ මොකක්ද? නිකන් නිකන් නෙමෙයි. ග්‍රහලෝක හැදෙන හැටි. ඊට පස්සේ මොකද කරන්නේ? කාමයේ නඹුරු වෙන ලෝක සත්‍යය. නඹුරු වල සයම් ප්‍රවාහ ලෝක අතුදා වෙනවා. ඊට පස්සේ කාමයේ ඉන්න භාවිත කරන්නේ. ඉරේ හන්දේ ඒ ඉගහන දෙකම ආවත් මොකද වෙන්නේ? ඊට පස්සේ මේ ලෝකේ පංචකාමයේ පුරවනව නේද? අන්න පහත් දේවල් ජනිත කර කර පටන් යනවා මේකට. පුරවනව පංචකාමයේ. ආලු. උජ අරකට අධිපති. බලන්න ග්‍රහණ ග්‍රහයෝගේ හැදෙනාට ලෝකේ පරිසම්පාදේ අනු කල්පනා කරවන්න ඉතල බලන්න. ඊට පස්සේ මොකද? රාවි බුද රාවි සඳ උජ ඊට පස්සේ බුද බුද මොකද කරන්නේ? ඊට පස්සේ පංචකාමයේ ලබා ගන්න මොකක් කරනවද ඉගෙන ගන්න ක්‍රමවේද ක්‍රමවේද සකස් කරන අධ්‍යාපනයේට අකම ගන්න හොඳ බලන්න ඒ හැටි මේ ඉගෙන ගන්න ඊට පස්සේ ගන්න ආවි සත කුජ කුජ ඊට පස්සේ ගන්න අරිත් උන පාර පාර උඩ කොටගෙන ගුරු හරුවන් දෙන මේක තමයි මේක තමයි ඒක උනා වම්මේ අන්න ගුරු බලවත් වෙන හැටි දැන් ඉතින් පොරොත්තු වඩා සාධාරණ දෙයක් නෑ ආලෝකයට අනුරට ආවුනේ මුවන වහනවා ලැබෙනිය වහනවා ඔක්කොම වහලා චන්ද්‍රයාගේ පෘථිවියේ ගමන් මාර්ගයේ කපන්න ලක්ෂය තමයි මොකද්ද අඳුරට ආවා අඳුරට ආවට දැන් මොකද කරන්නේ දැන් ඉතින් දැන් අර අනතර පරිසම්පාද වගේ තමයි ජරා මරණ නම් දැන් මොකද කරන්නේ මම කරගත්ත හැටි අවුල ආයෙ දැන් හොඳ එකක් හදා ගන්න ඕන කියලා මොකද ආයෙ නැවසලයක් හදනවා හේතු විරුද්ධ කරනවා ඒක එතන යනවා ඔය ගහමන්ත්‍රෙ බෙදන්න පුළුවන්. පරිත්ත අනුපාදේ මොනවා එන බල එන දහම් එන ඔය මේ මොකද කියන්නේ ජෝතිෂාස්ත්‍රේ කොහොමද? කොහොම නෙමෙයි. පරිසම්පාද. ඔක ඉසිවරු දැක්කේ ලෞකික පරිසම්පාදේ හද වෙලා. ඒක අදරම් පොත. අද උරේ මේ ගුරුවරු එක වන්දනා. ඔක්කොම ලේනතු ටිකක් තියාගෙන නැරනවා. 100ක 100 ටිකක් තියාගෙන නැරනවා. එයාගේ හිමිය පුතා දීයා එයා ටිකක් තියාගන්න. දැන් 100ගේ මුදල් ටිකක් තියාගන්න. එයාගේ මුදල් ටිකක් තියාගෙන නැරුණා. දැන් තියාගෙන තියාගෙන උන් වාපකට ගිය වලට ගොතේ ඒක කරගෙන. දැන් ඉන්නේ කාට පුතාලට ගොතලා කියන්නේ. සුට්ටයි ඉතුරුනේ. නැට්ට විතරයි දැන් තියෙන කඳ බල දාලා ඉන්නවා. ජෝති සාස්ත්‍රයේ නැමති සත්‍යාගයේ දැන් ඉතුරු දෙන්නේ මොකද්ද? නැට්ට විතරයි කඳ ටික කුරු මුස්කේට අපරගෙන බලනවා. නැට්ට අවශේෂ මුලින්ම කරගෙන යනවා. නට්ටාවසේ ඉතුරු ලෝකෙට දෙන අනාමේ මොකද වෙන්නේ පරි සම්පාදයේ මුලින් කොච්චර ලෝකේ විදර්ශනා කරලා බලන්න කියලා බලන්න කල්පනා කරලා යමෙක් පරි සම්පාදයේ දකින්නේ ධර්මය දකින්න යමෙක් ධර්මය දකින්නේ බුදුන් දකින්න ඔන්න බුදුන් දකින්න ක්‍රමය මේ නිකන් උදත් වෙනවා දකින්නේ මේ පිළිම අන්න එයා තමයි පිළිම ඕනේ මේ පිළිමයක් ඕනෙන් ගොඩාක් කොටාට දානවා. හරි සෞපාලිකාවක් දැක්කේ අපිට මොකද දැන් ඇත්තටම අපට ඕනක් නැහැ මොකද මම කියන්නේ මෙවැනි පරිසම්පාද විද්‍යාත්මක ටක්ටරයක් ලෝකෙට දුන්නු උත්තරයක් මොන තරම් ප්‍රඥාවන්තයෙන්ද කියලා දැන් අපි මුලින් දැකලාද නැද්ද? ඒකනේ කියන්නේ අතන කල්පනා කරලා බලන්න මේක අමාරු දෙයක් කරන්නේ පරිසම්පාද. ඔබ පොත් කීයක් කියවල පරිසම්පාද කියනවා. ඕක නෑ. ටක්ටර ගහලා වම් ගහලා රස්තාර ගහලා කොහොමද? එහෙම කම් කරන මේ ප්‍රඥාන ගෝචර. ඥාන ගෝචර ධමයක් නේ. හොඳයි. එහෙනම් මේ චක්‍රය ඔබ ගිනගෙන යන්න මොකද කරන්නේ? ඔබේ යොත් කවදාවත් මේ සංකාර චක්‍රය ගැලවෙන්න බෑ. දුක පියානවා දුක පියානවා දුක පියානවා දුක පියානවා. ඉවරයක් නෑ. හැබැයි සමහර විදිහට කරනවා කමන්නේ ඇති දුක දිහා තමයි දුක දිහාට යනවනේ මේ විදිහට සංකාරයේදී අපේ සංකාරයේ කටේ තමයි යන්න දාලා. ඒකට අකමැති මේකෙන් ගැලවෙන්න ඕන කට්ටිය දැන් ක්‍රමයක් හොයාගන්න වෙනවා කොහොමද මේකෙන් අයින් වෙන්න ඕන එහෙනම් මේකෙන් අයින් වෙන්න ඕන අවිද්‍යාව දැන් අවිද්‍යාව මොනවද කරන්නේ පවත්තලාද බිඳලා බිඳලා අවිද්‍යාව බිඳලා නම් මොකක්ද ඕන වෙන්නේ දෙන්නේ අවිද්‍යාව බිඳලා විද්‍යාව පහල කරන්න නම් ලෝකේ පරම සත්‍ය තුලින් නිරය කරන්න ඕන මොකද්ද ලෝකේ පරම සත්‍ය මේ යන ගමනේ ඉච්ඡද අනිච්ඡද අනිච්ච අනිත්‍ය ලෝකයක් දුන්නේ සැපද දුකද? එහෙනම් අනිත්‍ය නිසා මොකද ලෝකයට යන්නේ? දුක්මයි. ලෝකේ අනිත්‍ය නම් දෙන්නේ දුක නම් ලෝකේ සාර එකක් ආකාර එකක්. එහෙනම් ලෝකයේ පිළිවෙල දිගමන කරනවා. ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. අනිත්‍යයි කියන්නේ අපේ කැමැත්තට පවත්තන උන එකක්. සමහර කැමැත්ත සැප දෙන්නේ මොකද කියලා. දුක එනවා මේක අපේ කනතර වාතන දුක එනම් ලෝකයේ අනිත්‍යයි අනිත්‍ය වූ ලෝකයක් දෙකම දුකයි දුක්ඛයි අනිත්‍ය වූ දුක්ඛ වූ ලෝකයක් සාරයක දාසාරයක සාරය කියන අනත්තයි අනත්තයි කියන අත්ත නැහැ අත්ත නැහැ කියන අත්තක් තියෙන අල්ලන තරක් තියෙනවනේ එල්ලෙන එකක් තියෙනවනේ එල්ලෙන තරක් ලෝකේ තියෙනවද හොඳ තරක් නැහැ එහෙනම් ලෝකේ අත්තද අනත්තද දාන්න ටික අපිට එල්ලුණා අත්තක හොඳ අත්තක කියලා එල්ලුණා අපි. අන්තර අල්ලපු අත්තක් නැහැ. අර ගාපු අත්තක්. ඒක ඒක තමයි අන්තිම ටික. කොහොමද ලෝකේ හැටි? එහෙනම් මේ ලෝකේ කරන ලක්ෂණ තුන මොනවද? අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. සිංහලෙන් මොකක්ද? කැමැතිසේ නැහැ දුක්ඛයි, අසහනයි. අද මොකක්ද? අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි නෙමෙයි අද කියන්නේ මොකක්ද? අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. දැන් ඔය මම අපි අපි නම් මේ තුන කිව්ව දැන් හැන්ද අවස හතරේ ඉඳලා දිනෝම විග්‍රහ කරගෙන ඇවිල්ලා. ඔය මොකක්ද ඔය? අතර කියන්නේ කැමසේ නැත්තම් දුක දෙනවා. අනිත්‍ය නම් දුකයි. මෙතන කියන්නේ මොකක්ද? අනිත්‍ය නම් දුක. අනිත්‍ය කියන්නේ මොකක්ද? නිට්ටය නැහැ. නිට්ටය නැහැ කියන්නේ මොකක්ද? ස්ථිර නැහැ. ස්ථිර නැහැ කියන්නේ මොකක්ද? වෙනස් වෙනවා. එහෙනම් ලෝකෙ වෙනස් වෙනකොට මොකද කියලා කියන්නේ? වෙනස්කම් ලෝකයක් මොකද කියලා ඉතින් කියන්නේ. දුක දෙනවලු අනිත්‍ය නම් දුකයි. අනිත්‍ය කියන්නේ නිත්‍ය නෑ. නිත්‍ය නෑ කියන්නේ ස්ථිර නෑ. නිත්‍ය නෑ කියන්නේ නැත්නම්. අද කියන්නේ මොකක්ද කියලා. කැමස්සේ නැත්තම් දුක දෙනවා කියලාද වෙනස් වෙනවා නැත්නම් දුක දෙනවා කියන්නේ. කොහේකට දුක දෙන්නේ? දැන් කොහොමද? කැමතිසේ නැති නිසා දුක දෙන්නේ වෙනස් වෙන නිසා දුක දෙන්නේ. දෙකම දෙනවා නේ. හරි. දෙකම දෙනවා කියලා කියනවා. දැන් මේ බෑන්ඩ් එක මේ වෙලාවේ නිත්‍යද අනිත්‍යද? මේ ඉස්තිරව දෙන දෙනස් වෙන්නේ නෙවෙයි. එහෙනම් මේ වෙලාව මොකද කරන්නේ? මේ වෙලාව වෙනස් වෙන එක තමයි මේ දලවගේ යවුණා නම් මහා දුකක් වෙන්නේ මම දාන්නේ. හැබැයි උදේ හතරට විතර ජනවාරි මාස සීතල දවසකට මේක වැඩ කරලා ඕකා ළඟ. එතකොට වෙනස් වීම උනා. එතකොට ඈ මොනවද වහකර වහකර මේක ඕෆ් කරපළා. ඒක අන්නේ දවසට. එතකොට ඉතින් මේක වැඩ කරන්නේ නැතුව තිබුණොත් ඉතින් මොකද කරන්නේ? තමයි නම් වෙනස් වෙනේම සමහර වෙලාවට වෙනස් වීම දැපයි සමහර වෙලාවට වෙලාවට. වෙනස් වෙන එක තමයි. මට ඕන තරම් උදාහරණයක්. වෙනස් වෙනවා දැපේ නෑ කියන්නේ. කාම ජීවිතේ වෙනස් වීමම තමයි මොකද දෙන්නේ. දැපේ. වෙනස් වුණා නම් යමු කාම ජීවිතේ රකා ගන්න බෑ. ඒක ඔය ඉන්න වෙනස් වෙන්නේ නෑ. ඕනකෝ. දැන් වෙනස් වීම සැප වෙනවා දුක වෙනවා දෙකම දෙනවා. මම පෙන්නනවා. කාලයට තම ආල්ලා වතුර ආලෝදලා වතුර තියෙන ඉබේ තියලා බකක් ගන්නකොට අම්මා මොකද එයා බලාපොරොත්තු වෙන්නේ ආල්ලට වෙනස් වීමද නැද්ද? ඒතර අම්මට ආල්ලට බත්තලේ බවට වෙනස් වෙනවද දුකද? අනේ අපරාධේ ආල්ලට බත්තලේ උනා කියලා අඬනවා දන්නවා. දැන් හැමතිස්සෙම මොහොතින් මොහොත දාලා බලනවද දැන් කියලා. වෙනස් වෙනවද කියලා බලන්න. ඒතකොට ආල්ලට බත්තලේ දක්වා වෙනස් වීම දක්වද දුකද? බයිබු කියන්නේ ඔය. දැන් ඕක කියලා දෙයක් නැහැ. දැන් බලන් ඉන්න බලෙන් සම්බන්ධ වෙලා සම්බන්ධ වෙලා මේ වැඩේ කරන්න කොහොම හරි. ඒ වගේ සරයිඩ් එකේ මම අම්මෝ ඔපිනම් වල මම අගෙන කියලා අපි ආවෙන්නේ. බලන්න ඔගේ පදේ තරුණ බලන්න එන්න. මම එහෙම දින්න. අනිත් අය මම නිකන් දුරවල මේ මම දැන් කියලා බොරනම් මේ මොකද කියන්නේ. මම කියන මේක පටන් ගන්නකම දාලා තේරෙන්නේ නැහැ සාකච්ඡාවක්. ඉතින් කො කියන්න තිබ්බා. කියන්න බෑ අවදිය කියලා පාගල නෙමෙයි. ඉතින් මම මොන වේග වේග වලදී ඔළුවක් අවුලිය. ඉතින් මම මොන කරන්නේ. එහෙනම් මට කියන්න කාලේ වත්තේ වෝර වෙනකොට සමතුලිත වෙන්න. හැබැයි බත් තැම්බිලා දුරවදන්න මොකක් වෙලා ගිහිල්ලා ආන්දර ගන්නකොට මේ බත් එක දැන් පීතියි. දැන් බත්තට මොනවාට වඩා රොස් වෙච්ච බත්. එහෙමද මේ පැත්තෙන් කියන්නේ? රොස් වෙච්ච. එතකොට බත්තට රොස් වෙච්ච බත්තට කොහොමද වෙනස් වුණාද නැද්ද? ඒ වෙනස මොකක්ද වෙන්නේ? ඒක දුකයි. දැක්කද? හාල්ලට බත්තට දක්වා වෙනස් වීම මොකද දුන්නේ? සැප දුන්නා. බත්තට පිච්චිච්ච බත්තට දක්වා වෙනස් වීම මොකද දුන්නේ? එහෙනම් සමහර වෙනස් වීම ලෝකෙ මොකක්ද දෙන්නේ? සැප දෙනවා සමහර වෙනස් වීම. එහෙනම් අනිත් වෙනස් දුකයි කියන්නේ ඕකේ. එනම් ගාන ගැන බා මහන්නේ අනිත්‍ය වලින් සමහර ඒවා දුකයි සමහර ඒවා සැපයම කියලා දෙනවා. දැන් අද එහෙම කියනවද? අද එකපාරටම දාන්න මොකද්ද? මහන්නේ දෙවිවත් මේ ලෝකයේ අනිත්‍යයි අනිත්‍ය වූ ලෝකය දුක්ඛයි දුක්ඛයි ආත්මයි පොතේ මේ සමහර ඒවා තමයි. ඔය කාන්තාව උදාහරණයක් නැහැ. දෙලිදේ කියලා මේකද රාගිනවද? දෙලිදේ රාවණටපත් වෙනකොට මොකද? මොලේ කාටද? පුතේට ටෙලිජ ටික තියන්න හැන්දාට මොනව කරන්න? තාපන ඒක ටෙලිජ ව්‍යවස්ථාවක් නැත්නම් මොදි මොකද? මොදි පොත් රටේ ලාභාවට පත් වෙනව නේද? හැන්දාට බලනකොට හොඳට ලාභ වෙනවා. දැන් මොන හොඳ නැද්ද? බොර විඤ්ඤාණ ධර්ම දුකද? අර යා විරිදාවත් එන. ඒක නැති නේද මොකක්ද? එකම නේද? එකම වෙනස් වීම මහත්යාර ලැබයි ඕනට. මේ අපේ දෙන්නේ කොහොමද මේ මේ මොකද? කිව්වට එහෙම ගෙනියන්න ආවන් නෙවෙයි බුද්ධාම. බුද්ධාම කියන්නේ මොකක්ද? සොයාවල දෙක. මේ කවුරුන් කියලාම නඩන් ගත්තේ. මම කිව්වොත් පිළිගන්න බෑ. මම මම ඉදිරියට ගෙයි. කිව්වොත් පිළිගන්න බෑ. ඔබත් මොකක් කරන්නද ප්‍රඥාවෙන් හොයලා බලන්න. හැබැයි ඔන්න දරාගෙන දෙලෙදි කියලා හැන්දාවේ යනවා. ගමනක් මාලෙකට ගිහින් රාය 12 දුන්නා. දැන් ඒක බලන්න ගත්තෝ කියලා කරා බොන්න. දැන් මොකද? රාව දෙලෙදි කරා ආවරපත් රාගෙන් දැම්මා. இனாகி வாழ்வார் நாயால் வீட்டு வாழ்வார் இனாகி ஒன்றா நேமியா ரேக் ஒரு பிளாட்டில் கொஞ்சம் தூக்கிற கூட கிரிதர் தூக்கிடணும் கிரிதர் பண்ணணும் ஆமாம் உடக்கலாம் இனாகி தனியாக போகிறேன் නේ සාදු හොඳයි. දැකලා ඒ වෙනස් වීම විරුද්ධ නැකයි මහත්තයාට දැක්කා නේද ලෝකේ හැටි. දැන් ඔබගේ ජීවිත කාලේ කුඩා කාලේ ඉඳලා අවුරුදු දැන් ඕල අපිට නම් ඒ ලෙවල් ඉවරලා විශ්වවිද්‍යාලේ කියලා වගේ තරුණියට එනතුම වෙනස් වුණාද නැද්ද? පොඩි කාලේ ඉඳලා වෙනස් වුණාද නැද්ද? කය වෙනස් වුණාද? අපි අල්ලන්නේ කය නෑමෝම. කය වෙනස් වුණාද නැද්ද? කොහොමද වෙනස් වුනේ? ටික ටික උස ගියා, ටික ටික හොස්පිටල් ආවා. පිරිවිඳන රැවුලාව, කාන්තාවට පොඩි දිගට ආවා. ලස්සන වුණා දැන් කොහොමට්ටම් වුණා. දැන් දිලිසෙනවා දැන් මේ වායසය. ප්‍රතිදින කාලේ තමයි ඔක්කොම අහුවෙන්නේ මේක. දැන් බලන්න මේක ඒකේ කාල පහකට බෙදෙනවා. උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීන විස්තරේනවා වෙන බෙදලා වෙන අපි මේ එකට එකතු වෙන්නේ මොන කාලයකද? උද්‍යංගමත් නෙවෙයි අත්ංගමත් නෙවෙයි මොන කාලයකද? ආස්වාද කාලේ එකම වෙන්නේ. ආස්වාද කාලේ විවාහ වෙලා දෙන්නම ඊළඟ මොන කාලයකද යන්නේ? ආදීනව කාලයට යනවා. ඊට පස්සේ දෙන්නම මොකද කරනවා? විස්තරේ කරනවා නේද? ඕන වැඩි අපි අහුවෙනවා. මල කොහොට්ටුව ඊට පස්සේ මොකක් වෙනවා? පිපෙනකොට තමයි මොකද වෙන්නේ? පම්බරේ දැක්කම අර එක වෙන්නේ නැහැ පොඩි කාලේ වෙන්නේ. දැක්කනේ ඒ කාලේ ඇවිල්ලා අර බලන්න අපි ඒ කාලේ මේ පොඩි එලි කාලයක වටිනා බවන කියන මේ ඔක්කොම හදාගත්තා. කොහොමද මේ ඉතල වරක් කොටන්නේ? එහෙනම් සියලු වෙනස් වීම් ලෝකේ දුක දෙනවා නේද? තමාර වෙනස් වීම් දෙනවද දුක දෙන්නේ නැහැ. ඔබ අපේ වල අපි ඒක දැක්කේන කොහොමද අපට දුක දෙන්නේ ඕක අපට දෙන්නේ මොකක් වුණොත් අපි ඒක අපි ඒක මොකක් වුණොත් දෙන්නේ ඇල්ලුවොත් අපි කැමැත්තෙන් බැලුවොත් පටි අන්න හරි පටි වුණොත් විතරයි නැත්තම් ඒක දැන් අපිට ඇමරිකාවේ යනවා මේ මනුස්සයෙක් ඉන්නවා නෑ වය වයතට යනවා අපරසල් තියනද දැන් අපේ තාත්තවල් දෙන්නේ නැහැ මොකද දුකද ඒ කියන්නේ අපිට ඒ ඇමරිකාවේ ඉන්න සීයාට ප්‍රිය තාත්තද ප්‍රිය ඇමරිකාවේ සීයා ඔය කියලාද කියේ? තාත්තා එන අපර දුක දෙන ඔය ටික. ආ ඒකව ඔකත් සොල්ල න්යාගන්නකො. ලෝකේ වැඩි මොනවා දුක දෙන මොන එකද අප්‍රියකට අප්‍රියකට දුක දෙනවා. ප්‍රියක දෙන්න මොකක්ද? සැප දීලා ඊළඟට දෙන්න මොකක්ද? හරිද? ආ. එතකොට එහෙනම් ඔය දැන් අපි ඒක පස්සේ කරන්නේ. දැන් එහෙනම් මම මට කියන්න මේ ලෝකේ වෙනස් වීම වලින් සමහර වෙලාවට මොකක්ද වෙන්නේ? දුක දෙනවා. සමහර වෙනවා තියෙන්නේ අපි දැන් අපි ඔබ තවදුරටත් එහාට හිතලා බලමු. ඔතේ නවත්තන්න බුදුහාම. බුදුහාම අංගවල තියෙනවා ඒවා. ඔන්න මේක. අර උදාහරණ එක. හාල්ලට බත්තර දක්වා වෙනස් වුණාද නැද්ද? වෙනස්. හාල්ලට බත්තර දක්වා වෙනස්. දෝකන්න උත්තර නොදී දෙන මුදුන මුදුන කාන්තාව. හාල්ලට බත්තරයක් දක්වා වෙනස් වුණාද නැද්ද? ඒ වෙනස් වීම මොකක්ද දුන්නේ? බත්තට පිටින් පිටින් එක බව වත් කරලා මම වෙනස් කරේ මම දුන්නේ. ඒ වෙනස් වීම ගොඩනීර දුක. දැන් අපි උදා ටිකක් ඇයි ඇයි හාල්ලට බත්තට දක්වා වෙනස් වීම ලැබුණේ ඒ වෙනස් වීමට ඒ අම්මා කැමති නිසා. හැබැයි බත්තට පිටින්ට දක්වා වෙනස් වීමට ඇයි නුඹ දුන්නේ අම්මා? ඒ වෙනස් වීමට එයා කැමති නැති නිසා. එහෙනම් ලෝකයේ සැප දුක දෙක තීරණය වෙන්නේ වෙනස් වීම මතද කැමැතිද නැද්ද කියන එක මත. කොහොමද වැඩේ? ඉච්ඡද අනිච්ඡද කියන එක මත වෙනස් වුණාද නැද්ද කියන එක අපේ රත්තේ. යමක් වෙනස් වෙනවට අපි කැමති නම් ඒක අපිට ඒක වෙනස් වෙනවට අපිට මොකක්ද දෙන්නේ? සැප දෙන්නේ. යමක් වෙනස් වෙනවට අපි කැමති නැත්තම් ඒක වෙනස් වෙනවට අපිට මොකක්ද දෙන්නේ? ඒක දුක දෙන්නේ. එහෙනම් එතන වෙනස් වුණාද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. අපි කැමතිද නැද්ද? ඉච්ඡද අනිච්ඡද කියන එක ප්‍රශ්නේ. එහෙනම් ලෝකේ සමතුක තීරණය කරන්නේ මොකද්ද? අනිත්‍යද අනිත්‍යද? එහෙනම් අද මොකද කියන්නේ? අද නිකන් වචනෙන් කියන විතරක් විතර ගන්නවා. විතර ගන්නද නෑ විතර ගන්නකොට මොකද කරන්නේ? මම අහනවා. සාදා නිවලට හොඳම දේමක් නෑ. දැන් මේ ප්‍රශ්න උත්තර දීම අමාරුයි. පින්වත් මේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන උදාහරණය. එන්නෙම ලාභ වාරය. අන්න අර අම්මට කියලා කියන සංස්කාර දිනුවා. ඕකට සංස්කාර දෙක ගන්න දෙයක් නැහැ. මේ දාන දීලා ලැබෙන පින පිනෙන් පිනෙන් චාතුමා රාජිකේ යාමේ තාවන්තිසේ සුදිතේ නිර්මාණතේ පරිවිසවතෝන්ති අතුරු සදේවලවල සැපවිදලා මෛත්‍රී බුදු සාසනයක මනසා නිවන් දකින්න ලැබේවා කියලා මොකද? සාදු. දැන් නිවන දික්කේ කොහෙද කොහෙද අවුරුදු 57 කෝටි 60 ලක්ෂ යවල තිබලා ධාන්නේ නැති. සාධුකාරයෙන් කරන මොන කරාද කතාව. අනුමත ගාන ගන්න. සමහර රාත්‍රිය සද්දා වැඩි වල තුම්පාර සාධුකාරය. දැන් මොකදුනේ? ඈවරයි ඈවරයි. යන්නම වෙනවා. එයා මෙතනම අහන්න ආවුවා කියලා. මෙතන තේරුනොත් මෛත්‍රී බුදුරජාණන් යන්න පුළුවන්ද? බැහැ. ඉතින් සංකාර ගමන කියලා වෙලින් තමයි මොකද කරන්නේ? අන්න නිින්ද නිින්ද යන අය පොඩ්ඩක් මෙතන තේරෙන්න ඉඩ දෙන්නේ නැහැ ධර්මයේ විසින්. මොකද එයාට එයාගේ මාර්ගතාව කියන පොයින්ට් මෛත්‍රී බුද්ධ හැබැයි හැමදාම මේ වාදෝ පාන්න බලුවට පැත්තට පිළිස් පවුලක ඉඳලා නම් වෙන්නේ පෙරේතෝ මලරේතෝ තරගියෝ කරවොත්තෝ ඊළඟට මේ අසුරයෝ නිලේ දෙයියෝ බ්‍රාහ්මණයෝ ආයතනයක් නිවිය නිවියක ආයෙ ගෙම්බෙක් කියලා. කොහොමද ගෙම්මන මෙව වුණා. දැන් දරුත් පොඩක් දුවගම ගෙදරගෙන මොකක්ද දාන්නේ? ගෑන ගෙම්බල් දානවා. ගෙම්බල් දාන කට්ටියට මොකක්ද වෙන්නේ? ගෙම්බෝ වෙනවා. අන්න සංකාර ගෙම්බ ගෙම් ගෙවි සංකාර වලින් මාජාති පාරේ. මේ මම දැන් කියන පොදුරණ සම්පාදනය නේද? අන්න ඒක නේද පොදු කියන්න බෑ මට. ආරෝපය. ඔබට දැන් තියෙනවා කියලා පුළුවන්. දැන් ගෑණි කියන ගෑනි මොකද කරන්නේ? ඉතින් මූ ගෙම්බර දාන මේ කන්නපද එක ගහනවා අර විතරම මේ විතරම ගෑනට පුදු කරන්නත් ගෑනින් පැත්තට මොදෙන්නේ අඬන අඬන්නේ නිකන් මේක මූගේ පොල් මෙතන ගන්න ආද කියලා මූගේ අත කැඩියා අර මේ කියන තරහම වඩන මොකද එයාට ගෑනේ තරහම අනේ ආදනේ ගෑනින් දානවා මිනිහා හදනවා ගෙම්බර දාලා ගේන සංකාරය දෙන්නම සතරේ හම්බ වෙනවා මොකක් වෙලාද ගෑණි ගම්බියා වෙනවා මිනිහා ගෙම්බර වෙනවා දෙනවා එදා පඩිය ගන්නවා ගෝණියාවේ නැහැ අපිට එහෙම නැහැ කියලා අනේ අපර නෑ උන් කියලා දැන් අපිට පහු වෙනකම් බලාගෙන ඉඳකොත් එදාට බලන් ඉන්නකොට පේන්නේ නැහැ ඒක කොහෙද ඉඳී හිතා ගන්නවා බෑ මිනිත්තු වෙන්නේ නැරගී තියෙනවා ඔන්න සංකාර ගැරලි වේද ධාතිය ගැරලි වේ සංකාර ජෙම්බ වේද ධාතිය ජෙම්බ සංකාර හරක් වේද ධාතිය හරක් එන ශක්තිය දැන කවුරු යනවා කි හරක් කරනවා බැලුවා කියලා ආන්නේ මේ මේ මේ වෙලේ යන හරක් නිහරක් ටික කවුද පෙරවන්නේ? සක්විති? අදවරු කියලා ආරදාන්තර දෙදෙනා ඉන්ද්‍රිය කරබලයෙන් ඥානෙන් දකිනවා උන්ගේ පෙරක් බව නේද? ඔක්කොම ඔය ඉන්න මේ නිහරක් රාජ්‍යෝ කවුද පෙරවන්නේ? සක්විති? අද හර කාණ සක්විතිලා ලෝකේ ජනාධිපති අත්මනි පස්නායි කැබිනට් ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී පළාත් සභා නගර සභා ප්‍රාදේශ සභා. හා ඇයි නරය කන නිගන්නේ නරය කන. සමාජ සාරධර්මණයන්ගේ හරපද්ධතිය වැඩිපුරම ගන්න සාමාන්‍ය මිනිසුන්ට බාධායි. ඉතින් ඒක නක්විතරජෝ හරක් වෙන්නේ නිකන් නෙමෙයි. හරය කාපු වරදට මොකාද? අරගාලුගේ නිරුක්තිය. දැන් බොරු කරන්නේ ඒ බුදුහාමුදුරුවෝ කියන මහා ආනන්ද මේ හරක් මේ හරක් රජුවේ මීට පෙර සක්විතර කියන මෙච්චරද කියනවා කියන්නේ නැහැ කියලා. ඉතින් පැහැදිලිව කියනවා කියන්නේ. එහෙනම් හරය කාපු අතර හරකා වෙන්න නවත්තන්න බෑ. කාපුටි කාපුව හරක වෙන ලෝකෙ ගෙවන්න නැද්ද? මොනවද කරන්නේ? බායද විතරක් හමන්නේ. මස් ලේ ඇට පුරා අං අං බොම කිරි මුත්‍ර සියල්ලම ගෙවන්න ඕනේ. අර මොනවද කියන්නේ කාපුටි නෝනේ නියු මාර්ගු විදිහින් එන්නේ මාර්ගවල තලාමයි මොනව කරන්නේ තියෙන්නේ. ඉවරනේ බෑ. අපි මොකද කරන්නේ? අනේ මම පොව් කියනවා හරක මරණ එකා කියනවා කවුද ඕක මරන්න ඕනේ කියලා. කියනවද නැහැ. දැන් හරකට ඇලුනා හරක මරණ එකාත් එක්ක කියන්නේ අපිත් ඒ කවුද සම්බන්ධ බඳලා උන් දෙනාගේ මොනද උන් දෙනා මෙරණේ. එක එක කෙනා හරක් නායකයා කියවලා මේ මේ මස්තිර දිහා නායකයා කියවන්නේ එක එක කෙනා. තව එක කෙනා ඌව මරන්න එක කෙනා තව එක. උන් දෙනා උන් දෙනා වලදලු ඒක කර්මානුකූල හේතුඵල පරිසෝපන්නයි. අපි ඕනම දෙයක් කරොත් අපිත් ඒකට මොකද කරන්නේ? කොටේ දානද? අර කොටෙන් හදු වෙනවා කියලා. අනු ගාන කොට දාන්නේ. කොහොම සංකාරයි මොනවද දැන් ඔබට වෙන එකක් අවුල් කියලා හොයාගන්න නම් පරිස්සම් පාදයක්. ඔබ වැඩිපුරම කරන්නේ මොන සංකාරද? අනු හොයාගන්න දැන් අනුට කියන්නේ නැහැ. අමම හොයාගන්න ඔබ උත්තර දෙන්නේ වැඩිපුරම කරන සංකාරේ මොකක්ද? තියාගෙන අනුට අතපානවද? අනුට කියන පාරක්. පරහේ අත. පරයන් පර කියන්නේ පිටින් ඉන්න අයට අතපාර තියාගෙන. පරහේ අත මොකක්ද? ප්‍රේත. එහෙම කරනවා නම් අනුගේ ඉන්නවද තියාගෙන අනුගේ. එහෙනම් ප්‍රේත සංකාරවලට කියන්නේ කොහෙද කියලා. ප්‍රේත ලෝකේ. තමන්ට කරන්න පුළුවන් වැඩ කරන්න පුළුවන් දේවල් දිදී රටට සමාජයට ගෙදරට ඒවා සූරකම දිදී නොකර ඉන්න. නිකන් කනවා අනුගේ. සූරයෙක් වෙලා නොකර ඉන්න එක කනවට කවුද ඒක? අතුර. එනම මහාන් කාර්යවලට. අසුර සංකාරය නම් හැමලා යුද වේලා හදන ගමන් අසුරය. එහෙනම් දැන් ඔබ ඔය දෙකෙන් කොහේ ඉරලා ඉන්න කාටවත් කියන්නේ. එහෙනම් പ്രേත රෝගයෙන් දැන් නම් හදන්නේ අසුර රෝගය. අනුර ගිනි දෙනවද නැද්ද? අනුර ගිනි දෙනවද නැද්ද? මහා ගිනි දෙන්න ෂේප් එක දෙන්නේ. දැන් තරහකාරය පයින්නොද? අනේ ඉතින් ඕව වැඩක් නැහැ කියලා මම ඉතින් අරහගෙන යන්න අරගෙන ආවා කියලා. ඔය ගිනි දෙන්න දුන්නේ. ෂේප් එක දෙන්න කිව්වනේ. අනුන්ට ඉනිදීම නිසා කොහෙද යන්නේ? ඉනි සංකාර විකරපු නිසා ගිනි අපායට යනවා. නිවේ. දැන් ඔබයි කොයි එකද යන්නේ? දැන් මේ දවස්වල කොයි එකද යන්න බැරද වෙන්නේ? ඔයාලා දැන් යන කවුරුත් ඕනේ දැන් ආත්තර බලන්න අඳුම් බලන්න අර යන්නේ හම්බෙන්න යන්න ඕනේ නැහැ දැන් පරිසෝපාද දන්නවා ඔබ ගන්න සංකාරයම යන තැන දැන් පේනවා යන්න ඉතර පේනවා ඔබ අනුන්ට උදව් කරනවා නම් දෙනවා නම් ඔබ කරන්නේ දේව ලංකාව ඔය දැන් වෙනවා දෙවියෙක් අනේ මට ඇලෙන්නත් ඕනේ මට ගැටෙන්නත් ඕනේ මට ඔගේ පාඩු වෙන්න ඕනේ කියලා ගත්තොත් ඒක පුණහාකාරයි බ්‍රහ්ම සංගරණය නෝ බ්‍රහ්ම ලෝකේ දැන් යනදෙන් අන්නෝනේ මම ඔබට කියන්නේ ඔබට කියන්න ඕනේ කරුණාකරලා මම මේක දැනගත්තා පස්සේ ඔන්න ඔන්න තමයි යෝනිසෝ මානසිකාරය කරනවා යෝනිය කියනවා අපි මේ ලෝකෙ නිවෙන්නේ මොකෙන්ද යෝනියෙන් කවුරු හරි යෝනියකින් අම්මගේ හරි තාම යෝනියකින් තමයි එන්නේ අනේ එනම් එනතන යෝනිය කියන්නේ හේතු. එළියට ආවා. ඵලය. එහෙනම් යෝනිසෝ මනසිකාරය කියන්නේ අපි මේ කරන හේතු වල ලැබෙන ඵලය මොකද්ද කියලා මනසින් හිතලා බලන්න කියන්නේ මොකද්ද? යෝනිසෝ අදෝපාත. සම්ලාර්ථයෙන් ගත්තම නෝනේ එන්නේ නෝනේ මොකද කියන නෝනේ මෙලිනවා. මේ කොහොමද කියන්නේ කොහොමද කියන්නේ? උන් හෙට කොහොමද කියන කල්පනා කරන්නේ දාන කල්පනා කරනවා. ඔය කොතනද කියන්නේ කොතනද මේ කියලා කතා නොකරගෙන ඉන්නේ. ඔය ඔය ඕන අධිකාරිය නේද? හරකට අර තුවක්කු කනපල්ලිවයි කියන එක උත් ඕන අධිකාරිය කරන්නේ ඒකනේ මේ ඕන අධිකාරිය කරලාර්ථේ. අපි කරන හේතුවට ලැබෙන ඵලය මොකක්ද කියලා දැනගැනීමට කියනවා. යෝනිසෝ මම සරලාර්ථ කියලා කියනවා මට අද. ලංකාව. ඒක තමයි මේ ප්‍රශ්නය වෙන්නේ. එහෙනම් මේ ලෝකයේ විමසෝකේ නිගමනය මොකද්ද අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. එහෙනම් ලෝකය කියලා ගත්ත මොකද්ද? ඇස ලෝකයට ඇති, කන ලෝකයට ඇති, නාසය ලෝකයට ඇති, දිව ලෝකයට ඇති, කය ලෝකයට ඇති, මන ලෝකයට ඇති. අරකට රූප ලෝකයට ඇති, ශබ්ද ලෝකයට ඇති, ගන්ධ ලෝකයට ඇති, රස ලෝකයට ඇති, පොට්ටබ්බ ලෝකයට ඇති, ධම්ම ලෝකයට ඔය කියලාමනේ අනිත්‍යයි, දුක්ඛයි, අනත්තයි. එහෙනම් දැන් ඒකක් කියන්නට පෙර ඔය ටිකේ අපි අනිත් දැන් දැකපුවාම නැවත මෙනෙහි කරලා එකපාරක් ඒක පොදුමයි. එන මාර්ගයටම යනවා. ඇස අනිත්‍යයි දුක්ඛයි අනත්තයි රූපයෝ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අනත්තයි සබ්දයෝ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි නාසය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කන්දයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි දිව අනිච්චයි දුක්ඛයි අනත්තයි රසයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි කය අනිච්චයි දුක්ඛයි අනත්තයි පරසයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි මන අනිච්චයි දුක්ඛයි දුක්ඛයි අනත්තයි ධම්මයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි ලෝකය අනිච්චයි දුක්ඛයි අනත්තයි ලෝකය අනිච්චයි දුක්ඛයි අනත්තයි ලෝකය අනිච්චයි දුක්ඛයි අනත්තයි සාදු දැන් මේ ඩිස්ටික් ඉන්ටියර් එකේ දෙන්නේ ලෝකේ යම යම් જાතියක් අඩ ගන්න නැත්නම් ජනිත වෙන්නේ නැත්නම් උදා වෙන්නේ නැත්නම් සමුදේ වෙන්නේ ඔය පොයිකින් අතට එකයි උදා වෙන්නේ නැටි අඩ ගන්න නැටි ජනිත වෙන්නේ නැටි සමුදේ වෙන්නේ තමයි අපි ඔක පෙන්නන්නේ මොකද්ද පටිච්ච සමුප්පාදේ කොහොමද එන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං නාම රූපපත්‍ය සලආයතන සලආයතනපත්‍ය පස්සෝ පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය සංනා සංනාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරාමරණ ජරාමරණපත්‍ය ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසෝ ඒව මේකස්ස කේවලස්ස දුක්ඛ ස්කන්ධ සමුදය හෝති කියලා තමයි කියවෙන්නේ. කියලා වෙන්නේ දුක ගොඩක් දුක් ගොඩක් තියෙනවා කියලා එහෙනම් ලෝකේ යමක් හොඳයි කියලා අරගෙන ලෝකෙට බැඳුනොතින් ඊට අනුරූප ජාතිය හටගෙන ඒ ජාතියේ ජරා මරණය නිසා වෙන්නේ ශෝක පරිදේ දුක් රෝපත දුක් උපායාසයන්ගේ මුදු දුක් රසක් විදිහේ හැම එකම කරන්නේ ඊට පස්සේ කරන්නේ ඒතරේ මට වැරදුනා කියලා ඉතින් අර මේ ඊළඟ කරේ ඊට වඩා හොඳ එකක් අල්ලන්න ඕනේ කියලා තව එකක් අල්ලනවා ආයෙත් මොකෙන් කරන්නේ අවිද්‍යාවට ආයි සංකාර කරලා ආයි විඥානය ආයි ජාතිය අඳුර ඒකයි ජරාවටපත් වෙනවා මරනවා ඊට පස්සේ ඒ වෙනුවෙන් ලෝකවලදී දුක දෝමන හට ගන්නවා ආයි උකල කරන්නේ එතනින් ආයතරක් මේ ලෝකේ අසාරයි කියලා දන්නේ නැති නිසා ආයි අල්ලනවා අවිද්‍යාව ආයි පොදේ ආයි ඩක්ටයක් කරනවා ආයි කෙලවරන දුකේ මරණයෙන් දුකේ කෙලවර වෙනවා ආයි උකල කරන්නේ එහෙනම් තව එකක් හදනවා කියලා තව එකක් හදනවා ආයි උකල කරන්නේ අවිද්‍යාව පටන් ගන්න ආයි ඩක්ටයක් කරනවා එහෙනම් ඕකම යන එක තමයි සංසාරේ චක්‍රේ නම් භව චක්‍රේ. ඔබ ඕක කඩන්න වෙනවා. ඕක කැඩුවේ නැත්තම් අපි තාම ওই චක්‍රේ කඩලා කැඩුවද අදිය බලන්න දැන් මේ හැමෝටම. කඩා ගන්න වෙනවා. කැඩුවේ නැත්තම් කවදා හරි මේකෙන් ගැලවෙන්න බෑ. හැබැයි අවිතරම මේ සංසාර චක්‍ර කඩා ගන්න පුළුවන් කාර්යය. විශේෂම මිනිසුන්ට. දිව්‍ය අල්පවලින් නෑට වඩා ලේසියෙන්ම ධම්ම අවබෝධ කරගන්න ඕනේ මිනිස්සු. මිනිස්සුගේ ප්‍රඥාව වැඩි. දෙවියන්ගේ සැප වැඩි. දෙවියන්ට ප්‍රඥාව අඩුයි සැප වැඩි. මිනිසුන්ට සැප අඩුයි ප්‍රඥාව වැඩි. එහෙනම් හොඳම අත්භවය තමයි මේක කඩා ගන්න හොඳම අත්භවය තමයි මේ ඉඳලා. මිනිස්සේ මේකෙන් කාට දුරුවක් වෙන්නේ හැම මිනිහටමත් නැහැ. ඈ? ඔය ප්‍රඥාව ඉන්නේ කොහොමද? අන සංසාරේ පුරා අපි කොහේ හරි තැනක නිවන් පතල කිසියම් පිනක් කරලා තියෙනම් ඒක නිවන ඉලක්ක කරගෙන මේ පින කරලා තියෙන්නේ කුසල මූල සංපත්‍ය කුසල මූල සංකාර. ඒ කියන්නේ අවිද්‍යාවෙන් නෙවෙයි ඒක කරලා තියෙන්නේ. අවිද්‍යාවෙන් කරන ලෝකේ තව යනවා. නිවන ඉලක්ක කරලා යම් පිනක් කරා නම් අන්න එතන නිවන් දකින්න බණක් අහන්න හොරක් වෙනවා. හේතු වාසනා ලැබෙනවා. එහෙනම් අදාවන නිවන් දකින්න මනස තමයි හේතු වාසනා වෙලා තියෙන්නේ. මීට පෙර සමයේ කොහෙන්ද අපි දානයක් දීලා ඇති මොකක් ඉලක්ක කරලා සුගතිය නේද නිවන එක්ක අපි ඉලක්ක කරලා තියෙන එහෙම නැත්නම් ඒ අපි දාණය දුන්නු උත්තරමයා පින් අනුමෝදන් කරලා තියෙන්නේ නිවන ඉලක්ක කරලා ඒ කියන්නේ එනම් උන්වහන්සේ කවුද ආර්යයන් ආර්යයන් මාර්ගයේ ඒක සෝදාපන්න අනුදාගම නාගම අධිපති මාර්ගයේ නැත්නම් පතේ බුදු කෙනෙක් නැත්නම් බුදු පියාණන් වහන්සේ කෙනෙක් ඒ වෙලාවට අපට අනුමෝදන් කරලා තියෙන නිවන් දකින්න පාන්නේ දැන් අද බලන්න ලෞකිකයේ නිවන පතන්නේ කොහොම ඒක ඕනගන්න නෑ නිකන් කියනවනේ කියන්නේ. ඒවන ඒ විජුවම නිවන පතනවා. නිවන පතන්න ඕන ඔබ මේ කළ පිළේ මොකක් වෙන්න? සියලු යමපතින් අභිවෘද්ධියෙන් ජයග්‍රහණයෙන් යුතුව මොකක් කරගන්න? නිවන සාක්ෂාත් කරගන්න. ඒක දුක් විඳින නිවන දකින්න නෙවෙයි සැපෙන් නිවන දකින්න නෙවෙයි කියන්නේ. හරි? එතකොට ඉතින් අපිට එදා ඒක පකන්න නැති එක්ක අපි මතක් නැති එක්ක ඒ ඒ ආර්යයන් වහන්සේ අපට වදනට අනුමත කළ දෙන්නේ. සාධාරණ අනුමත කරන්නේ. ඒ හේතුවෙන් කුසලනා කුසලමෝල පත්‍යාර සංකාර වෙලා තමයි මේ අපට පරාණන්න. ඒතකොට අපට බණ අහනකොට තේරෙන බණ අහන්නත් ලැබෙනවා. අහපු බණ මොකක් වෙනවා? තේරෙනවා. අන්න එහෙමනම් යා ක්‍රේතු උප්පත්තිය. ක්‍රේතු කියන්නේ එදා දාන දින අලෝභේ අදේශේ අමෝහේ දීපු දාගේ හේතුවෙන් උපදිනවා නම් යමෙක් ඒක ක්‍රේතුක උප්පත්තියක්. ක්‍රේතුක උප්පත්තියක් කියන කෙනෙකුට විතරයි සීසත් ධර්මය වුණොත් වෙන්නේ. අවබෝධ වෙන්නේ අනිත් හැබැයි හේතුක ඒක හේතුක අහේතුක අයද ඉතින් මොනවා කරන්නද කවුරුත් ඔක්කොම තේරෙන්න තේරෙන්නේ. ඔක්කොම තේරෙන්න නෙමෙයි. ඉතින් ඒක නිසා මේ මන කියන එක එළවලෝ කියන එකක් නෙමෙයි ආරාධනය කරොත් ඇහුවොත් කියන එකක් බුදුදහම එහෙම එකක් නෙවෙයි. අපි තමට එහෙම කරන එකක් නෙවෙයි මේ බෞද්ධ කරගෙන යන කරගන්න නෙවෙයි. ලෝක සම්මත බෞද්ධ ඉන්නවා. ඒ මොකට යනකොට තේරෙන්නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ උනත් බණ කිව්වේ කොහොමද? උන්වහන්සේ මේ අයට තේරුම් අරගෙන මගපලයක් කරන්න පුළුවන් කියලා උන්වහන්සේ තේරෙන නිසා කරා. ඒක නේද එක ගොල් මහත්තයෙක් හොයාගෙන යොදුන් 18 දුවල් පයින් වැඩි එක්කෙනෙක් වාගෙන ඒ ඉන්න ගෙදර රැස්වෙච්ච මිනිස්සුන්ගේ එක්කෙනයි සෝනම් වෙන්නේ එදා උදාහරණයක් ඒක පේන්නේ ඉන්න අනිත් එක්ක එකලෙක සෝනම් වෙන්න මේවාක් පේන්නේ ඒ නිසා අරයා ඉලක්ක වල බලන්නේ අර ඉතන සෝනම් ඉතින් ඒ අද ඔක්කො කරන්න බෑ මුළු පිළිම විතර ඒක කරන්න ඕන අද කරන්න වෙන්නේ කවුරුර ඇහුවොත් ඒගොල්ලොන්ට කියනවා කිව්වම ඉතින් තේරුණා නම් ඒක නැද්ද කියලා දැනගන්න තමයි අපමණ කියන්න බෑ ඒක බුද්ධිඥාන මාර්ගෙ විතරයි ඒක කරන්න පුළුවන් ඒකයි කිව්වේ මේක. ඒ නිසා තමයි හැමෝටම මේක අහන්න හේතු නැහැ. මොකක් හරි බාධාවක් නිසා ඒක දැන් යම් නොන දැන් ළමයා එනවා එක්කෝ කරාට ඉන්නේ නැහැ මේ ලෞකික හේතු හැදෙනවා. හැදිලා අපි ආහාරය මොකක් කරනවා? වැඩ කරනවා. ඒක කරන්නේ මේක මේ ලෝකෙ පැත්තේ දාන හරි දැන් ඕක අපි කියන්නේ මොකද ළමයි ඉන්න ඉරන් දිනවා මම බලලා කියන්නේ නෑ ඔයා කන්නේ මේක දැන් අවබෝධ කරගන්න බැරි වුණා ඒක ඉක්මනට ඉරන් ගියා මම ඇක්සිඩන්ට් එකකට ලනුනා දැන් කවුද වගේ කියන ළමයි වගේ නේද ඔකේ නේද ළමයි කියන්නේ මොකක් හිතලා බලන්න ඕන ප්‍රඥාව අනුන්ගේ ඒවා දැන් ඔය නාය කියන්නේ අර බිල්ල කියන්නේ නමිය කියන්නේ ඔක්කොම කවුද? ගෞරව පාරුද නැද්ද? එළන අපේ අපේ ණය අරගෙන අපි දුන්නේ නැතුණා උන් කවුරු එක දෙනවා අපි. දරුවෙක් එක දෙනවා. දැන් අර ණය ටික එදා හොඳින් ඉන්නකොට දෙන්නේ නැහැ දැන් මොකද කරන්නේ? දැන් හොඳට ගන්න ඕනේ. අපි පොල් ගන්න. දෙන්න නිකන් එදා දෙන්න බෑ බෑ කියලා එළුවා දැන් දෙන්නේ කොහොමද? දැන් දරුවෝ වෙලා නෑ දැන් දන්නේ නෑ නේ මම කෑදෝ දොම්දරු කරේ කියලා. ආ මගේ රත්නම් පුතාගේ දැන් ඒ දීම දැන් දෙනවා. දැන් මගේ දරුවෝ දෙන්න බෑ කියලා නේ කියලා. දැන් දෙන්න නම් කොහොමද ඕකයි. ඔය මේ දරුවෝ අපි දාලා ගන්නේ නම් මේ වෙන ආදරයක් කරගෙන ඒක ලෝකයා ඕක ආදරය දරුවෝ දෙනවා කියන නම් කරාට ඔතන තියෙන මොකක්ද ආවම. දරුවෝ ඔය ගන්න සමහර දරුවෝ එනවා දෙන්න ගන්න එනවා සමහර උන් එනවා දෙන්න එනවා. සමහර උන් අනේ බඳින්නේ නැහැ ඉස්කූල් වල රස්සාව කරන්නේ නැහැ. රස්සාව කරන බඳින්න නැතුවම තරසාව. එහෙම කට්ටියන් අන්න දෙන්න අපයෝගී. දෙන්න අපයෝගී දෙක ගන්න අපයෝගී. දැන් සමහර පොල් වල ඉන්නොත් දෙකොල්ලෝ ඉන්නවා. එකෙක් ඉන්න දෙන්න අපේක අනිත් ඒවා ඉන්න මොකක්ද? ගන්න අපේක ජොබ් එක කරන නිකන් තාවගේ කරනවා. දෙන්න අපේක අනේ ඕඩි කරන ඔකම කරන දෙන්න බලු වෙනවා ආදරය. ඔකම දැන් රණ්ඩුව කියන අර කවුරුද රණ්ඩුව කරන්නේ. රණ්ඩුව කියන්නේ අම්මා අනේ කාටද? අර ලක්කාව කරලා දෙදර ගෙනත් දෙන එකගේ වැරද්ද ගන්න නිකන් කාලේ එකගේ වැරද්ද. උගේ දිනට ඌ එදා නිකන් උදා එදා ඌ දීවේ කතා කරනවා. ඉතින් අම්මා ගන්න උගේ වැරද්ද. ඔර ඕනනම් කරනවා. අරු ගහන්න ඔබ නිකන් හිතට කරනවා කියනකොට අරු කරන්නේ. අම්මා කියන්නේ. නැතර ගන්න. ආ එම් කියන්නේ පාපුගේ දේ ඌ මගේ කියන්නේ ඒක උඩම ආව. අරු ගේන ඌට ආව. එහෙම නැති කිව්වා නෝ. ඌ වැරද්ද ගන්න ඌ එදා දීලා ගන්න ඒක උදා වගේ. තාත්තා කරන්නේ උඩ. බලන්න හොඳට මේ පවුල ඒක ඕක ඕක හේතුක ධර්මතාවයක්. ඕක මලින් සම්පන්නයි. අපරටත් කරන්න බෑ. දැන් නේද? උඹ දෙලේකම හොඳ දෙලත් උඹ බේ වෙනවා නේද? කවදා හරි පස්සේ කියනවා. එහෙනම් නිකන් නේ රුපියල් 10ක් දෙනවා. උදේට ළමයාට රුපියල් 10ක් දෙනවා. ඔය පිර මොනේ. පිර මොනේ. දිගන්නට රුපියල් 10ක් දෙනවා පාරේ ඉන්න. උදේට ළමයාට රුපියල් 10ක් දෙන ඉස්කෝලේ යනවා. ඔය දෙකෙන් පින මොයි එක. දිගන්නට දෙක විතරයි. අර උදේට උගා. දැන් මේ වැඩිම මේ නම් විතර කරන්න පුළුවන් කොහොමද කලකෝ නැත්නම් ගෙවන්න නේද මොකද ඒ ගෙවන්න වෙන හිතම ආදර වෙනවා අනේ එහෙම කියන්න එපා මාත්‍රෝ දිනු මගේ ගාන ඉන්නේ නාන්න ඒකට හිතක් පාර වෙනවා ඒ විඥාන හිතක් පාර වෙනවා බල සම්පාදේ නරෝ පෙර කරපු දරුවෝ අතර මෙතන විඥාන විදියට එන්නේ ඔගෙද ටිකක් යහන් ටිකක් බා කැමුවට කතා කරන්න පුළුවන් මූලික දහම් කටේදී ඔය ටික බුලන් ඔය ටික ගන්න දැන් අර එක අරුණාන්දන කාලේ ඒක උප්පත්තක් තියෙන මිනිහෙක් හැමදාම උප්පත්ත වැඩ කරලා ගෙදර යනවා. උත්තර හතර පහක් කරගෙන යනවා දරුවෝ මම මම දුප්පත් ගියක් තියෙනවා මගේ කනේ මාමට උප්පත්තක් දෙන්නකෝ කියලා මම ඉන්නවා. ඒක රහසක් දෙන්න. ඊට පස්සේ ඒක රහසක් පස්සේ මෙනවා මම. මානර උද්දන්න දෙන උද්දන්න දෙන ඌපස්සේ ඉඳලා ආරණගේ කොළුව කියලා ඇදලා පිළිබඳ ලීදි කරනවා. ඊට පස්සේ අල්ලලා ඒ කොල්ලාගෙන ගිහලා කනවා. හැබැයි අර ගෙනියන කාට තමන්ගේ දරුවෝ හැමදාම දෙනවා. මේ විදිහම මැරෙනවා. විදිහම ගෑනවා. ඔයගොල්ලන් විපදෙනවා. ප්‍රේත එක්ක විපදෙනවා. විපදිලා උඩ කර්මජ උප්පත්තම් මැරෙනවා විපාකේ. ඒක මැරෙන්න ඔය ඉස්සරහින් එක ගත්තේ. ඊට පස්සේ දැන් මූ අරකට තැහැලා ඒක ඒක එකක් කඩාගෙන විවාදයෙන් ඉන්න පෙරේතයා වතුර උඩ දැන් විපාකේට දුවන අරකට උත්පන්න කරා. දැන් එකපාරට උත්පත්ත වෙලා නැහැ. දැන් ගලපින් ගන්න එපා. මොකද හේතුව? එදා දුන්නේ කොයි වැරද්ද? කොහොමද වැඩේ වෙනකොට දෙන්න කියන ඔබම අහන්නේ. අද ඔබ අපේ අරදී කොතන දෙනවද මම කියන ගණන් ගන්නද දෙන්නේ ගණන් ගන්න දුකයි මම අපරණ වදන් දෙන්නේ. කොහොමද වැඩේ මේ හේතු වල දන්නවා මේ මම කොච්චර අනාගන්නවද වැඩේ. ඊට පස්සේ මූණ කොටක් ඔළුව ගන්න දීපු වෙනම කොනේ පෑදුනා. මෝ කරා මොකද ඊට පස්සේ පස්සට ගිහලා නඩා ගත්තා. ඒතකොට අනිත් පැත්තේ මැවෙන්නේ පස්සේ පස්සට ගිහලා නඩාගෙන ගෑවා. එතකොට ඔය කර්මජ උත්පත්ත නවුනේ කාණ දීපු ඉඳලා. පාරේ ඕල්ඩර් දීපු ඉඳලා. මේ හැමදාම දුන්න දරුවන්ට කෝ ඒවට ලැබෙන්නේ. ඒවට ලැබෙන්නේ ඒක පිරන්තුනේ ඒක මොකද්ද? ඒක ණය කරන දෙනුව. මේ උදාහරණ දෙමු කරන්න දැන් හැබැයි දැන් කොහොමද කියලා බෑ දැන් ඉන්න දරුවන්ට මොකද කරන්නේ? අනේ අම්මෝ මොකද දෙන්න ඕන. දීලා ගනුදෙනුවට දැන් නිරන්තරව ඉන්නවනම් කොහොමද කරන්නේ? මොකටද මේ රටේ පුතේ ඔබට මොකද මේ පාළුවට වෙන කවදාවත් අමතාන්ත කිනුම දෙන්න බරු දෙයක් අනුකර දෙනවා මොකද මේ සංසාර ගමන කෙලවර කරපක් බෑ හැමදාම ණය දෙනවා ගන්නවා ඔකින් හරියන්නේ නැහැ දෙන්න ඕනවා මේ පාළුවට නිවන දෙනවා එහෙනම් මේ දේ තමයි ඔගේ නියම තාත්තම් දෙන්නේ නිවන දෙනවා කොහොමද මේ දේ එහෙනම් ඔබගේ දරුවාට ගනුදෙනුම් දෙන්න නිවන් දකින්න මාර්ගයක් කියලා දෙන්න පුළුවන් මොන එහෙනම් මොනතරම් ආසනාවන්තද දරුවෝ එහෙනම් අන්න ඒක තමයි කියන්නේ අද කාලේ ගැප් ගන්න ගැප් ගන්න දරුවෝ එනෝනේ. ආසනාවන් දරුවෝ ඉන්නේ. ඒක උඹද මේ දහම් ලංකාවේ නම් මොකක් කරන්නේ? විවෘත වෙලාව අර්ගතුමාන්ලා වැටුණා දරුවෝ. සෙල්ලමක් නෙමෙයි හරි හරි සුමාකාරයේ කාලේ. මේ කාලේ අධ්‍යාපනයේ හේතු දිනක් තමයි ගැප් වල ඇදිලේ. ඇවිල්ලා දරුවෝ වෙලේ එළියට ඇවිල්ලා බණ අහලා. අර්ගතුමාන්ලා වෙයි ඒක අනික. මොකද මේ දහම් නැගීම අවුරුදු 700ක් තියෙනකොට දැන් අනාවැකි තියෙනවා නංගා. 700යි තියෙන ඉලවතයි පොදේ. අනේ නේද? 700 තුනක් මම දැන් මේ වැඩේ කියන 700ක් කරලා දැන් ඊළඟට බලන් ඉන්නවා. හැබැයි මොකද? මේ තරේ මාර්ගඵලයක් නොලබුවොත් ඊළඟට නැවත දුගතියට උපදින්න පුළුවන්. හැබැයි කවුරු හරි කෙනෙක් මනහන. එයා මේ ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා අවබෝධ කරගත්තා නම් එයා අනුලෝම සාධකයක් වෙනවා. එතකොට එයා පොඩි ප්‍රශ්නයක් පොඩි නෙවෙයි ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද මේ ලෝකයේ අනිත්‍යම මේ ලෝකේ දුක්ඛණ මේ ලෝකේ අනත්තණ කෙටියෙන් කිව්වොත් මේ ලෝකේ අසාරණ මොකද කරන්නේ දැන් මම ඉන්නේ ලෝකේ මේ ලෝකේ අසාරයි කියලා අවබෝධයක් ආවේ කියලා එනකොට පොඩි ලොකු ප්‍රශ්නයක් එනවා මොකද්ද මේ ලෝකේ අසාරණ දැන් මම ඉන්නේ කොහෙද මේ ලෝකේ මම ඉන්නේ එහෙනම් මම මොකද්ද කරන්නේ එහෙනම් ලෝකේ මොකද කරනවා තව ඉතරට තව යනවාද මේ දැර අත්තරිනවා අත්තරිනම් මොකද ඒක කරන්නේ නිවන් දකින්න ඕන වෙන ක්‍රමයක් නැහැ. මේ බුද්ධ ශාසනයේ විතරයි ඒ ක්‍රමේ තියෙන්නේ. වෙන කිසිම ආගමක නිවන් දකින්නේ නැහැ. ඒගොල්ලෝ හැම ආගමකම පෙන්නන්නේ කොහෙද හොඳයි කියලා. ක්‍රිස්තියානි ආගම පෙන්නන්නේ කොහෙද? සල්ගේ කියනකොට දිවිලෝ. මුස්ලිම් ආගම පෙන්නන්නේ කොහෙද? ඒ සදිවිලෝ. හින්දු ආගම පෙන්නන්නේ කොහෙද? ඊට උඩ බ්‍රහ්ම ලෝකේ. ඒ හැම ආගමකම පෙන්නන්නේ හොඳම දරන්නේ කියලා කොහෙද කරන්නේ පෙන්නන්නේ? ලෝකයෙන් ඈතර වෙන්නද පෙන්වන්නේ ලෝකෙම දැනගන්න පෙන්වන්නේ. දැන් මොකෝද කියන්නේ? ලෝකෙ කොතනක් ගැන මොකෝ කියන්නේ? ලෝකෙ කොතනේ හොඳ කියලා කියත් ඒක මොකද වෙන්නේ? සදාතනික නෑ. ඒකෙන් ආයි නෝදල් පල්ලෙහාට යනවා. එතකොට ඒ සියලුම සාස්තුමෝට වඩා බුදුන් කියන මාර්ග ප්‍රඥාවෙන් අගලම්පත් නිසා උන්වහන්සේ කරන මේ ලෝකේ නම් පොදේ කියලා තරම් නෑ. ඒක උන්වහන්සේ ලෝකයටයි. සියලු බුදු ලෝකයේ අල්ලනවා තමයි නේද? අතහරිනවා. සිල්පතේ බුදුරෝ කතා කරනවා සිල්පදෙතුමා කරන කතා කරේ. අපි අල්ලලා තියෙනවා. ඒ කියන්නේ අපිට හරියට නිකන් ඉඩ වඩා ඥානක් තියෙනවා ඈ. මොට්ටාම දාලා තියෙනවා. එතකොට දැන් කල්පනා කරලා බලන්න එන එහෙනම් අන්න කාට හරි කියනකොට එහෙනම් තේරෙනවා මේ ලෝකේ අසාරණ නම් එහෙනම් මොකද කරන්නේ නිවන් දකින්න. මේ හැබැයි නිවන් දකින්න හොඳම වෙලාව අපි ඉන්නේ නැහැ. දුර්ලභයි මනුස්සත්ව. මනුස්සත්වයෙන් ලැබෙන්නේ ඊටාම දුර්ලභයි. සත්‍යම් වූ පරම දුර්ලභෝ. සීසත්තර ධර්මයේ තිබුණ වැඩක් නැහැ. මොන ධර්මයේ සීසත්ත ඕනේ? සද්ධර්මයක් පරම දුර්ලභයි. දැන් ඒ දෙකම එකට දුර නැද්ද? දුර්ලභංච මනුස්සත්ත සද්ධම්මෝ පරම ඉතාම දුෂ්කර මෙන්න මේකට කියනවා ශ්‍රණ සම්පත්තිය. ශ්‍රණයක් මේ සසරේ අපේ. මේකෙන් වැඩගත්තොත් වැඩේ හරි නැත්තම් මොකද වෙන්නේ ආයි සසරේ කවදාවෝ දවසක ත්‍රි හේතුක වෙන්නත් ඕන සීසත්තරදේ මතුවෙන වෙලාවක් වෙන්නත් ඕන මනුස්සයෙක් වෙන්නත් ඕන අඩුම තරමේ බණ අහන්න පුළුවන් පවුල කිදු දෙන්නත් ඕන දැන් මේ වෙලාවට දැන් සාමාන්‍ය මේ වෙලාවේ ඉරණ කිතුනට යක් අර දැන්නම් ඉතින් ඇමරිකාවෙන් තියෙන උන්දන් තාපු මනුසාලෙන් යනවා දැන් රාජ්‍ය නායක මට්ටමට ඕන කියලා කියන්නේ මේ තාම හරියට තාම මතු නොවිලේ ඒට අනිත් බලන්න මතු සමර මොකද වෙන්නේ කියලා මුළු ලෝකේ ලංකාවේ සම්ප්‍රදායික බෞද්ධයන්ට වඩා වැඩි ප්‍රමුඛ අධ්‍යාත්මික ඵලයන් ගන්න කවුද අන්‍ය ආගමිකයෝ ඇයි බෞද්ධයට බැරි? පඬිලම බැරි. අපිට ඕන නෑ අපි දන්නෝ. අපි බෞද්ධ කොහොමද? ඔන්න ඔය ඉන්නවා. අන්‍යාගමික වෙන්න මේක අහලා දවසෙන් එකේ මම බලලා උඩ බලලා ඉතලා වෙන්නේ. දැනට ක්‍රිස්තියානි මිනිස්සු මුස්ලිම්ව අහලා ගන්නවද? කියන්නේ සියලු ආගම් යට යනවා බුදුදහම අතර ඒ කියන්නේ මේක අපි මේ සර්වේ කියන්නේ මේ අපේ සංඛ්‍යාව වැඩි කරලා ප්‍රතිසංඛ්‍යාව වැඩි කරලා නෙවෙයි විශාල පිරිසක් වක් කරනවා සංසාර දුක කෙලවර කරන මේ ගම්ම. බුදු පියාණන් වහන්සේ ඉන්න වෙලාවේ දේශ මේ කොළේ නගරේ ගුලාම් රෙඩ්ඩි වහන්සේ කෝටි 7ක් ඉඳලා දෙනවා පන්කෝටියක් මගපාරලා. කෝටි 5ක්. හතේ 5ක්. අදේ නම් ලංකාවේ වැඩිද ලක්ෂ ගණන් මගපාරලා බලන්න බැරි දනාගත්තේ. එහෙනම් මේ දරුවගේ හොඳම කාලේ ඉස්සරහ सारा विवाद बाउंड्री है मुस्लिम क्रिश्चियन सारा इसी विवाद කාටවත් මුස්ලිම් මිනිස්සු ලංකාවේ ඉපදෙන්න නැත්නම් ගොඩාක් මොකටද? දැන් ඕම හිටියත් එදාම නඳුන ඒකට අපිට හොඳ උදාහරණ දෙනවා අපේ ළඟ ඇවිල්ලා ආපහු කොච්චර ඉන්නවා අර වෙලාදී මේ ආගම් වලින් දැඩි බලපෑම් කරේ බලපෑම් කැන්සල් කරා. ඒ වුණා තමයි. අනාගෙන යන උකෝ. ඒ වගේ ඇමරිකාවගේ මහා ප්‍රබල රටවල් පවා ඒවයි රාජ්‍ය නායකයෝ පවා නඳුන වුණා. කොහොමද කලින් අනාගතය බලන ලෝකේ විද්‍යාත්මක අනාගතය බලන මේ කවුද ආදර්ශී දීලා දුන්න ටයිම් එක 2050 මන්නගෙන 2050 ඉන්නේ ඉතින් වැඩේ වෙනවා සියලු ආගම් යට කියලා දුන්නාම අදම මේක අපිට දෙන සතුට අන්‍යාගම් වලයි පවා දෙන්නේ කියන පක්ෂ කරගෙන සතර ගමන ඒකවල ගමන මේ දුන්නාම පහලවන්න ඕනේ නැත්නම් මේ අදාන්නේ එහෙනම් මේ නිවන් දකින්න කියන ලෝකයේ අසාරණ නිවන් දකින්න මොකක් වෙනවද? සාර වෙනවා. නිවන් දකින්න එකක් අපාර නම් මෙතන ඉඳලා එතන ගිහිල්ලා වැඩක් නැහැ. ලෝකේ අපාර නිසා තමයි නිවන් දකින්නේ. එහෙනම් නිවන මොකක්ද වෙනවා? එහෙනම් ලෝකයේ අනිත්‍යයි නිවන මොකක්ද වෙනවා? නිත්‍යයි. ලෝකයේ දුක්ඛයි නිවන මොකක්ද වෙනවා? සුඛයි. ඒක සදාකාලික එකක් කියන්නේ. ලෝකයේ අනත්තයි. නිවන මොකක්ද වෙනවා? ආත්තයි. අරගෙන විරුද්ධ එක. අනිත්‍ය වෙනුනේ ඉච්ඡ වෙනවා. දුක්ඛ වෙනුනේ සුඛ වෙනවා. අනත්ත වෙනුනේ අත්ත වෙනවා. සිංහලෙන් කියනවා නම් ලෝකය කැමසේ නෑ දුකයි අසාරයි. නිවන කැමතිසේ තියෙනවා සැපයි සාරයි. කොටිම කියවල ලෝකය අසාරයි නිවනම අන්නෝකාරය අවු උගාලගෙන සම්මෙත්තනිය අරබදලා ඒක උදාහරණ දෙනවා නේද? එහෙනම් පළවෙනි කියලා අනුමස්සංකේ දෙවෙනි කියලා සම්ප්‍රයත් න්‍යාමය. ඒ බණහන වෙලාවකදී ලෝකයේ අසාරය කියලා අවබෝධ වුණා නම් එයා අනුලෝම ස්ථානයටපත් වෙනවා. ඒකම යා යොමුතෝ මනිකාට කරනකොට නිවන සාරයි කියලා අවබෝධ වෙනවා නම් යා සම්පත්ත න්‍යාමයටපත් වෙනවා. ඔය කඩේ ඉන්න එක වැන්නයි යමේ පුදත් පුදත් දෙන මට්ටම අහෝසි අට්ඨපුරිත පුත්‍රයෙක් වඩපත් වෙනවා. අට්ඨපුරිත පුත්‍රයෙක් කියන්නේ කවුද? පුරුෂයෙක් ලෝකේ ඉන්නේ අර දෙනයි ඉන්නේ. සෝතාපන්න මාර්ගයේ සෝතාපන්න ඵලය. සකුදාගාමි මාර්ගයේ සකුදාගාමි ඵලය. අනාගාමි මාර්ගයේ අනාගාමි ඵලය. අරියත් මාර්ගයේ හරියත් ඵලයේ මාර්ග හතරයි ඵල හතරයි ඔක්කොම කියන. අටයි වරුණානේ ඒකට කොහොම යරි පුතර්ජන මන්ත්‍රේ ඉක්මන ගේලා. පොතු ජනනය කරන බැවින් පුතර්ජන. පොතු ජනනය කරනවා කියන්නේ ගහක පොතුලකින් ඉදිරියට කරනවද? එයා ජනනය කරන කුකුලකින් කරනවා. අන්න පොතු ජනනය කරන ඒ කවුද ඒ මොන? පුතර්ජන. හැබැයි බුද්ධ ශාසනයේට පොතු පොතු ජනනය කරනවා කියේ ඕන නැද්ද? ගහකට පොත් ඕනමයි. ඒ පොත්තට ඇතුලෙන් තමයි අරට වඩායි පොත්තට පැටි තමයි ආහාර ජලය උඩට එහෙනම් පොතු ඕන. එහෙනම් බුද්ධ දාර්ශනයේ පුතන්ජලිය ඕන නැද්ද? ඒවල තමයි අක්කාල මේකට පහේ ආන්නේ කරලා ආරම්භයක් කෑගහල් අන්න ඒකේ පුතන්ජලිය විතරයි. ඒකවත් තමයි. ඔවුන් බුද්ධ දාර්ශනය මොකක් කරනවා? ආසා කරනවා. ඒකටත් ඕන. හැබැයි ඉතින් අර මේ ධම්මාලා මාර්ග බලයක් අපු එකන පිටිටි කරන්නේ යන්නේ. නැහැ ඉතින් ඒකට ඒ වුණු සුළු කිරිසයි. වැඩිපුර වෙන්නේ කවුද? පොතුජනික පොතුජනික බව පුතත් කියනවා. ඒගොල්ලෝ කියනවා අට්ඨකොත්තේ බෞද්ධය කට්ටිය ඕන නැත්තේ නෑ. වැඩි තමයි සාසනය ආවත්තා කරන්නේ. විහෙර විහාර හදනවා, තන්තල් දෙනවා, තොරන් දානවා. ඒවට නැවෙලි මාර්ගඵලය ලැබෙන්න පාඩුවේ පැතරලා භාවනා කරලා තමයි ඵලයට වලවත් එන්නේ ඉස්සරහට ඉක්මනින් වඩා වර්ධනය කරන අධ්‍යාත් ඵලයේ සාක්ෂාත් කරගෙන මේ අත්භවය තුන නිවන් දකින්න ඒකට වටිනුම් කරනවා. අර කට්ටිය අර ආරක්ෂා කරනවා. ඒකට ඒ අයම ඉන්නත් බෑ. ඉතින් අපි දෙතන හිටියන්නේ. අපි දෙතන ඉඳලා ඔය එක දෙතන තමයි ඉන්නේ. බුද්ධයන් වහන්සේලා දෙතන තමයි අත්තුනේ ඉන්නේ. මේක හොඳට තේරුම් ගන්න. එයා යම් කෙනෙක් අටපුරුෂ පුද්ගලයෙක් වුණා නම් එයා ලෝකෙට තියෙන බැඳීම මුදල් දෙන්න වඩා වැඩි වෙනවා නම් වෙනවා. අඩු වෙන ගන්නවා. එහෙනම් ලෝකෙට තියෙන බැඳීම 10කට විභෝති සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග කටික රූපරාග අරූපරාග මානුද්දත්ත අවිද්‍යාවන 10කට බෙදුවොත් ඒ තුනක් සම්පූර්ණයෙන්ම අයින් සෝතාපන්න ඵලයට. මොකද ඒ තුන සක්කාය විචිකිච්ඡා සීලපරමාර්ථ තුනයි වෙන සෝතාපන්න ඵලයට. ඊට පස්සේ කාමරාග පටිග තියෙනවා. ඒ ටික තුනී වෙනවා සකුදාගාමි ඵලයට ලබනවා. ඊළඟ කාමරාග පටිග සාමාන්‍යයෙන් මේවත් වෙනවා අනාගාමි ඵලයට ලබනවා තව කීයද තියෙනවා. ඒතර සක්කාය විචිකිච්ඡා සීලපරමාර්ථයි මොනවා දෝවා වෙනවද? කාමරාග පටිගයි මොනවා සකුදා අනාගාමි වෙනවද? ඊළඟ තියෙන රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යා පහයි විනාඩියක් යනවා. ඔන්න ඕඩර් එක යනවා. බැලීමට ඉලිට අඩුයි වැඩි කියලා හරියට කරනකොට දසංයෝජන ධර්ම ඔක්කොම ආවරයි සම්පූර්ණ ලෝකේ දිහා උන්වහන්සේ කලියුත් සියල්ල කරලා අවසානයේ පිරිනවම් පාන දුවනවා. මොන තරම් වේ වරණ ඕඩර් එකට යන්නේ. එතන යම්දා යම් කෙනෙක් සක්කායයට විදිහිටා සීලබ්ද කරාමාස කඩා ගන්නවන භාවනා කළාද බණහනවා. බණහන එකයි නැත්තම් කොහොමද දන්නේ? පිටුරු හදාලා ගන්නවා බලන්න. එහෙනම් බුදුදාමනේ භාවනාව තියෙන්නේ ආධුනිකයටද ආර්යයටද? ආර්යයට අදාළතේ ඉන්නේ කතාවද මොකක්වත් නැතුව ගෙලිම කියලා වාඩි වෙනවා කියන. ඉතින් අදින දැන තියෙන උගන්නන්නේ. එහාගේ උගන්නේ මොකක් නැහැ. අර උගන්නලා නිවන් දකින්න පුළුවන්ද? උගන්නලා ධ්‍යාන නැහැ. හැබැයි මොන ධ්‍යානද? ලෝකෝත්තරයවත් ලෞකිකද? ඒක නැවතත් බ්‍රහ්ම ලෝකෙ උපදින හේතුව. ఉదాహరణకి గురువు దగ్గర అయితే తోకుండా నమ్మకాలి అలా కాలం ఉత్తరారామూర్తి అయితే తోకుండా అందుకని అలా తోడింది కాదు ఎక్కడికి నాకు ఇద్దరిని అయితే ఆయన దగ్గర నేవదంగా కవరాలు పల్లెటండి ఏదో గురి గురు బుద్ధ చూడు కాలేకపోతే బాగుండాలి ఉదాహరణ అడిగాను అయ్యా గురువు దగ్గర అడిగాను సిద్ధ ఖాయా ఖాయగా కానడానికి ගෝලයා බුදු වුණා තාමත් සඳහන් මේ ලෝකෙම කියනවා ඒකලගේ ගෝලයා බුදුහාමුදුරුවෝ ගෝලයා බුදු වුණා ගුරුවරු දෙන්න තාමත් සඳහන් ඉතින් කොහොමද ලෝකයයි කරුණා කරන නොදන්න අනිත්‍යද කියලා මේ ලෝකෙ හැමසේ නැහැ ඉතින් යම් කෙනෙකුට සක්කාය දිට්ඨිය හිතා ශ්‍රී ලංකාවට බලාපොරොත්තු කරනවා කියන අපෝතාවන බලය යනවා එතකොට මොකද සක්කාය දිට්ඨිය විදිහට දත්ත ශ්‍රී ලංකාවට ආවිය දත්ත ඉන්නේ චතුර්ව පායේහි හේතුඵල මුක්තයි. යම් කෙනෙක් සෝදාපන්න ඵලයට ලැබුවා නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කරනවා නම් එයා සාධාරණ සතරපායේ කවුරු කියන්නේ නැතන සූත්‍රයේ තුනන්ත දේශනා කරනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බතම අධ්‍යයන කිරීමදී චතුර්ව පාය කියනවා. සතර අපායේ විපමුක්තයි විනාස. උදාහරණ කාමිකයන් යම් කෙනෙක් සෝදාපන්න වුණා එයා සතරපායේ සාධාරණ එහෙනම් සතර අපාය විනාශන එකම මාර්ග එකම පිළිවෙල මොකක්ද? සෝතාපන්න වෙන්න ඕන. වෙනනම් ක්‍රමයක් නෑ. අර සෝතාපන්න මාර්ගය ලාව සතර අපාය විනාශ මොකද යා අට්ටකොයිද උත්තරයි අයිති නිසා. මාර්ගයට වැඩක් නැති ඵලය ලබන්න ඕන. ඵලය ලබන්න ඉතින් සක්කායදී විහිිතා දීගත පරාමර්ශ කියන තුන්සන් වේලිය කැඩෙන්න ඕන. ඕක කරන්න බණ ගන්න ඕන. බණ බණ කියන්නේ ලෝකයේ අසහාය. සක්කායදී කියනවා. सात्विक अन्न हुआ सात्विक अन्न सत्पुरुष है क्या यहाँ भक्त होने वाली ना खाए क्या हुआ वे खाए नहीं खाए क्या हुआ चाकू का है सोत का है गान का है युवा का है काय का है मनो का है रूप का है शब्द का है गंध का है रस का है गुंडा का है धम्म का है ये उनको भी बिल्कुल मन का है शास्त्र का है ना सब का है लोके अदर अदर अलग ही हुआ है සම්ප්‍රදායෙන් කය ඉගෙනන්න නිතරම කයවල් දෙක ලෝක දෙකයි. බිරිඳක කය ඒ කයයි ලෝක දෙකක් තියෙනවා. හරියට හරි නොවි උද්දේශ මොනවද? ඒක මොනවද? ඉතින් කාය කියන්නේ මේ 12ට. සම්පකාය. එතකොට සත් කාය දෘෂ්ටිය. සත් කියන්නේ හොඳයි යහපත් වඩිනවා. කාය කියන්නේ ලෝකය. දෘෂ්ටි කියන්නේ දැක්ම. ලෝකය හොඳ එකක් කියලා දැක්ම කැලෙන්නේ. ඇයි? ලෝකයේ හොඳ එකක් ඇති වූ දැක්ක කැඩෙන්නේ ඇයි? බණාලය ඔබ කරන ලෝකයේ හොඳ එකක් නෙවෙයි ලෝකයේ සාර එකක් නෙවෙයි මොකක්ද? ලෝකයේ අසාරයි කියලා තේරෙනකොට සාරයි කියලා දුන්න හොඳයි කියලා දුන්න දෘෂ්ටිය තවදුරටත් පවතින්න ඒක නෙවෙයි. ඉතින් බලන්නකෝ මැච් වෙන්න බෑනේ. හතරාව එකක් කියලා හරියට නෑ බුද්ධත්ව. ලෝකයේ අසාරයි කියලා අවබෝධ වෙනකොට තමයි සාරයි කියලා මෙතෙක් කළත් හොඳයි කියලා දෘෂ්ටිය කැඩෙන්නේ. ඇයි ඇයි දෙකලා තාරා ඉගෙන දුන්නොත් ඒ යන්නේ කොයි තැනද ඔක කැඩෙන්නේ ලෝකේ අසාරයි කියලා අවබෝධ කරගන්න දැන ඉව කැඩෙනවා අයි කිසි අතමන් නැහැ එහෙනම් මෙච්චරලා අපේ වල තියෙන ලෝකේ අසාරයි කියලා සාරයි කියලා ඒක සාරයි සාරයි කියලා සාරයි කියලා නිකන් හිටියනම් සම්මුණා ලෝකේ සම්මුණා කියනවා වුණා එකතු වුණා සාරයි කියලා කන්නුනේ හින්දා අපි දිගට මානුවේ. සංසාරයි. දැන් මේ අනිත් පැත්තට යන හදන උදුගම් බලා අපි යන්න හදන. ලෝකයා ඔක්කොම සාරයි කියනදී අපි යන්න හදන මොකක්ද කියලා. අසාරයි කියන්නේ අමාරු වැඩක් කරයි. අනිත් ඒවා උත්තර දෙන්නේ නැහැ අපි අසාරයි කියනවා අපිට විශ්වාසය. ඔය මම අදාළේ මාර ආර අරලා යන්නේ අපි කියන්නේ. ඒ ඔගේ අපි ඊළ දින අරන් හොදරේ මම ඔබට කියන්නේ. වැඩක් නැහැ, හරියක් නැහැ. අනිත් පැත්තට උදුගම් බලා යන්නේ නැහැ. එල්ලමක් නෙවෙයි. අනිත් ලෝකෙම ඉච්ඡාවෙන් යන්නේ. අපි යන්නේ මොකටද? අනිත්‍යයි කියලා. ලේසි වැඩක් නෙවෙයි මේ කරන්න හදන්නේ අපි. එතකොට විචලිතාව කියන්නේ මොකද? සාරයි කියන පැත්තට යම් කටයුත්තක් කළාද ඒක නම් ඊට පස්සේ මොකක් කරනවා? සාරයි කියන පැත්තට කරපු වැඩ ටික දැන් ඊට ටික මොකක් කරනවා? අඩු කරනවද වැඩි කරනවද? අඩු කරන්නේ නම් විතර ඉච්ඡාව කියන්නේ විකෘති ඉච්ඡාවන් උදසා කරන යම් කාර්යයක්. ඒක පොතෙන් කියනවා. අන්තිම කැඩිලා අනේ කියන්නේ විශේෂ අවස්ථාවක්. දැන් අපි ලෝකේ සාරය කියලා ගත්තද දැන් සාරය කියලා ගත්තොත් අපි මොනවද හොයන්නේ? ලෝකේ හොයන්නේ ලෝකේ කියලා මොනවද හොයන්නේ? ඇහි මනවලන රූප හොයනවා. කනෙන් මනවලන ශබ්ද හොයනවා. නාසයෙන් මනවලන ගන්ධ, දිවෙන් මනවලන රස, කයෙන් මනවලන පොට්ටබ්බ, මනෙන් මනවලන ධම්ම හොය හොය යනවා. ඇයි? ඒව මොකක්ද කියන්නේ? අපි කියන්නේ සාරය කියලා. ඔය සාරය කියලා දෘෂ්ටිය කැඩුනා. ඒකට සක්කාය දෘෂ්ටිය කැඩුනා යෝග කියලා බණාලා. අර පස්සේ දුර ගමන වැඩි වෙනවද අඩු වෙනවද? එහෙනම් දැන් යන්නේ මෙතෙක් කලක් ගියේ ඉච්ඡයි කීකේ. ඉච්ඡයි කියලා සාරයි කීකේ ගියා. දැන් යනවාද මම ඒකට පස්සේ අවබෝධ වුණාට පස්සේ ඉච්ඡයි කියලා සම්පූර්ණයක් දුන්නේ නැහැ. අර එදා තරම් ගන්නෙ නැහැ. ඒ කියන්නේ ඉච්ඡයි කියන එක දැන් එන්නේ නැහැ මොකක් වෙවිද යන්නේ. අඩු වෙන යනවා කියන්නේ අවව වෙනවා. ඉච්ඡ කියන එක අවව වෙනවට කියනවා. අව ඉච්ඡ ප්‍රසාදේනෝ අවිච්ඡ ප්‍රසාද. ඔන්න දැන් යන හැටි මේ ගමන. ටික ටික තමයි ලෝකේ නැන්නේ එකපාරට නෙවෙයි. හැබැයි ප්‍රඥා වැඩියත් ඔය ඉක්මනින්ම දැන් කවුද මේ මේ කවුද මේ අර අලියාගේ පිට උනේ ඉතින් ඒ වෙලේ මාර්ගයට සංස්කෘතිය කොතරින්ම ලෙවල් එකේ ප්‍රඥාව අධික මුලවද මාතෘකා පාළිය කියන ප්‍රකාරයක් බලය ලබා ගන්නවා. ඒකට එයයි උපරිතන්න. උපරිතන්න කියන්නේ ප්‍රඥාව ඊටාම ඉහළයි. දැන් ඒක බලන්න සාකච්ඡා කරනකොට සංකේතයට මොනවා කරලා දෙන්නේ යුද්ධයක් දේවල් මිනිස්සු වරණගෙන අවස්ථාවක් මොනවද කරන්නේ යුද්ධ දිනවල සතුටට මොනවද කරන්නේ අපිට පාන්නේ කරලා ගෑනලා ආශ්‍රය කරලා ඔක්කොම සැපෙදලා ඉන්නේ අද්දේ මේ ඉමේ මිනිස්සය උදාහරණ හම්බෙන්න පොත් පාරේදී උදාහරණ බැලුවා මෙයාට ආවුස දීලා තව තාම සුළු කාලයක් පක්කාල නැහැ අලියක් දෙන්නත් ඒකු තියෙනවා උදාහරණ අලිය පිට උදේ උදේ දෙන්නේ මොකද වෙන්නේ බල කිව්වා කියනකොට ඒවලේ මොකද වෙන්නේ? හරියට ඒ එකම කොකුණා. එන්නවා. කොහොමද වෙන්නේ? දැන් මෙයා ඒක මේ ඇත්තම ලෝක ලෝක වෙලා ඉන්නේ. දැන් මොකද කියන අකුණ මොන නැති එපා. මම කියන්නේ මේ ඒව මොන කතා ඕවා නෙවෙයි. ප්‍රඥාව වැඩේ දෙන්න අනුමි මා කීයක් මම නවසයන් මම මරවද අදින්නේ. එච්චර මරලා නැහැ. මේ මේ මනුස්සයන් අනාමතේ අනුගමනය කරලා ඊළඟ ලේ ටික වේලෙදි ඉතලා පළවෙනි කරු සෝදාපන්න බලන්නේ නේද? කොහොමද වැඩේ? අම්බබාලි ගලේට ආවා. හරියට තුන්දා. එහෙනම් අපි අද ගණිකාවන් ඔකට වයින්වල කාල් දැක්කා. හරිද බෑ. ඒක හොඳ කියන්නත් බෑ. හරිද බෑ. හේතු දුනොත් පණ ගන්නොත් මොකක් වෙනවද ඒ වගේ. හරි මාර්ගඵල වලින් හේතු තියෙනවා. සල්ලාලියෝ ලලිතාව, මිනිමරුව, චන්දි ඊළඟ දේවත්ව සර්කාරී කියන දේවත්ව ඔක්කොම මරබල කරලා දිනවා කියන බුද්ධාම. එහෙනම් අතන බුද්ධාමේ ඔය කට්ටිය ඒවනේ ගත්තොත් මොනේ එකේ කණ එකේ කණ එකේ නෙවෙයි බලන්නේ ඔකේ බලන්නේ ප්‍රඥාවේ. බුද්ධාම. අද ඒක අයින් කරන මොකද අද ප්‍රඥාව ගැන අයින් කරලා අද බලන්න ඕකේ. කොනවත් මන්ට කොනවත් අපේ නෑ. මස්කරන්නේ නේද? පාපුලිය වගේ අල්ලලා. හරියට උනහම මස්කන්න අරකෝනේ බා කියන මූලික කරගත්තොත් මස්කන්න අරකෝ පොන්න කියන නෙවෙයි මේ කියන්නේ. ඕක නෙවෙයි ප්‍රශ්නේ. මේ ලෝකයේ අනිත්‍යද අනිත්‍යද කියලා තෝරා ගැනීම ප්‍රශ්නේ. දැන් ඉතින් මේක මේක තේරුණු උතර ලෝකයේ අනිත්‍ය අසාරයි කියලා. ඒකට දැන් තව බොනොත් මා බොන්නද බීලා මා බිනවද මේ ලෝකේ. තවත් මා හරදයක් නේ. එතකොට කවුරුත් කියනවද දැන් බොන්න එපයි කියලා? එහෙනම් කවුරුත් කියනෝ නෑ කෝවා බොන්නේ නෑ. මම අරදරයක් දැන් පොරේ එක. මට මේ අරපු දහම පිළි කරගන්න මට ගෙදර කිස් කරන්න ඉන්න ඕන. කිව්වම හරිය කරදරයක් දවස් ගානක් යනකොට හරි ඔළුව ගැක්කම මම කරදරයක් නේ. අන්න එයා බොන්නේ නෑ ඊට පස්සේ. අන්න අවබෝධය තුළ නොගී ඉන්නවා ඊට පස්සේ. කවුරුත් කියනවනේ ඔක්කොම දහම් කරලා ගියාගේ මොකද වෙන්නේ? අයින් වෙනවා අයින් කරන්න කියන්න ඕනේ නෑ. අයින් වෙනවායි බේරෙන්නේ. හැබැයි ඒක පාඩම නෙවෙයි. ටික ටික එදා දස කුසල් කරේ රතියේ. රතියේ කියන්නේ ආස්වාදනය. දැන් යන්නේ පිටික පොතේ. රතියේ කියන්නේ මොකක්ද? අරති. ඒක මේ උනේ සිල්පදයක් රැකගත්ත බණහල. බණහල අවබෝධය අරති වෙනවා. ඊට පස්සේ අරති වෙනවා, විරති වෙනවා, ඊට පස්සේ වේරමණී වෙනවා. ඒ වෙලාවට එහෙම නේද? වේරමණී වෙලා දිනා. වේරමණී සිල්පදේ අරියන් තුනක්. එතකොට දැන් ගන්න දැන් මනවට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දරුවා පස්සේ පුතත්ජනව දුවනවා. ඒවයි ආස්වාද කරනවා. දැන් මේ අවබෝධ කරපු අටබුදු මුද්‍රා දුවනම හැබැයි එදා තරම්ම දුවන්නේ නැහැ. එයාගේ දීලු දෙකේමක් වෙනවා. දැන් එයාගේ දුවටෙන් ඇත්තටම අපි යන්නේ රූපයක් මනවලට රූපයක් අල්ලන්නේ යන්නේ මොකක්ද? සැපක් සැපක් ආස්වාදයක් ගන්න ගියාට ඕකත් එක්ක ඉන්න ගිරිඩිය දැක්කද? ගොඩක්. දැන් නිකන් ඉන්න කාලේ ඉන්න කොල්ලා විභාගේ දෙන උගේ වලට කාලා දෙක නාන මොකද මොකද ගෑනුමෙක් සම්බන්ධ වෙලා තියෙන සැපට උල්ලකට දුක. දැන් අපි හිතන්නේ ඕක මොකද කියලා කියන්නේ. දැන් බලන්න ඕක සැප. මේ පොඩක් කියන තමයි සැප. ඒකට ඕනි මේ අමුතු වෙලාවා ඉන්නේ නැගී ඕකේ. දහ අතේ කල්පනා. අනේ මේ මොකද හිතපු එක දැන් මොකද කරන්නේ. දැන් අම්මා තාත්තා කියන දුස්සක්. ඒතරක් නෑ. හැමතිස්සෙම දුවනවා. බැලුවොත් නරක යන්නේ පාරවල මම රැක රැක දුවනවා. දැන් ඒ ගෝලාවත් ඉතර සංදීමක් නෑ කියලා ආවම ඊළඟ දවසේ හම්බුණා මේ දවස් තුන හතරකින් තමයි අනේ හම්බෙන්නේ. අනේ හම්බේ ওই දවස් තුන හතරට මොනවා වේද දන්නේ නැහැ මොකාගේ කියලා. ඒක දැන් මොකද මේ ගින්නද නැහැ. ආස්වාද මාත්‍රයක් වෙනුවෙන් මොකද ලිහින්නේ? ගින්න රාගයේ කියන එක සැපද ගින්න. රාගයේ ගින්න. ලෝකයා ඔබ දකින්නේ නැහැ. අර සැප මාත්‍රයේ විසින් මොකද කියලා ගින්න. දුක් වල වැහිලා තියෙනවා. අර හම්බෙන පොඩට හරි ආස්වාදයක්. එතනින් ගෙන් වුණාම ආපහු හම් වෙන දුම මාමින්නා. බලන්න ලෝකේ ආස්වාදය නිසා ලෝකයා එන රාගයේ දින්නක් කියලා කිව්වේ ඒකයි බුදුදා. රාගයේ දින්නක්, දේශයේ දින්නක්, මොහේ දින්නක්. එහෙනම් දැන් මේ අවබෝධ දින කියලා රාගයේ, දේශයේ, මොහේ දින්න මොකක් වෙනවද? වැඩි වෙනවද අඩු වෙනවද? එහෙනම් ගිනි මොකක් වෙනවද? වැඩි වෙනවද අඩු වෙනවද? රාගයේ දින්නක් නම්, දේශයේ දින්නක් නම්, මොහේ දින්නක් නම් රාගී, දේශී, මොහී මොකද වෙන්නේ? ගිනි අඳුනකොට කාටද දෙයක ගිනි යන්නේ? අනිත් එක නම් තමන්ට. ගිනි අඳුනා කියන්නේ මොකක්ද කියනවා නිවුණා. ඔක්කොම නෙවෙයි යම් ප්‍රමාණයක් නිවුණා නිවුණු ප්‍රමාණය තමයි තේරෙන්නේ. මම එදා නම් මම මේ වගේ අවස්ථාවක නිවුණු විතර භාගයක් ගන්නවා. මම එච්චර ගන්නේ නැහැ. දැන් යා නිවිලා දැන්. අන්නේ අර ඒක නිවිලා මොකද නිවිලා කියලා. එදා තරම්ම නෑ මගේ රාගලින්න නෑ නේද තියෙනවා එදා තරම් නෑ එහෙනම් එයා නිවිච්ච ප්‍රමාණය දකින්න ඒකට කියන්නේ මොකද නිවන් දකින්න එහෙනම් නිවන් දකින්න මරනවද කියුණු කර ඉතිරි දැන් අද ඉඳන් නිවන් දකින්න කියලා මොකද නරුවා ඇයි නරුවා නගල හම්බුනා නිවන් දකින්න එහෙම නෙමෙයි කොහොමද කරනවද ඒ උන් බැරදි කියලා වගේ අහකට නෑ මම ගෙදරින් ගත්තේ යාළුවෝ ඥාතියෝ කොහෙද තලු කරනවා නිවන නෑ පුළ කරන්නේ මේ නිවන් දකින්න අනුන්ද නිවන් දක්වන්න තමන්ද තමන් අත්තායි අත්තනෝනාතෝ කියලා කියනවා අද ඒකගෙන මරණෝ ෂේප් එකේ ඉන්නද ඒ වුණා මේ අලු පැරණ කතා පවතර මරගෙන හරි දෙන්නේ ඒ වෙලාවේ අසංගල වෙනවා වගේ නිවන ඒ වුණා කියන්නේ නිවන් දකින්න ජීවිතම අපි දෙන්නේ අරේ තුමාගේ නිවන පූර්ණය කරන්නේ පිරිනවපාලම ජීවිතම ඉඳී අරේ තුමාගේ අධ්‍යාත්මික පිළිමක් බලලා ජීවතුමාද ඉඳෙන්නේ නේද? ගිනිවා රණුමාද ජීවතුමාද ඉඳෙන්නේ. නිවන පූර්ණයි. අරියක් ඵලය. දැන් උන්වහන්සේ සෝමවද දෙවියන් නිවන දක්වනවා. දැන් උන්වහන්සේ තව ගිනි ටිකක් කියනවා. බඩගිනි. ගිනි මතකේ යන්නේ ගිනි ටිකක් කියනවා. ඒවයිත් උන්වහන්සේ නිදාන්න කවදාද? පිළිමක් බලලා කොහේද? අන්න ඒකට කියනවා අනුපරිශේෂ නිවන දක්වනවා. ක්‍රමවලට යන්නේ මේක. මේක පැහැදිලි ප්‍රත්‍යා විද්‍යාත්මක ක්‍රමයක් කියන්නේ මේක. කොහෙවත් ගණන් විද්‍යාව ලෝකේ නැහැ. ඉතින් ඔන්න එහෙනම් දැන් එහෙනම් ඇත්තම නිගුණම අපිට කොහෙද දැනෙන්නේ? දැන් අපි කියන්නේ ගිරිගත්තා කොහෙද දැනෙන්නේ? ඒක හොයාගන්න පුළුවන් නිගුණ කොහෙද දැනෙන්නේ? දැන් අපිට ගිරිගත්තා එක මහා නිගම අපි නගලා අද කියන්නේ කොහෙද? අන්න ඔය යන්න මම දැන් ඔල්ලේගේ කතා ඒක පාට පහු ගිරිගන්නවා වගේ නේද? එහෙනම් ගින්නගේ දේ කොහෙද පපුවද දැන් හදලා හදවත ගැන ආද වෙන්න තියෙන වදකනේ ඕකෙන් තමයි දුන්නේ හදවත පරලා උඩේ දාගෙන කියලා ඒකට අපි නැදේවට ගන්න හේතු අස්ථානේ ඔය හදවත අන්න ඒක තමයි පැද සුබ දැනෙන්නේ ගීත දැනෙන්නේ එහෙනම් මොකද ඒ ගිරි නිවේ මොඩ හදවත නැත්නම් ලය මොකක් වෙනවද සිසිල් වෙනවා සිසිල් වූ ලයද කියන්නේ මොකක්ද සීලය එහෙනම් මේ අට කුසල පුද්ගලයාගේ ලබන එකක් තමයි මොකක්ද සීලය එයා සමාදම් වෙලාද පීඩලා. එහෙනම් සීලය කියන්නේ සමාදම් වෙන එකක්ද අවබෝධය තුලින් පිළිදෙන එකක්ද? එහෙනම් කොයි දවසේ මොකද කරන්නේ? සීල් ගන්නවද සීල් බත සමාදම් වෙනවද? බත සමාදම් වෙනවා. සීලය සමාදම් වෙන්න බෑ ඒක මොකක් වෙනවද? අවබෝධය තුලින් පිළිදෙන එකක්. සීලය පිළිවෙත් යම් ප්‍රමාණයක් ඒක නිවන් දක්නා මොහොත දක්වා අඩු වෙන්නේ නම් නෑ මොකද ඒක පරම සත්‍ය දැකලා ඒක. එහෙනම් ඒක එහෙම නිවිච්ච රටේ කෙනා දවසකට දර මාසයකට එක දවසක් මොකක් කරනවා? නිවා ගන්න මොකක් කරලා? සීමා සහිත කාලයක් වල සිල්පද ටික මොනවා කරලා? රැකලා. හැබැයි ආයෙ ගෙදර යන මොකද කියන්නේ? ආයෙ නෑ. දැන් මේ වාතු රැකිනේ කරලා අංගලේ ගියා මම දන්නේ කියලා. ඒ හැමදාම මහාන වල. මොනවද කියන්නේ? හැබැයි නිරුද්ධ කරනවා. මාත් මම සිල් අරගෙන මාළව ගන්නකො උගේ මාත පාඩු කරන එක දැක දාලා සිල් ගන්නවා. අන්දාව දිවි දිහාට දැලා. හැබැයි සිල් අරගෙන ඉන්න එක හිතන්නවා. අර කතා කියන්නේ වතේ හැටි සිල් වතේ හැටි. වත කියන්නේ එක්තරා කාල පරිච්ඡේදයකට පමණ රකින්න වීර්යයෙන් යුතුව. හැබැයි දැන් ඉතින් මේ නාම මහබෝධලා අටමත බුදුරේ ගුණ එක්කෙනාට මොකද වෙන්නේ? එහෙම වතක් ඕනද? අනේ නෑ එයාගේ හඳුනනකොට කියලා තියෙනවා. නිවිලා. ඒ නිවීම ටික ටික ටික ටික නිවිවි නිවිවි ගිලා දවසට සම්පූර්ණ නිවිලා හඳුන් පුරාවි. එදා මම බලේ. ඔන්න තමයි. එහෙනම් නිවන් දකින්න සීල් වාකේන්ද සීලේ. නයි සීල වතමෝටි උපයන්ති තථාගත. බුදු තථාගතයන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ නයි සීල වතක් හෝති. සීල් වතක් දෙන්න නෙවෙයි. අට්ඨකරාති විපදා සම්බුද්ධෙන් ප්‍රකාශිත. අකුරු වටයි පදුරුවක් දෙදරා කරනවා උනාලේ ඔකට බී වෙන. මොකද අකුරු වටයි පදුරුව. අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒක අවබෝධ කරගත්ත විතරමකට මේකේ සැලසෙනවා. ඔන්න ක්‍රමවේදය. එහෙනම් සීලය කියන සමාදන් වෙන උදාය ගන්න නෙවෙයි. සීලය පිළිනනවා සීල් වත සමාදන් කරනවා. හැබැයි නිවන්ට උඩ සීල් වතක මේ මොකක්ද? එහෙනම් දැන් පන්සල සිල් ගන්න එපාද නෑ සිල් ගන්න ඒ සිල් වත මොකද කරනවා නිවනට උදව් වෙනවා උපනිශ්‍රේ නරක නෑ දෙලිම නිවන නොදකත් නිවනට උපනිශ්‍රේ වෙනවා සිල් සමාදන් වෙනවා හොඳයි හැබැයි ඊට වඩා ඕන මොකද නිවන දකින්න සීල සීලේ කරන අය සිල් කර ගන්න ලෝකේ කොහොමද දකින්න අනිත්‍ය ලෙස දුක්ඛ ලෙස අනාත්ම ලෙසම දකින්න එහෙනම් අන්න එහෙනම් ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා දකිනවා නම් ඔහු නිවෙනවා. එතකොට ඔහු මේ වැඩ කරන්නේ ඒ පත්යෙන් යමු අවිද්‍යාවෙන් මොකේද? විද්‍යාව. අන්න ඒකට කියනවා විද්‍යා උදපාදී විද්‍යාව උදාවේ එහෙනම් ලෝකේ අවිද්‍යාව සහගත ලෝකයාට ලෝකෙන් ඊතරම නිවන් දකින්න නම් විද්‍යාව උදා කරගන්න ඕන. ඒ සඳහා ලෝකේ කොහොමද දකින්න ඕන? අනිත්‍ය ලෙස දුක්ඛ ලෙස අනත්ත ලෙස දකින්න දකින්නේ ඔව් අවිද්‍යාවෙන් මොකද වෙන්නේ විද්‍යාව විද්‍යාව කියන්නේ ලෝකේ සාරය කියලා ගන්න කියලා අසාරය කියලා ගන්න අසාරය කියලා ගන්න එයාට සංකාර කරන්න ඕනද සාරය කියලා නේද සංකාර කරන්නේ අසාරය කියලා සංකාර ගන්නේ මොකද වෙන්නේ කේරණවද අඩු වෙනවා එහෙනම් රෝ අර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පස්සේ රෝන් දෙක අහනවාද රෝන් දෙක අහනවා ತಾರಾಗಿಲ್ಲ ತೋಗ ಹತ್ತಿರೋದಾಗ ತೋಲ್ದಾಗ ನೆನತ್ವ ಹೋದ್ರೇನು ನಿರೋಧವೇ ಅನ್ನ ವಿದ್ಯಾವಳಿ ಸಹ ಸಾಂಕಾರವನ್ನು ಉದಾಹರಣೆ ನಾವು ತೀರಲಿಗ ನಿರೋಧವೇನು ಏನೋ ಸಾಂಕಾರ ನಿರೋಧನ ವಿಜ್ಞಾನ ನಿರೋಧ ವಿಜ್ಞಾನ ನಿರೋಧನ ನಾಮರೂಪ ನಿರೋಧ ನಾಮರೂಪ ನಿರೋಧನ సలాయతన నిరోధాయి సలాయత నిరోధన కష్ట నిరోధాయి వేదన నిరోధాయి తన్నా నిరోధాయి ఉపాదాన నిరోధాయి භව නිරෝධයි ජාති නිරෝධයි ජාති නිරෝධ කියන්නේ ජාති උදා වෙන්නේ ජාති නැත්තම් ජරා මරණ නැත්නම් ජරා මරණ නැත්තම් භෝග පරිදේව දුක් දෝමනත ඔන්න ක්‍රමවේදේ එහෙනම් පටිච්ච සමුප්පාද චක්‍ර දෙකක් තියෙනවා අපි හවසේ ඉඳලම කතා කරමු මොකද කියන්නේ අනිත්‍යයි මේ දේවීය ත්‍රිපිටකය ප්‍රමාණ සූත්‍රය තියෙනවා අනිත්‍ය සූත්‍රය තියෙනවා දුක්ඛ සූත්‍රය තියෙනවා අනාත්ම සූත්‍රය තියෙනවා ඒක සිංහල පරිවර්තනය කරලා තියෙන මොකක්ද කියලා අනිත්‍ය සූත්‍රය දිලා තියෙන මොකක්ද අනිත්‍ය සූත්‍රය දුක්ඛයක දුක්ඛව දුන්නා අනාත්ම සූත්‍රයට වාද දුන්නා අනාත්මය කොටලා කරලා පාලි මොකේට පරිවර්තනය කරන්න කියලා සිංහලට ඔන්න ගල්පුරු කරනවා එතකොට ත්‍රිපිටකයේ ගාන කියන්නේ බුදුදහම ගන්තාවුන කරේ කවුද? සිව් පිළිදියාවක් මහානාතන් වහන්සේ. බුදුහාමුදුරට මොකක්ද කයි නුඹ? ගන්තාවුන කරන්නේ කයි කයිද? සිව් පිළිදියා පස්සේ කාලයගේ ආවදක හෙළ අටුවාව නැත්නම් පෙළ දහම ලියුවා. ඒක පසුකාලීනව පාලියෙන් තිබුණ එක මොකේද පරිවර්තනය කරේ. සිංහල. ඒක කරේ කවුද? සිව් පිළිදියාවක් කරුණා නේද? අනේ නෑ කවුද? වාසා විචාරය. ඔවුන් ක්‍රියාතික මොකද උනේ? වැරදුනා. අනිත්‍ය වෙන මොකක්ද දුන්නේ? ඔවුන් දන්නේ නැහැ අනිත්‍ය කියන්නේ මොකක්ද කියලා. අනිත්‍යයි කියලා දුක්ඛ වෙනුනේ දෙන්න දෙන්න නැතිව දුක්ඛම දුන්නා. අනත්ත වෙන මොකක්ද? අනාත්මයි වුණාම අනාත්මවාදීද ආත්මවාදී. ඒ එකක් කරනවා තයි කියන්නේ. බුදුදහම ආත්මවාදී නෙවෙයි අනාත්මවාදී නෙවෙයි බුදුහාමුදුරගේ අන්තර එක ප්‍රතික්ෂේප කරලා බුදුහාමුදුරගේ කියනවා. මජ්ක්‍ධිමන පටිපදා තථාගතේන අපි සම්බුද්ධෝ චක්කු කරණී ඥාන කරණී උපසමාය අභිඥාය සම්බෝධය කියන දේ පැහැදිලිව එහෙම කියද්දී තද කියනවා නැතිනම් දුක. ඇත්තටම නොදන්නවා කියනවා. ආ නයිලයි වගුණන් දෙකන්නේ. ආත්මවාදයක් බමුණගේ අනාත්මවාදයක්. ඒ කියන්නේ සාස්වත දෘෂ්ටියයි උච්චේක දෘෂ්ටියයි. ඔය දෙක කියන්නේ. එහෙම කියද්දී ඉසි රියල් මොකක්ද නැතු ඔය කියනවා. ඒ කාලය වෙනින් කරේගෙන ඕස සාදී සූත්‍රය සංගත සතු ටික කල්ලා නැගලා සූ එකම කියනවා. මුස්මාන්තරේ සතු ගැන කෝඩු විදිහට කල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ලෝකයේ අසාරත්වය දැක්කට පස්සේ මේ ලෝකයේ අනිත්‍යයි දුක්ඛ අනාත්තයි කියලා දැකලා අටබුද පුන්දරේ වුණාට යාට වුණාට පස්සේ සක්‍රීයත් වෙනවා. එහෙනම් දැන් නිවන් දකින නැවත නූපදින්න නම් මොකද්ද කරන්න ඕන කියලා තමයි කර්ණීය සූත්‍රය දේශනා කරන්නේ. මොකද්ද? කර්මයේ සූත්‍රය අන්තිමට කියන්නේ මොකද කියන්නේ? කර්මයේ සූත්‍රය අන්තිමට කියන්නේ මොකද? කර්මයේ සූත්‍රය අන්තිමට කියන්නේ මොකද? අන්තිම මේ වාක්‍යය කියනවා මොනවද? පාපේ තේරේ නයි ජාතු ගප්පසෙය ආයිත්නම් ගැවකට යන්නේ නැහි ධාතු ගබ්බ දෙය නැවත ගැවක් නම් එපා. නැවත ගැවක් නම් එපා කියලා කියන්නේ. ඒක පටන් ගන්න මොකෙන්ද? අන්න නැවත ගැවක් නොසාලෙන්න මොකද්ද? කල යුත්තේ කියලා පටන් ගන්න. කර්මීය මත්ත කුසලේන යන්තං සන්තං පදම් අපි කමෙච්ච. ඒ සාන්ත භාවයටපත් වූ නිවන් දැකීම සඳහා කුමන කුසලයක් වැඩියෙන් මොකද කියලා ප්‍රශ්නයක් අහලා ඒ ප්‍රශ්නෙට උත්තර හඳුනගන්න කරනවා. උත්තර ටික දීලා කියනවා අන්තිමට මේ ටික කරොත් නම් නහි ධාතු ගබ්බසෙයියන් නැවත පුනරුපවයක් නැහැ කියලා කියන්නේ. මේක අධ්‍යයන අතුරු ටික කරලා ඒ ඒ යනකොට මොකක්ද කියන්නේ? කරණීයවත් කුසලේන යන්තම් සන්තම් බලං අභිසමෙච්ච සක්කෝ වෙන්නේ සක්කේ වෙන්නේ. සක්කේ කියනවා. කිරිදු කෙනෙක් වෙන්නේ. විදු කෙනෙක් වෙනවා. වචන සංවර කරගන්න. කය සංවර. උජුජ. වචන කය කරන්නේ සිතත් සංවර කරගන්න. උජුජයි. සක්කෝ උජුජ සූජුජ අපිට මොකද වෙන්නේ? ඒ තුනෙන්ම මොකක් වෙනවද? ශික්ෂාව ලැබෙනවා. සක්කෝජ සුවතවතා සාන්නේක මහා මොකක්ද වෙන්නේ? ලෝකේ පංචකාමය ඇල්ලීම නෙවෙයි ඒකෙන් වෙන්වීම මොකක්ද වෙනවද? මහා සුවයක් වෙනවා. සුවතවත මුදු වෙනවා. දැන් රන්කොනේ මොකක් කරන්නේ කියලා අතාරින්න කියලා දාගන්න කියලා. අතාරින්න රන්කොනේ ඒක කරන්නේ කරන්නේ අල්ලගෙන යනවා කරන්නේ. එහෙනම් ඒකට අතාරින්න ඕනේ රණු ගතියද මුදු ගතියද අතාරින්න ඕනේ. මුදු අල්ලගෙන ගියාම රණු වෙන්න වෙනවා. ඉතින් අතාරින්න ඕන මොකද වෙන්නේ? සක්කෝ උදු සෝද මුදු අනතිමානි අනතිමානි එමාන්නේ අඩු වෙනවා. අයි මාන්නේ මොකටද ඕන අතාරින්න මාන්නේ ඕන අල්ලන්නේ. ඕ අරකා. අරුණ දෙන්න බා ඌ අවල් එකේ අවල් කුලේ ඌ මට දෙන්න දෝ මට දෙන්න. අපි ආ ඕගොල්ලෝගේ පරපරාවේ. අන්න මානව ගන්න මල්ලන්න ගියා මානේ වුණා. ඉතින් ආතාරේ ගන්න මොන මානේද? ඌට පාරුව තමගා යනවා මට අනුදියානේ මට ඕකට. අන්න අනතිමානී වෙනවා. ආතාරේ ගින්න නැහැ. මානේ ගින්න දෙනවා අනතිමානී සුවේ දෙනවා. සක්කොජ සූත්‍රවල බුදු හරිමාණී සන්තෝෂ කෝෂය. ඒතකොට හැමතිස්සෙම යා මොන කෝෂයක්ද? සතුට උපදවන තැනක් වඩපත් වෙන ඊට. සන්තෝෂ කෝෂය. සුබ කෝෂය. සුබ කියන්නේ බාරවට වෙනවා. එහෙනම් අපි හැමතිස්සෙම මේ ඔළුව ගහගෙන ඉන්නේ ඔළුව කැක්කුම හැදුනේ. ඔබ කල්පනා කරේ මොකක් කියලාද? බාර වැඩි ඉන්න මොනවද? අල්ලන්න කියන බාර වැඩි. රාග බල, දේත බල, මෝහ බල. දැන් බලන්නකො මොහොතේ හේසත් ආගත්ත බල ඔළුව නිදේවන්නේ. අනේ මට නැත්නම් ලොකුම ගැනීම කාඩු ගත්තා මොකද කියන්නේ අනේ සුබර වෙනවා ආර්ය මාර්ගයේ කියන බඩගෙනෙක් නෙමෙයි වෙන්නේ මොකද්ද අර කොහොමද බර බලේ හැමදෙම මේක මේක ඉන්නවා පහින් වෙනවා පාරේ අර තුන තමයි පාර රාග බලයි දේශ බලයි ඔක තමයි ඔළුවට බලේ මේකෙන් එන්නේ සුබර වෙනවා සාරේ සුබරවද මුත් මල් මොනවා වෙනවා අපකිච්චෝ කිච්චෝ කියන්නේ ක්‍රියා දැන් වැඩ කරන ඒවා ක්‍රියාවල් කරන ඒවා දැන් අල්පයි අප්ප අප්පගිච්චෝ ඉතින් ඉස්සර වැඩ වැඩි ඇයි වැඩ වැඩි ඇයි අර බලන්න ඕන දෙක බලන්න ඕන අර පස්සේ දුවන්න ඕන ඒක තව එකකින් ගත්තා කියලා බෑ මේකත් ඕන අරකට ඕන හැම එකම අල්ලගන්න ගියා ක්‍රියා වැඩි ඔක්කොම අතරද මොනවද අප්පගිච්චෝ ක්‍රියාවන් ආයිවරයි පොඩෝ පොරක් ඉතින් පරක් භාවනා උඩට වැත්තට ඉන්නවා සල්ලා උපොන්ති දැන් යාගේ යන්නේ මොකද්ද අල්ලගෙන නෙමෙයි සලාහ කරගෙන නෙමෙයි සලාහරිනවා. සලාහරන වෙනයි නෑ. මොනවද සලාහරින්නේ පහ. මොනවද පහ? මනවරණ රූප, මනවරණ ශබ්ද, මනවරණ ගන්ධ, මනවරණ රස, මනවරණ පොට්ටබ්බ ටික ඉස්සර ඇල්ලුවා දැන් අල්ලපියෝ මොකක් කරනවද? පහ හරන දාන පංචකාමයේ මරනවා. පහ හරන්නේ කියන දැන කවුද? පංගල. පහ හරන්නේ කියන දැන තමයි. පංගල. ඒක කියන්නේ ආඥා කළ උදේට අල්ලන්නේ කියලා පහ අල්ලන්නේ කියලා දැනනවා. පහයි මන්දිරෝ එනයි කියනවා ඕක පැත්තේ වෙනවා ඔරකලේ නුතිය අද ඔය ලංකාවේ මායිමක් ගන්න නැහැ ඒක විතරක් තේරෙන්න ඊළඟ සම්තේන් දේර ආ සම්තේන් ඉන්ද්‍රිය සම්බරේ ඇයි අර මං කියන්නේ දැන් අර කොහෙද බලන් ඉන්නේ කියලා හැමෝටම හැමෝටම ලංකාවට දුරවන්නේ වෙනවා වෙනවා වෙනවා. එයාට වෙන එක දෙයින් එයා වගේ එකක් දැක්කා. මලට වෙන හැටි එක දැන් ඇන්ටර් කරනවා. මේ ගැණි කියන මම කරා. අර මම ගිල්ලන් ගිලලා වතුර. හරියට එයා වගේ මම මෑත දැක්කේ හත් දෙනේ ඔයාලගේ මොහොතේ. දැන් ඒ මොනදද පයින්නද? ඉන්ද්‍රියන් අසංගල. අරකමයි හොයන්නේ. මෙන්න දැන් බලාගෙන ඉන්න මෙන්න අම්මත් එක්ක ඉන්න ඉන්න බලන්න. අනේ මට කතා කරන්න පුළුවන් නේ මෙන්න අම්මත් එක්ක දැන් අම්මට බලන්න. කොහොම කොහොම පිළිගැනීමක් පිළිගන්නවා දාලාන්න ගියාම පොඩක් කල්පනා කරලා බලන්න මම මේ ඔබට වෙන්නන්නේ කියලා කියලා හිතන්න මේවා කරපු පොට්ට ගන්න ටික අපි සමහරවිට කරන්නේ නේද ඉතින් ඉන්ද්‍රිය සංකරණම් සංදින්දිරෝද දීපකෝද කියන්නේ පවර් හදන පවර් හදන පැත්ත නෙවෙයි පවර් හදන පැත්තේ විදහාත නිප පවර් හදන්නේ පවර් හැදීමේ විදහා ඇයි අල්ලර අල්ලන්නේ කියන්නේ පව් කරගන්න දීපකෝද ඒ ඔය විදිහට තමයි පිටපත් ඕක තියෙනවා. ඉතින් ඕක කර්මීය සූත්‍රයෙන් බලන්න. අද කියන්නේ මොනවද කියලා ඕක මොන බුදුහාමුදුරු කියන දේ තනි කර ආර්ය මාර්ගය වට නිවන් දකින්න හම් වෙන්නේ. මේ හත්තු ගැන කියන්නේ හත්තු කියලාද මේ? පිටපත් ඕක කියන්නේ දීගාවා අප්‍රය අප්‍රය. දීගාවා ඒ මහන්තාවා දිගසත්තුළු යම් බෝධිගේ මහත්වර රටා දැන දීගාවා කියන්නේ කවුද? දීර්ඝ ගමනක් යන්නේ අවිද්‍යාව නිසා. මේ සතර දීර්ඝ ගමන දීගාවා දීර්ඝ ගමනක් යනවා. මේක තේරුම් ගත්තේ නැති එක. සතරේ. යන්නේ නිකන් නෙමෙයි. අපි අහවලතර මහාන් තත්ත්වයට අදාළයි. දීගාවා ඒ අපිට මොකද කරන අපි විශ්සු අපිට මේ අපි මේ මම අහවලා මට මොකද මනහන්නේ මට මෙච්චර වැඩි තියෙනවා. මහාන් තත්ත්වය දැක්කනේ. පාඩි ආයෙ යන වෙට්ටියට යනවා විතරයි. එතනින් පස්සේ වඩා කරනවා කියන්නේ තනතුර ඔක්කොම මරණයට ඉවරයි. දීගාවා ඒ අනන්තයිවත් මජ්ක්‍ධිමාවස සාමගත දිට්ඨාව. දිට්ඨාවෙන එක එක දෘෂ්ටියකට වෙලා ඉන්නේ. පිස්සුද බං බණහනාගෙන නැහැ භාවනා කරනවා. ආ ඕක දෙන්නකොම ඉන්න හාමුදුරුවෝ දැන්. අන්න දෘෂ්ටිගත වෙනවා. මා පවු කරගන්නවා හාමුදුරුවෝ දැන්. හාමුදුරුවෝ එයාට කොහොමද හාමුදුරුවෝ සීලවත්? කෙනෙකුට සීල හරපුණා ලෝකේ එකම උත්තරයක් දුරාගෝ විතර අපිට අනිත් පැත්තේ සීලෙ කොහොමද සීල ගන්න? කොහොමද ඥානයක් ඒක? ඉතින් දීගාවා ඒමන්තා මංජවාසාරෝ දිට්ඨාවා ඒවා ඉතින් දිට්ඨා වුණ මොකක් නිසාද ඒවා අදිට්ඨා අවිද්‍යාවෙන් ඉන්නේ ඉන්න විද්‍යාව දැකපල්ලා ඒක দূරේ එක ඒකයි ඔච්චර දුර යන්නේ තාදරේ. වසන්ති අදි দূරේ. වහන්නේ අදි දුරේ. අද කියන දුර ඉන්න ධාතු ඒගිනු මහාන්තකේ එට්ටු ඉන්නකොට. අපි මේ මෙන්න මේ ලෝකෝත්තර මාර්ගයට ඇතුලින් කියලා ලෝකින ධාතු ටිකක් අරන් ඉස්සරහට. මම බුදුනේ ඕකේ ගන්නේ. හරි පිටසක් විදිහට අපි ආවම අපිට ඌ කියන මොකක් අපි ඌගේ වැඩ කරන්නේ නැහැ අපිට තියෙන නිවන් දකින්න. මම කල්පනා කරන මොනතරම් මොකට. මේ ඉතින් ආමුදුනේ අපිට මොනවද පිටසක් විදිහට කොට කරමු. අපිට ඕන නිවන් දකින්න කොහොම හැම දෙයක්ම උත්තර වෙනවා. කල්පනා කරනවා. මම හැම එකකට දවසක් දීගා වුණේ කොච්චර දීගාටද කියලා. එයා මනේ දරුවෝ කිලෝමීටර් 300ක ගෙවෙන්න ඕනේ අපේ මම කවදද දැකද නෑ එයා දැකන්නේ මාරු මට අපර මොකද කිලෝමීටර් 50 කියන අපිට ඕනේ ඉන්නේ සතර ගමනේ ඉඳලා ලකින්නේ ඉතින් උරුත් කාලේ ඉවර ලැබුවා ඒ සතු උරුත් මිනිස්සුත් ආයෙත් නරණ ඉන්න කීවද මනන කර්මීය සූත්‍රය සම්පූර්ණ වැරදි විදිහට විග්‍රහ කරගෙන යන්නේ. දැන් ඕක ඕක අමුලෙන් මොන මොනවා කියද? සත්‍යවාදයට මුසාවාදයට අහුවේ. මුසාවාදය. උසාවාද. අද උසාවාදී කියන්නේ කොහෙද යන්නේ? නුවර යනවා කියනවා මේ මාර්ගය යනවා කියලා. උන හරි උසාවාදයි. ඒකත් උසාවාදය තමයි ඕකනේ පහ භයානක උසාවාදේ මොකක්ද? බුදුහාමුදුරුවෝ කියපු නැති ඒවා කිව්වා කියනවා. කියපු ඒවා කිව්වනේ නැහැ උසාවාදේ. මේ පොඩ්ඩක් අර මොකක් හරි එකක් ඉන්නවද 30 ඉන්නවද නැහැ කියන එක. ඒක පොඩ්ඩක් උසාවාදේ. ඒක මේ මම පාරවල් එකක් නෙවෙයි. නුවර යනවා කවුරු හරි ඕල් යනවා මම කියනවා මාතෘකාව කියන්නේ බුදුහාමර ඕක මේ අදායන හේතු එකක්. අන්න බුදුහාමරෝ කියපු මහා අන මහා අන මොකද්ද? ලෝකයේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. මහා අන කියනවා මහා. ඉතින් ඒක පැත්තකින් ඉඳලා තමන් එක කියනවා. දැන් බලන්න ඉතින් කියන්න මේ දහම් කම නැතිද මොකද්ද කියන්නේ? අර ඉන්න ගෑනු ගැන කියලා පිළිපි ගැන කියලා පකෝ මහත්යනට සුවාය දෙන්නලු. දත්මරිවට දත් දෙන්නලු මහත්යට උදව් කරන්නලු. මහත්ය දීලා අර සමහර වෙන එක කාරණාවක් කරලා පොඩ්ඩක් බොරු වෙන්න. දැන් පාපුගමන් ඕවා කිව්වේ කියලා මම අහන්නේ. මේ ගෑනු හදන හැටි මිනිසුන් හදන හැටි මොන හැටි දත්මන් හැටි ඕ ඔයගේ පාත්තත් වැටලා දුන්නේ. උනාගරේ ඩොලර් එකේ නයි සීල වතන්වන්ති උප්පද්දන් තථාගත සීල් වතන්දෙන් නෑ මුගෙන පාරන්නේ අටක් කරා දීපද සම්මුදෙන් ප්‍රකාශික අකුරුවට පද තුනයි විග්‍රහ කරන්නේ නෑ ඈ මුතුරේ කොහොමයි කියන්නේ ලෝකේ අනිත්‍ය දුක්ඛයි අනත්තයි කියලා දැකලා පස්සේ අහමු පිටවතුන් මොකද වෙන්නේ? නිවෙනවද නැද්ද? ඊට පස්සේ නිවෙනවා, නිවෙනවා, නිවන් දකින්නවා. නිවිච්ච බව දකින්නට තමයි නිවන් දකින්නවා කියන්නේ. එහෙනම් මේක බොරුවක් වෙන්න බෑ. ඔබට මේ ආවාදහම් ආපෝදේ ලැබුණා වූ මොහොතින් මොහොත ටික ටික මොකද කියනවා. කියනවා. හැබැයි කිලිගත ලෝකෙ කිලි කඩතු කරන්න කරත් යන්නේ. ඉන්නකම් කටයුතු කරන්න අනිත්‍යෝ පිළිගන්නේ. ඒ අය අතර අපි මොකද වෙන්නේ? දැන් උන් ගැන අපේ හිතේ මොකද? අනේ මුද්දත් දෙක අහගන්න නම් මුළු දිනේවනේ අන්න කරුණාව ඇති වෙනවා ඊට පස්සේ එයාට මොකක් කරන්න යනවා තමන් දන්න මොකක් හරි දහම් කාරණයක් කියන්න යනවා මොකක් වෙත්තා ඒතකොට ඉස්සෙල්ලාම අර මොකද වෙන්නේ මම කැඩුණා ඉස්සෙල්ලාම මොකද වෙන්නේ අනුන්ගේ මොකද වෙන්නේ මෙත්තාවක් වෙනවා මෙත්තාව කියන්නේ මිත්‍ර தත්ත්වය නෙවෙයි ඔකේ මිත්‍ර தත්ත්වය මිත්‍රකම කිව්වොත් ආයි බැලුවා මෙත්තාව මෛත්‍රියක් වෙනවා ඒකට කරුණා වෙනවා අනේ මුන්ට වගේලා කියනවා හැබැයි කියන්නේ හැම ගානම මේක තේරුණාද ඌ බලනවා එතකොට මොකද කරන්නේ බුදු ගතියෙන් ඉන්නවා ඒ බැලනවා ඉන්න මුදිතා ඌ වැටෙන අනේදී මූඩ තේරෙන්න විතර මට බයි හැබැයි මූ මට බැලලා තවත් කියන්නේ නැහැ මූඩ මූ මට බැලලා මොකද කරන්නේ මහා පාපයක් කරනවා මං ආයෙ බුදුමල කියනවා ඉතින් සද්දා මූ මට බැලුවොත් එහෙම මූ තවත් පාව කරන්නේ බුදු ගතියක් අදාගෙන පැත්තට නිකන් නැත්නම් අරනවා නේද? දැන් ඊට පස්සේ ඇලෙන්නන් අතර නොඇලී ඉන්න ගැලෙන්නන් අතර නොඇලී ඉන්නවන්න මොකක්ද? ඒක මොකද වැඩ නැහැ කරන්නකෝ වැඩ නැහැ. ඔය වැඩුනේ මෙත්තා සම්මා මුදිතා උපේක්ෂා කරන සතර බ්‍රහ්ම විහරණ වැඩුනේ. අරුණාකර කරලා යටිගෙන නැහැ බලනකොට ඒක අවබෝධ වුණාට පස්සේ හැබැයි දැන් මේක දරුවන්ට කන්න මොන දේ උගන්වන්නේ මේක අසරණවද? අනේ නෑ හොඳ තව ටිකක් හොඳම කන්න බොන තව ටිකක් පිළිවෙලකට දීලා උන්ටත් දැන් අපේ මුඛ්‍ය පරමාර්ථය තියෙන උන්ටත් කන්න බොන දීලා උගන්නට හැබැයි ලෝකෙ ජීවත් වෙන්න ඕන දේ උගන්නන්න එපා කොහොමද කතාව කරන්නේ හැබැයි උන්ටත් අපි හිමීට දාගෙන උගන්නන්න උදේ මේ ලෝකේ නම් අසාර එකක් පුළුවන් තරම් ඉගෙන ගන්න ඉන්න අස්ථා කරනවා අපිට මනස අපිට හැමදේම නැරඹන්න හැබැයි මොකද කරන්නේ ලෝකේ නම් මහා භයානක තැනක් මේකේ ඉන්නේ නිදියා මෙන්න උදේ නියම වෙලාව තාම නැගෙන වෙලාව නම් කාලේ බුදුමන අහලා බස් සංසාර ගමනේ පිටියම රස්සන තියෙන නිවන් දැකේ පුළුවන් ඒක. අර දරුවන්ට නිවන් දැකලා නැත්නම් කවදාද අපි නිවන් දැක තුන් හතර පහය නැද්ද? අපි මාර්ගඵලයට ගොඩ දරුවෝ ඒ ආ ඔය සකුදා ගමේ තාත්තයි උදානේ හොයාගන්න පුළුවන් chance එක. ඒක ගියත් ඒ වාගේ යන්නේ බුදුහාමරේ මාමත්‍යා මස්තිනතිය බුදුහාමුදුරන් අපි යන කවර කතාවද? පොඩ්ඩක් කල්පනා කරලා මේ දහම් අවබෝධය දැන් දරුවෝට දෙන්නේ කොච්චර යනවද? අනිත් එක ඒක මේ දරුවෝ හැමදාම අම්මලා තාත්තලා රබර පුරා ඉන්නේ නැති. මේ දරේ ලැබෙන අම්මලා තාත්තලා. නියම අම්මලා තාත්තන්ට සතුටුයි. ඒතර මේ යම් භවයේ ලැබුණාලෝ උතුම් පියා. ඔන්න නියමෙක් කරන විදිහට තමයි උඹලා පුතේ අම්මෝනේ. මම උඹලා ගොඩ දානවා කියලා. තාත්තා ඉතින් ඔබලා ගෙදරින් හිතනවනේ ඔබට. දරුවෝ ඉස්කෝලේ යනකොට වදිනකොට උදේ මාදී දෙන්නේ. අනේ මගේ පුතා හිතෙන් හරි එතන මොකක් වේවා. ඊළඟ රැහෙට යනවා අම්ම බලහන් නැත්නම් එහෙම ඉවර වෙනවා. ඇයි මෙන්න මේ මිනිහ අපේ දරුවෝ මරනවා කියලා දැන් බැරිද? දැන් ඒක වල ඉතින් නිවන් සපයක් ඒවා කොහෙද අපේ? අම්මේ ඕ නිවන් සපයක් ඒවා කියන ප්‍රශ්නයක් කියන්න බෑනේ ගන්න. දැන් අනේ අම්මේ හොඳ වචන මොකක්ද? කෙනෙකුට දෙන දින හොඳම දේ මොකක්ද? නිවන. නිවනම වෙත්වා. නිවනම එක පොඩ්ඩක් දුරම එහෙම කියන්නේ. යන්නේ වැඩි ආනාය වෙලෙමුල කිව්වොත් ඒක පොඩේ. හොඳ අවුල නැත්නම් හොඳ මම කියන්නේ නෑ නේද තමයි වෙන්නේ. ආයෙත් දැන්තරවඩා වැඩ දැන්තර අස්සාව තමයි කරුණා උගරන්නේ. ඇයි ඒගොල්ලෝ ඉන්නේ අනිත්‍ය සංඥාවෙන් නෙවෙයි මොන සංඥාවෙන් ඉන්නේ. නිත්‍ය සංඥාවෙන් ඉන්නේ නම් නැහැ කියන්නේ. මලකට වියාලු කරා මොකද කියන්නේ. අනේ ඉතින් අපි ඉන්න මොනවද කියලා මගේ සාමාන්‍ය කරලා කරේ. ඒක තමයි ගහලේ නෝතේ. අතරින් එළියට හැදියාපෝ ගර්මාණය ගණන්ගේ කොළදිරියා රළු කොටියා කපලියා දැන් මලගෙදර ගියා නම් මේ ආරය තමයි ආපු කට්ටිය අනේ මේ මිනිහා පොර බණකාන මේ කාලේ අත්තර ලොකු ආවේ නැහැ ඉතින් මම හාට් එකේ නැතුණා දැන් ඉතින් අනාථයි දවසේ පොර හොඳ chance එකක් දුන්නා කරලා කරකට කරන්නේ නැහැ මම උඹලා තොරේ නෑදෑ ඥාතියෙක් යාළුවෙක් වශයෙන් මගේ උතුමම කළා උඹ ඒක පිළිගන්නේ නැහැ. ඒක කරන්නේ නැහැ. දැන් උඹට තේරෙනවද ඔබ අල්ලගත්ත කයවත් උඹට අයිතිද? ඒක තමයි අනිත්‍යයි කියලා මම කිව්වනේ උඹට. දැන් මලකට ගිහින් ඕක ඉතලම ඉන්නේ දැන් බලන්න අනිත්‍යවට සංකාර. ඉතින් සංකාර කර කර යන මේ වට මේ වුතාන්තය අනිත්‍යයි නේ. උඹට කිව්වම පිළිගත්තේ නැහැ. අනිත්‍යවත සංකාර. උපාද වය මම නම් උපදින හැටි දැක්කා. ඕනනම් නිරෝධ වෙලා වැය වෙන හැටි උපාද බය නම් වෙනවා මොකද්ද ඔය? උදේටයි නාන එකක් කියලා කියන්නේ. අද ඔබ දැක්කේ මොකද්ද? උදේ වැය නානය උදා වෙන හැටි දැක්කා. අර අද ඔකට කියන්නේ උපාද බය නම් වෙනවා කියනවා. ඒක පොදුනවා. නෑනවලු. පුදුමම කියන්නේ. උගේ කියනෝනේ. ඕඩගේ තරමේ පුදුම ගන්නවා කියලා. දැන් කොහොමද අපේ දීයක දීයකෝ ඉන්නවද? පුදුම ගන්නවා කියන්නේ සරලව දැන් ඕක කියලා මුලින්ම පාරේ කරා. ඔය කියන්නේ ඉපදෙනවා ගන්න නෙවෙයි ඔය කියන්නේ මොකද්ද? උපාද උදේවැය ඥානය ගැන කියන්නේ ගැඹුරින් අනිත්‍යවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධන්ති යන්න ධාති නිරෝධ කරගත්තොත් උපදින එක නෙවෙයි මේ අවසන් කරගත්තොත් ඒ සම්මූප සම්පූර්ණ තමයි සදාකාලික ජීවිතය. ඒකයි පස්සේ නම් සතර දුර වැඩෙන්නේ නැහැටි කියලා ගාතාවෙන් කියන්නේ නේද මොකද කර්මස් කර්මස්ථානය අද ඔබ කියනකොට ගෙදරවල මොලේ කඩ දිවිනවා කිව්වොත් හැන්දාවට වලට ඇයි ඔබ කියන්නේ කොයි වලට මේ මරමරේ වල කියන හරි බයයි ඕක ඇත්තම කියනවා මිනිහෙක් නරම තමයි කියනවා හැබැයි කොයි වෙලාවද කියනවා මේ මේ වගේ අපිට කවුරුන් නරම නම් ඒකට ආම්බරණ වඩාම ගෙනාව පස්ස දීලා අනේ ආමද අපේ තාත්තා නම් රැට එන්න මනක් කියන මිනිහ ළඟම කර්මස්ථාන දෙන්නම් අන්න එහෙම ඒක පෙර බොදුත්ව කළේ රැට එන්නේ ආමදුරෝ ඇවිල්ලා පණ කියලා ඉන්න පිටර මිනි මිනිහලා පැතුම් දාලා වාඩි කරලා ඔන්න උදා උපාද උදේවයි ඥානෙ කියන්නේ පරිසම්පාදේ අර කියන්නේ මොකද පරිසම්පාදේ චක්‍ර දෙක වෙන්නවා පෙන්න වැඩක් නැහැ කියලා මිනිහට පෙන්න මේ පෙන්න මේ අනිත්‍ය අවසංකාර වෙයිලා නරේ කර්මස්ථාන මොදෙන්න කොහේ වඩනවා. ඔය වඩන්නේ අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාව එක ක්ෂණයක් වැඩුවොත් බුදුවරු 100කට දෙලා දානකට වඩා වඩනවා කියලා උදාහරණ දෙලා ගන්න. දැන් උදා කරගත්තා වූ මහා විනාර මණිකවරු කරනවා. අනුමෝදන් කළා අනුරයනවා. කොහොමද නැගිට එකක් කවදාද කොට යනවා. ඉන්නේ උඩු දැරෙන ඉන්නේ උඩු පොරේ. පොරේ කාගේ එකක් කරනවා අනිත් උන් යනවා. අද එකෙක් කරනවා නේද ඉරේ යනවා. ඊය ගහගෙන මරාගෙන කැරම් ගහනවා ඕන්න මා කමාවට ඒක බැලුවම මා පන්නේ ඇත්තද ඡායන කරාට උන්ට ගෙදරින් මොඩිනේටර් කියන්නේ නෝන නියම කරේ ගානේ මේ අම්මේ මේ ලෝකේ දින මා තමයි මොඩිනේටර් කියලා කියන ලෝකේ කියලා කරුණාකර බලන්න ඇදගෙන දැන් කුරේ අඳුරේ ඉන්නකො අන්තර මලගේ මොනගේ කරනවා ශරීරය මරුන් කියලා බලන්න කරපත්තා ඒක ඉස්සරහ වෙනවා අන්නවා අයියේ කවුරු වෙනවා වල ෂේප් එක ගන්න මිනිබස් ආයෙ තවරක් දැම්මා එයා මගේ හොඳ බක්කයක් බෙදලා කනවා. මේ මුත්ත ගොඩක් කොපි බොරුවද නැහැ. අනේ ඉතින් ඕවනම් බලාපොරොත්තු වෙනවා අපේ ඇල්බත් එකයි නැතත් එකයි පොළොය යම්මත් එකයි hina වුණත් එකයි අපේ වැඩේ අපි කරගෙන සංසාර දුක කියලා කරන්නේ කරා. ප්‍රශ්නේ ඉවරයි ඔය. අපිට වැඩක් නැහැ ඕවා ඕලෝකයාගේ හැටි එහෙම තමයි පුතර්ජන ලෝකයා. ඉතින් මෙන්න මේ ටික අවබෝධ කරගත්තාට පස්සේ තේරෙනවා අනේ මේ ලෝකයාටත් මොකද වෙන්නේ? කවදා හරි දවසක උමුත් මේකේ ගොඩ එනවා නම් කද වෙනවා. මෙන්න මේ සී සද්ධාන්තුන් පකේනවා. අවබෝධ කරගන්නවා. කොහොමද අවබෝධ කරගන්නේ? අන්න අවබෝධ කරගන්න කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙනවා. අන්න ඒක ඇවිල්ලා එයා කරුණ කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙන සී සද්ධාන්තුන් අහලා ගෙදර යනකොට සමහරවිට ඕක මොකක් කියලා කියන්නේ. සතර අපායේ සලාගෙන ඉඳහසලා යනවා. අන්න ඒක තමයි කිව්වේ උපද්දාසික කරපු වවුනට. වරක් වැන්දෝ කැලමිය. ඒ කැලමිය කියන්නේ කැලමිය මේ කැලමියද? දැන් කල්ලි කියවන කල්යාණ මිත්‍රය. එකපාරක් කල්යාණ මිත්‍රය හම්බෙලා බණ කියවනවා නම් සතර පහේ විදාස් කියන්නේ මොකද කිව්වේ කොහොමද? උපන්දාසිර කරපු කවුමකට වරක් වැන්දොත් දැන් කැලමිය යන සතර පහෙන් සඳහනවනේ. එහෙනම් පෙළමින් කරුදා තරයේ විදාස් වෙනවා. කවුරුරි තරයේ හැමයක් පුළුවන්ද? ඒ මාර්ගයෙන් මම බලනවා